හොඳයි. සියලුම දෙනා নমස්කාරය කියන්නේ පංචශීල සමාධි සමාධිය නිසා. පිහිටවන්නා වූ ඒ දේව මණ්ඩල සිහිපත් කරගෙන යන්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන් එවෙදී ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මඟඵල ලබන්නට කියලා. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරගත්ත ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමයන් වහන්සේලාව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මඟඵල ලබන්නට කියලා. ඒ වගේම පින්තුනි තමන් එක්ක চিරහත් කාලයක් මේ සසරේ ආපු තමන්ට පිටක් ආරක්ෂාවක් සැලදෙන්නේ කුයි අම්මල තාත්තලගේ ඉඳලා ඒ අනාදිමත් සංසාරේ ඉඳලා තමන් එක්ක සාසම්බන්ධ වෙලා ඒ කටයුතු කරගෙන ආපු සියලුම ඥාතිත මිත්‍රාදීන් වහන්සේපත් කරගෙන ඒ අතන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැක බලාගෙන හිත පහදවාගෙන යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවනම් ඒයින් අත මෙතිලා සුවිත මුදිත වෙන්න කියලා හිතාගෙන එහෙමනම් පින්තුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලුම දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මළගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානයේ දැවිදී ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්තා සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ මොහොතක් කල්පනා කරගන්න අනාදිමත් සංසාරේ ඉඳලා එන ගමනේදී අසත්පුරුෂ මති මතාන්තර වලට අහු වෙලා රාග දේශ මොහයන්ගෙන් බරිත වෙලා ඉන්න කාලෙකදී ඒ අති උත්තරීතර වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඳුර ගන්නට බැරුව උත්තරීතර ආර්යයන් වහන්සේලා වඳුර ගන්නට බැරුව උන්වහන්සේලාට හිංගියක් හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා නම් ඒ උත්මයන් වහන්සේලා මාහට කමා කර සිටසේක්වා කියලා හිතාගෙන උන්වහන්සේලාව කමා කරගන්න පළමු කොට ඒ වගේම අනිස්ථාන කරන තින්දුනි මේ දම් සභා මණ්ඩපයේදී මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනට කලින් දහසක් නයින් ප්‍රතිමන්විත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් උතුම් කිරිසක් ඉන්නවා නම් ඒ අදිස්ථාන කරන් මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ඒ උත්තරීතර අදිස්ථානකින් යුක්තව සියලුම දෙනා සෝදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ පින්තුනි බොහෝම සන්තෝෂ කාරණයක් ඒ තමයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ හික්මෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසක් එක ස්ථානයකට ඇවිදilla ඒ සාධර්මයේ ශ්‍රවණය කළා මහා අදිස්ථානකින් බලාපොරොත්තු වෙනවා පින්විතනි කොහොම හරි මේ මඟපල් ලබන්න. මේක තමයි පින්විතනි සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ. අද මේව වැරදියට අල්ලගෙන තමයි මේ මෝඩකම් කර කර ගොඩක් පිරිස ඉන්නේ. සම්බුද්ධ ශාසනයකින් ගන්න තියෙන ප්‍රයෝජනෙ මෙන්න මේක. කොහොම හරි මේ මඟපලයන් පූර්ණණය කළ ඉවරලා පින්විතනි මේ ගෝරතර සංසාරේ නිදහසන එක තමයි ගන්න තියෙන ලොකුම දේ. ඒ අවස්ථාව අපි නැති කර ගන්නවා කියලා කියන්නේ පින්විතනි මහා අපරාධයක්. හැබැයි මම ඔබට පින්විතනි පුංචි පුංචි අවවාද ටිකක් තියෙනවා දෙන්න. මේ අවවාද දෙන්න මම කැමති නෑ පින්විතනි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ. මෙහෙම මේ අවවාද જાතියක් නොදී හිටියොත් එහෙම පින්විතනි එක එක්කෙනා සමහරට නිකන් වැනසිලා යන්න පුළුවන්. නමුත් මේ මේ මේ જાති අවවාද චුට්ටක් විතර දෙන්න. ගොඩාක් දෙන්න නැතුව. මේ જાති අවවාද පිඟුතුනි මේට අවුරුදු 5කට 6කට කලින් මම දුන්නා. හැබැයි දැන් පිඟුතුනි මගේ වචන නැමෙන්නේ නැහැ මේ අවවාද එහෙම දෙන්න. දවසින් දවස දවසින් දවස පිඟුතුනි මේ මගේ වැඩිගෙන යනකොට එක බින්දු මාත්‍රයකවත් පිඟුතුනි අර වදින හුලම් පොතකින්වත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැති වෙන ආකාරයට කරුණු කටයුතු සකස් වෙමින් යනවා. ඒක නිසා මේ જાතිය අවවාද දෙන්න එච්චර හිත දෙන්නේ නැහැ. නමුත් මම මේ කියන එක පින්විතනේ වැරදියට ගන්නෙ නැතුව බොහෝම කල්පනාවෙන් අරගෙන මං කෙරෙහි අහිතක් හිතන්නේ නැතුව අනිකුත් අය කෙරෙහි අහිතක් හිතන්නේ නැතුව පොඩ්ඩක් පරිස්සමෙන් අපි මේ ගමන යන්න. ඒ තමයි පින්විතනේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ මේ මලවහල ලබන ක්‍රමයක් තියෙනවා පින්විතනි ඔබට හිතෙන හිතෙන පරිදි ඒක කරන්න බෑ. ඔබ හැමෝටම ඕනේ මගඵල ලබන්න. මම ඒක දන්නවා. හැබැයි ඔබට මගඵල ලබන්න ඕනේ කියලා පින්විතනි ඔබට ඕන විදිහට මගඵල ලැබෙනවා නම් ඉතින් බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්න ඕනේ නෑනේ. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා පින්විතනි උන්වහන්සේ දෙසූ දහමට අනුකූල වෙපේ අපි මේ ගමන යන්නේ. ඔබට ගොඩක් හදිස්සි ඇති. ඔබ ගොඩාක් හදිස්සියෙන් ඉන්න නැති අනේ මට කොහොම හරි මගේ කය කොයි විදිහේ කැඩෙයිද දන්නේ ඒක නිසා මම ඉක්මනින් මේක කරගන්නවා කියලා. හරි සාදු අදහසක් ඒක. බොහෝම හොඳ අදහසක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනි ඔබට හදිස්සි වුණා කියලා මග කෙටි වෙන්නේ නැහැ නේද? ඔබගේ අම්මා ස්පිරිතාලෙක ඉන්නවා ඔබගේ ලේ දෙන්න ඔබ මේ යන්නේ. තව හැතැම්ම තුනක් යන්න තියෙනවා. තව විනාඩි 5න් අම්මට ලේ දුන්නේ නැත්නම් අම්මා ජීවිතක්ෂයටපත් වෙනවා. ඉතින් පින්විතනි ඔබට එතනට ලං වෙන්න ඕනේ තමයි. ලං වෙන්න බැරි නම් මොකද කරන්නේ? මොකද ඔබට පුළුවන් ද කියන්නේ 50 කිලෝමීටර 200ක වේගෙන් දුවන්න? එහෙම බෑනේ. ඉතින් ඔබට මගඵල ලබන්න ඕනේ තමයි පින්විතනි හැබැයි මගඵල ලබන්න ක්‍රම වේදයක් තියෙනවා. මේ ළඟදී එක දවසක් මේ අපේ හාමුදුරු නම මට කිව්වා දානයක් බාර ගන්න එක නෝන කෙනෙක් කෝල් කළා. ඒ හාමුදුරුවෝ සාමාන්‍යයෙන් අහනවා මේ බණ අහනවද කියලා. මොකද ජීවිතේ ඉතින් අපි ගැන පැහැදිලිලා බෑ දානයක් දෙන්න නැත්නම් තේරුමක් නැහැ නිකන් වියදම් කරලා. ඒක පිනේ උඩරින් මේ ගන්න එපා ප්‍රදාන දෙන්න කියලා. ඊට පස්සේ කිව්වලු ඒ නෝනා ඉස්සර ඇහුවා දැන් කාගේවත් බන අහන්නේ දැන් මට මේක ඉක්මනට කරගන්න ඕනේ. ඒක නිසා මම දැන් භාවනා කරලා දැන් මං සුදු ආලෝකයේ බල බල ඉන්නේ කොයිද හරි මගේ වැඩේ වෙයි කියලා. බලන්න තියෙන්නේ මොන අපරාධයක්ද කරගන්නේ කියලා. ඔය අපරාධ කොච්චරද කියලා මම ඒ ස්වාමීන් වහන්සේට පෙන්නුවා මොකද මේ එහා පැත්තේ රබර් වත්ත කපනවා. මම ඒ ස්වාමින් වහන්සේට ඒ රබර් වත්ත අර කපන අර කීයක් වලින් කපන මිනිසුන්ව පෙන්නලා මම කිව්වේ. අර බලන්න අර රබර් වත්ත කපන මිනිස්සෙයෝ. Tamange මුළු ජීවිතේම, මනුස්ස ජීවිතේම ගස් කපන්න වැය කළා මෙරිලා අර කියපු જાති අය Tamange මුළු ජීවිතේම සුදු ආලෝකයේ බල බල මෙරිලා ඔය දෙකම එකයිද නැත්නම්? ඔය දෙකම එකයි තියෙන්නේ. ඔය කියන කාන්තාව සෝතාපන්න ඵලයවත් ලබලා නැහැ. ඇයි මං එහෙම කියන්නේ? සෝතාපන්න ඵලය ලැබුණා නම් පින්විතනි බණ අහන එක නතර කරන්නේ නැහැ. මොකද Tamanට හොඳට මග වැටහෙනවා මට කොහොමද මේ ධහම අවබෝධ වුනේ නම් මං තව තවත් තව තවත් තව හොය හොය මං බණ අහන්න ඕනේ. ඒකෙන් මට ලැබෙන පිටුවහල මෙච්චරයි කියලා කියන්න බෑ. ඔය මෝඩකමට තමයි පින්විතනි අර පරතෝ ഘോഷක ප්‍රත්‍ය දැන් ඕන්නේ. ඇයි? පරප්‍රත්‍ය රහිතයි. සෝතාපන්න වුණා කියලා හිතා ගන්නවා දැන් මම පරප්‍රත්‍ය රහිතයි. පරප්‍රත්‍ය රහිත නිසා දැන් මෙතනින් එහාට මට මොකුත් ඕනේ නැහැ. පින්විතනි ඒක නෙමෙයි ඒ කිව්වේ තථාගතයන් වහන්සේ. පරප්‍රත්‍ය රහිතයි කියලා කිව්වේ පින්විතනි අන්නේගේ උදව්වක් නැතුව උනත් මේ භව ගමන කෙලවර කරන්න පුළුවන්. උනත් කියන වචනේ දාගන්න ඕනේ ඔකට. හැබැයි අන්නේගේ අවවාද අනුශාසන ඇතුව යන්න පුළුවන් නේද? දැන් තථාගතයන් වහන්සේ ගාවට ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා හද්දි. ස්වාමීනි මට නම් තේරෙන්නේ මේ ශාසනයෙන් භාගයක්ම කල්යාණ මිත්‍රයා මතයි තියෙන්නේ කියලා. ආහා ආනන්ද එහෙම කියන්න එපා. ඔය කීපක වැරදි. මේ ශාසනයෙන් භාගයක් නෙමෙයි මේ මුළු ශාසනයෙම තියෙන කල්යාණ මිත්‍රයා මත. එහෙනම් කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? මේ සාධර්මයේ දේශනා කරන යතිවරු. එහෙනම් පින්වතුනි Taman සෝතාපන්නවත් වෙලා නැති බව වැටහෙන්නේ නැද්ද ඔය කියන පිරිසට? නිකන් හිතලා බලන්න පින්වතුනි Tamanගේ මුළු ජීවිතේම විනාශ කරගන්න. අපරාධේ පාරට වැටිලා අර මිනිස්සු ගස් කප කප විනාශ කරගන්න. යන්තම් පාර පෙනිච්ච මිනිස්සු Tamanව විනාශ කරගන්න. ඒකට හේතුව තමයි පින්වතුනි අධික මානෙ. මානියත් එක්ක මේ ගමන යන්න බෑ පින්වතුනි. මේට අවුරුදු 5කට කලින් මට තිබිච්ච මානිය දැන් නැහැ. ගොඩාක් අඩුයි. අද මට පින්වදින් මට කලින් මට පැයකට කලින් පැවිදි වෙච්ච සත් අවුරුදු සාමණේරයන් වහන්සේටත් වඳින්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව වඳින්න පුළුවන්. හිතේ බින්දු මාත්‍රියේ චකිතයක් නැතුව වඳින්න පුළුවන්. මේ මානිය කියන එක පින්වදින් හැලෙන්න ඕනේ මේ ධර්ම අවබෝධ වෙන්න වෙන්න. නැත්තම් වෙන්නේ මානිය විසින් විනාශ කරලා දානවා. මේ කාලෙදි පින්වදින් ටිකක් ගැටලු සහිත තැන් එනවා ඉස්සරහට. මේවා අපි පොඩ්ඩක් අවබෝධ කරගන්න මම කිය මේ අවවාද දෙන්න මම කැමති නෑ මොකද හේතුව පිටින් මේ අවවාද වලින් යම් යම් පුද්ගල පිරිස් වලට පහර වදිනවාද කියලා මම දන්නේ නෑ. නමුත් මේක නොකියත් බෑ පිටින් ඔබ ආරක්ෂා කරගන්න එපා. පිටින් ඔබ දන්නව නේද? පිස්සන් කොටුවේ ඉන්නවා. ජනාධිපති පිස්සෝ. Taman ජනාධිපති කියලා හිතාගෙන පිස්සන් කොටුවේ ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අය ಜಾති අමතන වැඩපිළිවෙලක් කරනවා පිස්සන් කොටුවේ. වෛද්‍ය පිස්සෝ ඉන්නවා. එයා ලෙඩ බලනවා පිස්සන් කොටුවේ. කාර් පිස්සෝ ඉන්නවා. ඔය ආදී වශයෙන් විවිධාකාර පිස්සුව තියෙන පිස්සෝ එකේ ඉන්නවා. පින්වතුනි මේ ඉස්සරහට යන ගමනේදී අරිහත් පිස්සොත් බිහි වෙනවා ලෝකෙට. මේ කිවි අති උත්තරීතර අරිහතුන් වහන්සේලා ගැන නෙමෙයි. අරිහත් පිස්සෝ කියලා කියන්නේ පින්වතුනි තමන් අරිහත් කියලා හිතාගෙන ලෝක සත්වයාව අමාරුවේ දාන්න වැඩපිළිවෙළවල් කරන පිරිස් ඕනේ තරම් බිහි වෙනවා ඉස්සරහට. මම ඒකෙන් කියන්නේ පින්විතනි අද මේ වෙනකොට කවුරු හරි උත්තරයන් වහන්සේලා පිරිසක් මම අරිහත් කියලා කියලා තියෙනවා නම් ඒ අයට එහෙම පහර ගැහුවවත් ඒ අයව අරමුණු කළාවත් නෙමෙයි. මේවා පරිස්සමින්ම ගන්න පින්විතනි ගරුගුණ හිත නැති කරගන්න එපා. මම කියලා තියෙනවනේ බල්ලටත් ගරුගුණ හිතක් නැත්නම් නිවන් දකින්න බෑ අපිට. ඔබ බල්ලට කන්න ටිකක් දෙන වෙලාවේ ගරුගුණ හිතකින් නෙමෙයි නම් ඒක කරන්නේ තිමිතනි ඔබ නිවන් මගෙන් ගොඩක් ඈත ඉන්න කෙනෙක්. ලේසි නෑ. එහෙනම් එහෙම හිතන්න එපා බින්දු මාත්‍රයක්වත් කවුරු කවුරු හරි එහෙම අද මේ මම මෙහෙමයි කියලා මම දැන් කරගෙන වැඩේ කරගෙන ඉවරයි ආදී වශයෙන් දේවල් ප්‍රකාශයටපත් කරලා තියෙනවනේ. ඒ උත්මය ගැන එහෙම කියනවා කියලා හිතන්න එපා. නමුත් පිටුදෙනි සමාජයේ අරිහත්ති සුභී වෙනවා. එහෙම වෙන්න එපා. මොකද බොහෝ පිරිසක් මග වඩනවා. ඔබත් මඟ වඩනවා. සෝතාපන්න පිස්සු බිහි වෙනවා. සෝතාපන්න පිස්සු කියන්නේ කාටද? තමන් සෝතාපන්න නොවි තමන් සෝතාපන්න බව කියා ගන්න පිරිස් බිහි වෙනවා. ඒකට හේතුව පින්විතනි ඒ අය දන්නේ නැහැ. මගේ පිස්සෝ කියන වචනේදී අර මේ අර ටිකක් සැරෙන් කතා කළා කියලා හිතන්න එපා. පිස්ස පිස්සට පිස්ස කියන්න බෑනේ මට පිස්සෝ කියලා කියලා කියන්නේ ඒක නිසා. සකදාගාමි පිස්සු බිහි වෙනවා අනාගාමි පිස්සු බිහි වෙනවා. මේ උත්තරීතර උත්තමයන් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ මට්ටම වැරදීමකින් Taman දන්නේ නැතුව මම මේ තැන ඉන්නවා කියලා හිතාගෙන ඉන්න වැඩ පිළිවෙලකට එන්න පුළුවන් අය ඕන තරම් ඉන්නවා. ඔය අයගෙන් ඔබ කොහොමද බේරෙන්නේ? ඔන්න ඔකයි තියෙන ගැටලුව. ඔබ සම්පූර්ණයෙන්ම මග වහ ගන්නවා මේකතනේ. මට හරි දුකයි. අගේට ආපු පිරිස ඉන්නවා පින්විතනේ අන්තිම මග වහගෙන ආයි. දුකයි කියලා කියන්න හේතුව මේ මේ වෙන දුකක් නෙමෙයි පින්විතනේ මේ අපරාධ මේ සසරෙන් ගොඩ යන තිබිච්ච අවස්ථාව නැති කර ගන්නවා නිකන් අපරාධය. මං ඔබව දුවවන්නේ නැහැ පින්විතනේ. මං ඔබට ධානා භාවනා කරවන්නේ නැහැ. මොකද හේතුව ඔබට ධානා භාවනා කරන්න බෑ. ධ්‍යාන භාවනා කරන්න තරම් ඔබට තාම ධහම අවබෝධ වෙලා නැහැ. හිත රිද්ද ගන්න එපා. ධ්‍යාන භාවනා කරන්න හොඳට දහන් මේ දැහැන් වැඩෙන්න නම් පිංගුතුනි ඔය කියන જાතිය දැහැන් වැඩෙන්න නම් පිංගුතුනි හොඳට මේ ධහම අවබෝධ වෙලා තියෙනෝනේ නැත්නම් පිංගුතුනි ඔය ඔය කියන ආර්ය දැහැන් නෙමෙයි වැඩෙන්නේ. මම මේ කියන්නේ මේ දැහැන් වඩන උත්තරම හැමතැනම ඉන්නවා පිංගුතුනි කාටවත් නම් කෙලසනවා එහෙම නෙමෙයි. මේවා පොඩ්ඩක් පරිස්සමෙන්ම ගන්න. අපිත් බොහෝම කැමති අපිත් එක කටයුතු කරන ස්වාමින් වහන්සේලාත් ඉන්නවා බොහෝම හොඳට මේ දැහැන් වඩවන වැඩ පිළිවෙලවල යෙදෙන. ඒක ඒ ඒ උත්තරයන්ටවත් නිගාවක් එහෙම කරනවා නෙමෙයි. අපි බොහෝම කරු කරනවා මේ ලෝකේ ඉන්න හැම ස්වාමින් වහන්සේනමකට මම ඔබට කිව්වනේ. මොකද මේවා හරි පරිස්සමෙන් කියන්න ඕනේ පිළිද නැත්නම් ඔබගේ ගරුගුණ හිතට හානියක් කළොත් එහෙම අනන්ත ප්‍රමාණ පව් පිරෙයි මට. නමුත් මේක කියන්නත් ඕනේ. මම මේක අපේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් නිතර කතා කරන්නේ මේවා කොහොමද මේ මිනිසුන්ට මේවා කියන්නේ කියලා. මිනිසු නිකන් වැරදෙනවා මේක නොකියත් නෑ කියලාත් බෑ. ඉතින් ගරුගුණ හිතට බින්දු මාත්‍රියවත් හානියක් කරගන්න නම් එපා. අපි පරිස්සම් වෙන්න එපා. පින්වතුනි ඔබ තාම ධන ගාන ගමන් ඉන්නේ. සමහර පිරිස ඉන්නවා තාම අම්මගේ බඩ අස්සේ ඉන්නේ. අම්මගේ බඩ අස්සේ ඉන්න කෙනෙක් කොහොමද දුවන්නේ? තව සමහර ඉන්නවා තාම ධන ගාන ගමන. ධන ගාන ගමන් ඉන්න කෙනෙක්ව මං කොහොමද දුවවන්නේ? ධනිස් පොල් කටු කඩලෙයි ලෙලියයි ආයි කවදාකවත් නැගිටින්නවත් වෙන්නේ එහෙම අවස්ථාවල් ඕනේ තරම් වෙනවා පින්වතුනි. ඒකයි මම ඔබට කියන්නේ පුළුවන් තරම් තව බණ අහලා අහලා අහලා මේක පුළුවන් තරම් සුසර කරගන්න. මේ දහම් පරයය හොඳට සුසර කරගන්න පින්වතුනි. යමෙක් ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට සාර්ථක උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් බවට පත් කරගන්න. යමෙක් ප්‍රශ්නයක් අහද්දී ඔබට සාර්ථකව උත්තර දී ගන්න බැරි නම් පින්විතනි ඒ කියන ප්‍රශ්නෙට ඔබට තාම ඔබ තාම දනගාන කෙනෙක්. දනගාන අයට දුවන්න බෑ. දුවන්න ගියොත් එහෙම දනිස්පෝල් කඩු කඩලා යනවා ලෙලි යනවා ආපහු සැරයක් කවදාවත් නැගිටින්න වෙන්නේ නෑ. ඒක නිසා මම ඔබට කියන්නේ ඉවසන්න. මං ඉවසන්න කියන වෙලාවට ඔබ කියයි. මං මලොත් මං මලොත් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? මලොත් මොකද කරන්න තියෙන්නේ? මග වඩාගෙන යනකොට මලොත් මොකද කරන්නේ? ඊළඟ එකේ කරනවා. වෙන මොකද්ද කරන්නේ? අනේ මම්මලානේ අනේ මම්මලානේ කිය කී ඉන්නවද? නෑ ඊළඟ එකේ කරනවා. එච්චරයි. සීක්‍රේ මග වඩාගෙන යන කෙනෙකුට කවදාක්වත් පිඟුදෙන හතර පායක් උරුම වෙන්න හේතු නෑ. අනුම තරමේ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයක් හරි ලැබලා තිබුණා නම් ඔබ හතර පායට යන්නේ නෑ පිඟුදෙන. හතර පායෙන් හදාටම ගැලවුණා කියලා එහෙම නෙමෙයි කියන්නේ. හතර පායට යන්නේ හේතු නෑ. ඊළඟ අත්දැකීමේදී සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයක් හරි අරගෙන තියෙනවා. ඒ කියන්නේ උත්තරීතර සෝතාපන්න ඵලිය උදෙසා මහත් වූ අපකැපීමකින් කටයුතු කරනවා නම් මෙහෙත මහන්සි වෙනවා නම් ධර්ම අවබෝධ කරගන්න. ඒ කියන පුද්ගලයාට පින්වතුනි සතර අපාගත වීමක් ඊළඟත් වෙද්දී බලාපොරොත්තු වෙන්න තියෙන සම්භාවිතාවක් තියෙනවා ඒක බිඳුවට කිට්ටුයි. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. මලොත් ඊළඟ එකේ කරනවා පින්වතුනි නැතු වෙන කරන්න දෙයක් නැහැ. මම මැරෙයි මම මැරෙයි මම මැරෙයි කියලා 32 වගේ දඟලලා හරිනවා. ඉක්මනට ඉක්මනට කරන්න ඕනේ ඉක්මනට ඉක්මනට කරන්න ඕනේ කියලා පිළිතුරේ මේ ධන ගාන ධන ගාන ගමන් පුළුවන් පිළිතුරේ දුවන්න. එහෙම දුවන්න ගිහිල්ලා පිස්සු වෙච්ච ඕනේ තරම් අය ඉන්නවා. ඒක නිසා මම ඔබට කියන්නේ පිළිතුරේ ඔබට යම් දහමක් මේ වෙනකොට එක බින්දු මාත්‍රයක් හරි අවබෝධ වෙලා ඇතිනේ. එක බින්දු මාත්‍රයක් හරි මේ දහම අවබෝධ වෙලා තියෙනවා නම් ඔබට කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම මම වැඩේ කරගෙන ඉවරයි මම අරිහත්. මෙන්න මෙහෙමයි යෝග කරන්න කියලා කියපු ගමන් මේ දහම් ටික ඔක්කොම අතහැරලා දාලා ඔබ යනවා නම් ඒක පස්සේ හරිම කනගාටුදායකයි තත්ත්වය. ඒ කියන්නේ ඔබට මෙච්චර කල් අවබෝධ වෙලා තිබුණේ නැහැ දහම්. මං අරිහත් මං වැඩේ කරගෙන ඉවරයි ආන්ගේ කියපු කෙනා එතනින්දී කියන පොඩ්ඩක් තමයි ඔබට දැන් තේරුනේ. එතකම්ම මේ න්‍යාය ධර්මයේ ඔබට තේරිලා තිබුණට නෙවෙයි හැමුණුත් එහෙම. පින්වතුනි එහෙම ගිහිල්ලා අමාරු වෙන්න පිරිස ඕනේ තරම් ඉන්නවා. උගත් බුද්ධිමත් පිරිස ඉන්නවා. ඔහොම ගිහිල්ලා අමාරු වෙට. අමාරු වෙන්නත් බැන්නව තමයි පින්වතුනි ආපහු ගලව ගන්න බෑ. ඔය මානසික වික්ෂිප්තතාවයට පත් වුණාට පස්සේ පින්වතුනි ආපහු ගලව ගන්න බෑ. හොඳට පරිස්සමෙන් කල්පනා කරගන්න මේ කියන දේ. නැත්නම් පින්විතනේ ඔබ අන්තිමට කියන්නේ බුද්ධ ශාසනය කටයුතු කරන්න ගිහිල්ලා මට පිස්සු හැදුනා මගේ දරුවට පිස්සු හැදුනා ඕක නම් කටයුතු කරන්න එපා කියලා පින්විතනේ මහා අවලාදයක් කරගන්න ඔබ ජීවිතේ ඊට පස්සේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය කාටවත් පිස්සු හැදුන්නේ නැහැ පින්විතනේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ නියමයේ අනුගමනය කරපු කිසිම කෙනෙකුට පිස්සු හැදුන්නේ නැහැ. ඒක අනුගමනය නොකරන පිරිසට තමයි පිස්සු හැදෙන්නේ. ඒක නිසා ඔබ ටිකක් පරිස්සම් වෙන්න. මොකද පින්විතනි ඔබගේ හිත හැමතිස්සෙම තව තව තැන් අල්ලන්න බලාගෙන ඉන්නේ. මොය මොන ධහමක් අවබෝධ කරගෙන කරගෙන ගියත් ඉංගතුනි අන්තිමට කවුරු හරි කිව්වොත් මම අරිහත් කොහොම නෙමේ කරන්නේ මෙන්න මෙහෙමයි කරන්නේ කියලා ඔක්කොම නවත්තන වෙලාව මොකද කරන්නේ? ඒක පිංගතුනි හිතේ ස්වභාවය. ඔබ ඔබගේ යාළුවෙකුටවත් ඉස්කෝලේ යන කාලේවත් කියලා නැද්ද පොඩ්ඩක් පිට කහන්න කියලා. ආ මැද්දෙන් පොඩ්ඩක් කහන්න. දැන් කහගෙන කහගෙන යනකොට ටික වෙලා කරලා ආයෙ මොකද කියන්නේ? දැන් පොඩි උඩි උඩි පොඩ්ඩක් කහන්න. ඇයි? ඒක කහන තැනම ගැහුවා නම් ඉවරනේ. තවත් හොඳට කහගත්තා ඒක. ඇයි? අර තෙලීම කියන එක අඩු වෙනකොට පින්විතනි ආස්වාදයක්මක් වෙනවා. අඩු වෙනවා. එහෙනම් දැන් වැඩිපුර ආස්වාද ගන්න නම් මොකද්ද කරන්නේ? ඊට වඩා පෙළෙන තැනක් හොයලා ඒ තැන කස්ස ගන්න ඕනේ කියලා. ඒකයි ස්වභාවය. ඒක නිසා ඔය කොහොම කළත් පින්විතනි වෙන්නේ මොකද්ද? අර එක තැනක ඉඳගෙන ඉඳගෙන වැඩ කරගෙන යද්දී තව මොකක් හරි එකක් අහුවෙච්ච ගමන් ඕකට පැනලා යෝගීන්ට කටයුතු කරගෙන යන්න හදනවා. මට නම් කමක් නැහැ පින්විතනි. මම ඔබට කියවන්නේ මම අනන්ත අප්‍රමාණ ප්‍රීතියෙන් ඉන්න කෙනෙක්. මේ ශාස්ත්‍රීය සාධනය මම කොහොම හරි පරිපූර්ණේ කරන්න අදිස්ථාන කරගෙන යන කෙනෙක්. ඒක ඔබ හිතියත් එකයි මට නැතත් එකයි. නමුත් ත්‍රාසෙ තියෙන ඉතින් ඔබ මේසා ගමනක් යන්න විදිහට ඉවරලා අන්තිමට ඔබගේ මඟ වහගත්තොත් එහෙම මහා අපරාධයක්. ඒක නිසා මම ඔබට කියන්නේ මම ඔබට කියලා දෙන ඕන කෙනෙක්ගේ බණ අහන්න කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ මං අහවලා. ඒක නිසා මේක අහන්න කියලා පින්විතනි ඒක නිසා නම් ඒක අහන්න යන්න එපා. උත්තමයෙක් වෙන්න පුළුවන්. ඇත්තම අරිහතුන් වහන්සේ නමක් වෙන්නත් පුළුවන්. එහෙනම් පින්විතනි මේ කියන දහම් න්‍යාය ධර්මයට ගැලපෙන්න ඕනේ නේද? තථාගතයන් වහන්සේ කායේ කායානුපස්සී විහෙරති කියලා යමක් දේශනා කළා නම් පින්විතනි ඒ කායේ කායානුපස්සී විහෙරති කියන එක පින්විතනි ඔය කවුරු කතා කරත් එකම වෙන්න ඕනේ නේද? හරියාකාරව ධර්ම අවබෝධ වෙලා නම් කතා කරන්නේ. ඒක දෙකක් වෙන්න බෑ කවදාවත්. මම ඔබට හැමතිස්සෙම කියනවානේ සත්‍ය කියන එක දෙකක් වෙන්න බෑ කියලා. සත්‍යෙදන් එකයි. ඒක අරිහතුන් වහන්සේ නමක් දේශනා කළත් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළත් කවුරු දේශනා කළත් පිටුදිනේ ඒක ඇත්ත නම් ඇත්ත විතරයි. ආ ඉතින් ඉහළ දෙයක් හිතන නෑ. එහෙනම් ආයේ පිටුදිනේ අමුතුවෙන් දේවල් මේ ලෝකේ ගොඩනගන්න බෑනේ. ත්‍රිපිටක සත්‍ය ධර්මයේ තියෙන සතාගතයන් වහන්සේගේ දේශිත ධර්මයේනේ. අපි ඒකත් අරගෙන ඉවරලා සාරිපුත්‍රයන් වහන්සේගේ අටුවාවත් අරගෙන ඉවරලා මහා කච්චාන් මහරහතන් වහන්සේගේ අටුවාවත් අරගෙන ඉවරලා නිපින්දින ඔබට ධර්ම දේශනා කරන්නේ. ඒවත් අරගෙන ඉවරලා ඒව හොඳට පරිශීලනය කරලා ඒව හොඳට අවබෝධ කරලා පින්විතින් හරියාකාරව වඩලා වඩලා වඩලා ඒව හිතටම ගැලපෙන නිසා. ඒවනේ ඔබට දේශනා කරන්නේ. එහෙනම් ආ ඒව බොරු කරන්න බෑනේ පින්විතින් ඒක බින්දු මාත්‍රයක්. මම ඒකනේ ඔබට හැමදෙස්සෙම කියන්නේ යමක් බොරු කරනවා නම් ඉස්සෙල්ලා බොරු කරන තථාගතයන් වහන්සේගේ දහම. ඊට පස්සේ සාරිපුත්‍රයන් වහන්සේම ඊට පස්සේ මහා ගච්ඡාන මහ රහතන් වහන්සේ ඊට පස්සේ එන්න මාගේ මගේම පුරු කරන්නේ. ඇයි මම ඔක්කොම කියන්නේ උන්වහන්සේලගේ දේශනානේ. එහෙනම් මම ඔබට කියන්නේ කිංගුතරේ ඕනේ උත්තරමේකේ බණ අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක Tamanට යමක් බේරුම් කරගන්න පුළුවන් නම් විතරක් අහන්න. හැබැයි යම්කිසි පුද්ගලයෙක් මාර්ගඵල ප්‍රකාශ කරනවා නම් පිංගුතනේ ඒ මම කියන්නේ මාර්ගඵල ප්‍රකාශ කරන්නේ නැහැ කියලා අරිහතුන් වහන්සේට. මම එතන නෑ. අරිහතුන් වහන්සේට ඕනම් පුළුවන් මාර්ගඵල ප්‍රකාශ කරන්න. කිසි ගැටලුවක් නෑ. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ පින්විතනේ මොකද හේතුව? සෝතාපන්න වෙන්න කලින් අරිහත් වෙන පිරිස ඕනේ තරම් ඉන්නවා. සෝතාපන්න වෙන්න කලින් අනාගාමී වෙන අය ඕනේ තරම් ඉන්නවා. කොහෙද ඉන්නේ? මනෝලෝකේ. ඒ ඒ අයගේ මනෝලෝකයේ අය සෝතාපන්න අය ඒ අය සකදාගාමී අය අනාගාමී අය අරිහත්. නමුත් තාම සෝතාපන්නවත් වෙලා නැහැ. මේ සෝතාපන්න වෙන්න නොවි පුළුවන් දෙයක් නේ යථාර්ථවත් අරිහත් වෙන්න පස්සේ එහෙම එකක් මේ ලෝකේ වෙන්නේ නැහැ. ඒක නිසා මම ඔබට කියන්නේ මම මේක කිව්වට පින්වතුනි බොහොම කරුණාවෙන් මේ කියපු දේ ගන්න. මම මේකෙන් කිව්වේ මේ අපි එක දේශනා කරන බණ විතරක් අහපල්ලා කියන වචනයක් නෙමෙයි. මම කියවනේ මම ඔබව අල්ලගෙන නැහැ. ඔබයි මගේ අතර තියෙන ගනුදෙනුව තියෙන ධර්මයයි ඔබයි තියෙන ගනුදෙනුවත් එක්ක. මම ධර්මයේ පැත්තෙන් ඔබට අවවාද අනුශාසනා කරනවා කිව්වතනි ඔබ ඒ දහම අරගෙන ඉන්නා නිවන් දකින්න එච්චරයි අප දෙකල අතර තියෙන සම්බන්ධය. ඔබ කාටවත් මාව හම් වෙන්නවත් බැහැ. මම ඒකට අවස්ථාව දීලා නැහැ. මොකද මාව හම්බෙන්න අවශ්‍ය නැහැ නේ ඔබට නිවන් දකින්න මම ධර්ම දේශනා කරන ඔබ ධර්මය අහලා ඉවරලා ඔබ ගැණේ කර ගන්න. එහෙනම් මෙතන 5000ක් ගාවත් එකයි මට පිවිදෙනි 5 දිනක් කියලා බණ ඇහුවත් එකයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිවිදෙනි 5 දිනක් හරි කමන්නේ ඇවිල්ලා බණ අහද්දි පිවිදෙනි ඒ අය තමන්ගේ මග වහගත්තොත් එහෙම මහා අපරාධයක්. මේ ස්වාමීන් වහන්සේලා මොන තරම් කැපකිරීමක් කරනවද කියලා හිතලා බලන්න ඔබ වෙන්නේ. මම ඔබට හැමදාම කියන්නේ පින්විතනි අපි පැවිදි වෙන්න කලින් අපිට අම්මෙත් තාත්තෙක් දෙන්නෙක් හිටියා. අපි පැවිදි වුණාට පස්සේ අම්මලා තාත්තලා අපිට හිටියේ නෑ. ඒ අම්මලා තාත්තලාගේ රැකියාව සම්පූර්ණ වැඩ කටයුතු කළේ ඔබ. අපිට ජීවනයක් දුන්නේ ඉන්නට වස්ත්‍රයක් දුන්නේ ඔබ. කුසට ආහාරයක් දුන්නේ ඔබ. හිසට සෙවණක් දුන්නේ ඔබ. ලෙඩට බේත් හේත් කළේ ඔබ. ඒක නිසා අපි මේ ගමන කොහොමද යනවා පින්විතනේ? ඔබත් මේ ගමනේ එන්න. මොකද ඔබ තමයි අපිට ඉන්න ඥාතිවරු. ඔබ තමයි අපිට ඉන්න අම්මලා තාත්තලා ඔය සීල දෙනා. ඒක නිසා තමයි අපේ ස්වාමින් වහන්සේලා පැය 4 5 ඔබට දේශනා කරන්නේ මෙහෙට ආවට පස්සේ. අර ඔබගේ මග වැහිලි වෙලා ඔබ අපරාධයක් කරගන්නවට අපි කැමති නැහැ. ඒක නිසා තමයි මම මේ ටික හරි ඔබට කිව්වේ. ඔබ වෙනුවෙන් අපි කැප වෙනවා. මොකද ඔබ අපි වෙනුවෙන් කැප වෙන නිසා. ඔබ අපි වෙනුවෙන් දුක් විඳලා හරි හම්බ කරගත්ත සල්ලි වලින් දානමාන ආදී වශයෙන් හදලා දෙන නිසා. හැබැයි මතක තියාගන්න තියෙන දේ දන් දීලා සෝවාන් වෙන්න බෑ. දානේ උපනිශ්‍රේ වෙනවා විතරයි පින්විතනි දන් දීලා සතර පයින් ගැලවෙන්න බෑ කවදාවත්. ඒක නිසා තමයි මම ඔබට හැමදාම කියන්නේ මෙහෙට දාන දෙන්න එනවා නම් බණ අහන්න ලෑස්තිලා ඉන්න නැත්නම් දන් දෙන්න එන්න එපා. අපිව නිකන් ණය කාර්යය කරන්න එපා. මේ ළඟදී දවසක් පින්විතනි මම මේ බොහොම ශ්‍රේෂ්ඨ කතාවක් මම මේ කියන්නේ මම හරි මම සාදු නාද දුන්න අපේ ස්වාමින් වහන්සේලාට කුංචිම ස්වාමින් වහන්සේලාට දීලා මම ඔබට කියලා තියෙනවා මේ ස්ථානෙට දන් දෙන්න එනවා නම් බණ අහන්න ලෑස්තිලා එන්න කියලා. පුළුවන් තරම් තිරිසර එකගෙන එන්න කියලා ඇවිදලා බණ අහන්න කියලා. මේන දවස් 3-4 කලින් තිරිසක් ඇවිදලා තියෙනවා මේ ස්ථානයේ. ඒ දන් දෙන්න ලෑස්ති වෙද්දි පින්විතනේ අපේ ස්වාමීන් වහන්සේ නමක් අහලා තියෙනවා. දැන් හවස දින දේශනාවට ඉන්නව නේද කියලා. එතකොට 10 මාට්ටු විතර ඇති මං හිතන්නේ. ඒගොල්ලෝ ගෝල අනේ 12 මාට්ටේ යන්න ඕනේ. ඒ කියන්නේ දාන දීපු ගමන් යන්නාවු පිරිස. එතකොට අපේ ස්වාමින් වහන්සේලා පින්ඩපාතේ වරිද. ඒ ස්වාමින් වහන්සේ අර සීල ස්වාමින් වහන්සේලාත් ඒක කතා කළා. එදා දානේ පින්විතනි පුංචිම ස්වාමින් වහන්සේලාත් විනාඩි 10කින් වරදලා සීල ස්වාමින් වහන්සේලා වැඩියලු උඩට. විනාඩි 10කින් වරදන්න පුළුවන් ප්‍රමාණය වරදලා ගිහලා සීල ස්වාමින් වහන්සේලා වැඩියලු වැඩි වෙරලා ඒ මොහොතේ ඉඳලා අරගොල්ල යනකම් බණ කිව්වලු ස්වාමින් වහන්සේලා. බලන්න මොනතරම් වන්දනීය පිවිසක්ද කියලා. බලන්න ඔබ වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරන්න ලෑස්තිලා දින්නේ කියලා. ඒක නිසා පින්විතනි ඔබ පුළුවන් තරම් ඇවිදලා ඉන්න බණ ටික අහලා ඔබගේ මඟ සකස් කරගන්න. එච්චරයි අපි දෙකොල්ලෝ අතර තියෙන්න ඕනේ. වෙන කිසි දෙයක් නැහැ. එන එක බින්දු මාත්‍රයක්වත් වැරදියට හිතන්න එපා. මම කිසිම ස්වාමීන් වහන්සේ නමකට දෝෂයක් එහෙම කිව්වත් නෙමෙයි. ඔබට කාගේවත් බණ අහන්න එපා කිව්වත් නෙමෙයි. ඔබ ඕනි තරම් බණ අහන්න පින්විතනි ගන්න තියෙන හරියක් තියෙනවා නම් හැමතැනකින්ම ගන්න එකෙත් කිසි ගැටලුවක් නැහැ. හැබැයි න්‍යාය ධර්ම දෙකක් නෑ පිටින් න්‍යාය ධර්ම එකයි තියෙන්නේ. දෙවෙනි න්‍යාය ධර්මයට ගිහිල්ලා වර්ගි නහගන්න එපා. ඔබට දුවන්න පුළුවන් කාර්යය එන්න මෙන්න පිංගිදනේ ඔබට පුළුවන් වෙනෝනේ මේ බුද්ධ භූමියේ තනි කෙනෙක් හිට ගන්න. මේ බුද්ධ භූමියේ තනි කෙනෙක් හිටගත්තේ නැත්නම් ඔබ මාර පාස්තික අමනුෂ්‍යයන්ට අහු වෙනවා පින්වතුනි ඔබට පිස්සු හැදිලා කෙලවර වෙන්නේ. ලේසි පහසු දේවල් නෙමෙයි ධානා භාවනා කරනවා කියන ඒවා. තථාගතයන් වහන්සේගේ න්‍යාය ධර්මයක් තියෙනවා පිටුතුනි. දැන් ධාන කියන එකේ කොටස් දෙකක් තියෙනවා. දැහ මහණෙනි දැහැන් කරව කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඔතන දැහැන් කරනවා කියන එක කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි පිටුතුනි මහණෙනි දහණය කරව කියන්නේ. දහණය කරනවා කියලා කියන්නේ පිටුතුනි රාග දේශ මෝහයන් හැවත් කෙලෙස් දහණය කරන්න කියප එක තමයි තථාගතයන් වහන්සේ හැමතැනකම මහණෙනි දැහැන් කරව දැහැන් කරව කියලා කියලා තියෙන්නේ. මේක දහණය කළා දාපන්න. තප කරපල්. තප කරනවා කියන්නේ මොකද්ද? තවනවා. ඔබ කෙහෙල් කොලයක් තවලා තියෙනවද? කෙහෙල් කොලේ තවලා තව තවත් තවාගෙන යනකොට මොකද වෙන්නේ? ඒක දහණය වෙනවා පිච්චිලා යනවා. එහෙනම් තප කරන්න කියලා කිව්වා තප කරන්න කියලා කිව්වේ මොකද්ද? තාපසයෝ තප කරනවා පින්වතුනි ශරීරේ. තථාගතයන් වහන්සේ තප කරන්න කියලා කිව්වා මොකද්ද? කෙලෙස්. මේ කෙලෙස් තප කරන්න කියලා කිව්වා. එහෙනම් මේ කෙලෙසුයි තප කරන්න ඕනේ කෙලෙසුයි දහණය කරන්න ඕනේ. තව ක්‍රමයක් තියෙනවා ශාරීරික සුවතාවයේ උදෙසා. ඉහාත්ම සුඛ විහරණයේ උදෙසා පින්තුනේ ධානා සමාපatti වලට සම්බන්ධින ක්‍රමය. ඒ ධානා සමාපatti වලට සම්බන්ධින ක්‍රමය ඔස්සේ ඔබට ඒක කරගන්න පුළුවන් පින්තුනේ හැබැයි ඔබට බුද්ධ භූමියේ හිට ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ පින්තුනේ චේතෝපරිය ඥානකින් අර මාර්ගාර්ථික අමනුෂ්‍ය ඔබගේ හිත දැනගෙන ඉවරලා ඔබ වික්ෂිප්ත කරලා දානවා පටස්කාර. ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ පින්තුනේ මොකද තථාගතයන් වහන්සේගේ ක්‍රමවේදය නම් කවදාවත් අල්ලගන්න බෑනේ මාර්ගයට. පුළුවන් ඒ දල්ලන්නේ. මොකද තථාගතයන් වහන්සේගේ ක්‍රමවේදයට නම් ඔබ යන්නේ ආර්ය දහනක් නම් වඩන්නේ පිංගුතුනි ඔබට ඒකාකාරවම වැටහිලා ඉන්න ඕන එකම කරුණයි තියෙන්නේ ඒ තමයි මේ ලෝකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ලෝකය කියලා කිව්වේ දැන් අපි මේ තව ටිකකින් පස්සේ කතා කරන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ටික හරියාකාරව අඳුනගෙන ඉවරලා ඒකෙන් හටගත්ත මේ ලෝකේ ඒ තුල තියෙන රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය වලමින් ඉදිරියට යන ගමන තමයි තුමිදෙනී ආර්ය දහනදී වැඩෙන්නේ එහෙනම් ලෝකයක බිඳු මාත්‍රයක්වත් අල්ලගෙන නෑ ලෝකයේ අතහරින වැඩ පිළිවෙල කියන්නේ ලෝකේ අතහරින වැඩ පිළිවෙල කියනකොට පින්විතනි ඔය දිව්‍ය බ්‍රහ්මාදීන් ඇවිදලා විමසලා බලනවා මේ මේ ධානලාභිය මොකද්ද මේ වඩන දැහන අනිත් අයගේ දිහා බලනකොට එක්කෙනෙක් වඩනවා නිල කදිනේ තව කෙනෙක් වඩනවා පීත කදිනේ තව කෙනෙක් ආලෝක කදිනියක් වඩනවා තව කෙනෙක් පටවි කදිනියක් වඩනවා ඔය හැම එක්කෙනාගේම හිත බලාගෙන බලාගෙන යනකොට පින්විතනි අර දෙවිවරුන්ට පේනවා මෙයා පීත මේ කදිනේ වඩන්නේ මෙයා නිල කදිනේ වඩන්නේ මෙයා මේ ආලෝක කසිනියක් වඩන්නේ. මෙයා මේ තේජෝ කසිනිය වඩන්නේ. මෙයා මේ පඨවි කසිනිය වඩන්නේ කියලා එක එක්කෙනාගේ හිත චේතෝපරිය ඥාණයෙන් දැක දැක දැක දැක දැක දැක යනවා. ඔය යන අතරතුර ඕන්නම් පුළුවන් මේ විදිහට එයාට අරයව විශ්ිත කරලා දාන්න. මොකද හේතුව එයාගේ අරමුණ එන හොඳට පේන නිසා. නමුත් තථාගතයන් වහන්සේගේ දැහැන්වත් මේ අමුතු උත්තරණයක් ඉන්නවා නම් ඒ උත්තරණයාගේ හිත පිරිසිදු දැනගන්න බෑ අරයට. මොකද හේතුව බිඳුනේ ඒක ලෝකෙට අදාළ දෙයක් නෙමෙයි නිසා. මොකද ඒගොල්ලන්ට පිළිසිඳින්න පුළුවන් ඔක්කොම ලෝකෙට අදාළ දේවල් විතරයි ලෝකෙන් එතර වීම උදෙසා දෙසු කිසි දෙයක් ඒගොල්ලන්ට පිළිසිඳ අල්ලන්න බෑ. කාටද පුළුවන් මෙතන නිවන අල්ලන්න? මෙතන කිසිම කෙනෙකුට නිවන අල්ලන්න බෑනේ. හැබැයි මෙතන මොකක් හරි දෙන පුටුවක් අල්ලන්න ගියොත් ඔය පුටුව අල්ලයි. නමුත් නිවන අල්ලන්න බෑ හේතුව පුටුව තියෙන ලෝකෙ පිංගුතු නමුත් නිවන තියෙන ලෝකෙන් එතර. චිත්ත චෛතසික රූප නිබ්බහන කියන කොටස් හතරක් පැනෙන්නේ පිංගුතුනි. ඔය නිබ්බහන කියන කොටස චිත්තේට අයිතිත් නෑ. චෛතසිකේට අයිතිත් නෑ. රූපෙට අයිතිත් නෑ. ඒ කියන්නේ මේ ලෝකෙට අයිති එකක් නෙමෙයි ඒක. අන්න ඒක නිසා නිවනට හිත තියාගෙන යන වැඩ පිළිවෙල කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පිටුතුනි ආන්ගේ වැඩ කටයුත්ත යන කෙනාට යන කෙනාව අල්ලන්න බෑ කාටවත්. ඉතින් ඔතනට එන්න නම් පිටුතුනි ඒ කෙනා බුද්ධ භූමිය තුල ඉන්න කෙනෙක් වෙන්න ඕනේ නේද? බුද්ධ භූමිය කියලා කිව්වෙත් පිටුතුනි සතර සතිපට්ඨානයේ මාන මනාවකට හිත පිටුව ගත්ත කෙනෙක් වෙන්න ඕනේ නේද? සතර සතිපට්ඨානයේ හිත පිටුව ගත්තේ නැත්නම් එහෙම වෙන්නේ පිටුතුනි මොකක් හරි පොඩ්ඩක් කකුල එළියට දාපු ගමන් මොකද වෙන්නේ? අර මානයේ වසඟිට ටක් ගාලා අහුවෙනවා. අහුවෙච්ච ගමන් එතනින් එහාට තනිකර වික්ෂිප්ත ගමනක් යන්නේ තියෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ පිටින් ඔබ තාම දන ගන්නවා. ඒක නිසා දන ගන්න කමක් නැහැ. මලොත් කියන්නේ ගහන්නේ මලොත් මොකද කරන්නේ? ඊළඟ එකේ කරනවා. ඒක තමයි අදිස්ථානයේ තියෙන්නේ. මලොත් ඊළඟ එකේ කරන මොකද මැරෙන්නේ නැතුව අල්ලන් ඉන්නද? මලොත් ඊළඟ එකේ කරනවා. දැන් මාරයට බයද? එහෙම වෙන්න දෙයක් නෑ. වැඩි මුනොත් මාරයත් කරන්නේ මොකද්ද? මරණය කරන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? මාරය මැරුවොත් මොකද කරන්නේ? අඬන්නේ නෝද? නෑ ඊළඟ එකේ කරනවා. ඊළඟ එකෙත් මැරුවොත් මොකද කරන්නේ? දැන් ඔබ දන්නවනේ. දෙකයි දෙකයි හතරයි හතරයි දෙකයි හයයි දෙකයි අටයි. එහෙනම් මොකද කරන්නේ? මාරයා මරනවා. අපි ඊළඟ එකේ කරනවා. නිවනට හිත පිටව ගත්තා නම් යම් කිසි පුද්ගලයෙක් පිළිගන්නේ ඊළඟ එකේ ඉදිරියට පස්සේ කරගෙන යන්න පුළුවන්. ඒක නිසා මේ ඕවට බය වෙන්න එපා. බය වෙලා මේ ගමන යන්න බෑනේ. ඕන එකක් වෙච්චයි මම මගේ ගමන යනවා. මලොත් ඊළඟ ඉතින් කරනවා. එහෙනම් දැන් මෙතන වයසක අයෙම ඉන්නවනම් බය වෙන්න දෙයක් තියෙනවා. නෑ පුළුවන් තරම් මග වඩාගෙන වඩාගෙන වඩාගෙන යනවා මලොත් මොකද කරන්නේ? ඊළඟ ඉතින් කරනවා. ඊළඟේ රුක්ෂ දේවතාවෙක් හරි වෙලා කරගෙන යනවා වැඩි. හැබැයි රුක්ෂ දේවතාවෙක් උනේ තල්ලාල කමට ඉන්නේ එහෙම නෙමෙයි. දිව ලෝකෙට එහෙම වැන්නොත් දැන් බැරි වෙලා හරි ගිහිල්ලා. දැන් මොකද කරලා තියෙන්නේ? සල්ලාල ගමට හැමින්න නෙමෙයි. මේ මග වඩන අය දිව්‍ය ලෝකෙට වෙනොත් එතනින් හැට ඒගොල්ලෝ මග වඩනවා පිංගුදෙන පිං කරන අය දිව්‍ය ලෝකෙට යනවා මොකද කරන්නේ? හොඳට කාම සංතරපනේ ඉඳගෙන ඉඳලා ඔය ටික හැදිරිලා හැදිරිලා හැදිරිලා අන්තිමට මොකද කරන්නේ? අර ගුණ අපාය ලගිනවා අපෞසලයක් ගිහිල්ලා. ඕවට අහු වෙන්න එපා මම ඔබට කියන්නේ ඒක විදිහට දිව්‍ය ලෝක යන ගමන් වලට අහු වෙන්න එපා. දිව්‍ය ලෝක කියන්නේ අම්බලමක් විතරයි. හොඳට මතක තියාගන්න ඒක. ඔබ මෙතන ඉඳලා යනවා පිංගුදෙන නුවර දලදා මාලිකාව වඳින්න. යන ගමන් අතරමඟ තියෙනවද කඩු ගන්නාවේ අම්බලම. දැන් මෙතන ඉන්න කවුද පින්විතනි අපි කඩුගම්ලා අම්බලම් බලන්න යන් කියලා කිව්වේ අම්බලම් බලන්න නෙමෙයි යන්නේ අපි යන්නේ දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරන්න. ඉතින් යන ගමනේ පින්විතනි ඉතින් යා ගන්න බැම්ම මොකද කරන්නේ? අර අම්බලමේ පොට්ට නතර වෙන අම්බලමේ නතර වෙලා එල්ලා ඊට පස්සේ දවසේ ආයි යන්න පටන් ගන්නවා. හැබැයි අම්බලම අරමුණු කරගෙන ගියා නම් එහෙම කවදාවත් යන්න පුළුවන් ඒ දලදම් මල්ලිකාව. නෑ ඒක නිසා මෝඩ වැඩ කරන්න එපා. ඔබට හොඳ ආකාරයෙන් මේවා වැටහෙන්න ඕනේ පින්විතනි. ඔබට කෙනෙක් කියනවා ඔබ පින් කරන්න පින් කරනවා ඔබ පින් කරගෙන කරගෙන කරගෙන යනකොට මම ඔබ එංගලන්තයට යවන්නම්. දැන් ඔබ එංගලන්තෙට ගිහිල්ලා කරයිද ඔබ? ඈ දැන් ඔබ එංගලන්තෙට ගිහින් නිවන් දකින්න. එදින ගිහලා ඔබ මොකද කරන්නේ? පුළුවන් තරම් කාමභෝගී ජීවිතයක් ගත කරනව නෙයි. නේද එංගලන්තෙට ගියේ මොකටද? ඔය ඔක්කොම බොරු කතා මිදුනේ බොරු පුරාදීම. ඒවට අහු වෙන්න එපා ඔබ. ගියත් කම ගියොත් බැරි වෙලා හරි ගියොත් කමක් නැහැ. අන්න එතන ඉන්න ඕනේ. බැරි වෙලා හරි ගියොත් කමක් නැහැ. ඒක අතුරු ඵලයක්. මේ උත්තරීන් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝහති. තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන එහෙමයි. ඒ කියන්නේ යම් කෙනෙක් ආර්ය මෛත්‍රිය මනාකොට වඩනවා නම් ඒ ආර්ය මෛත්‍රිය වඩන උත්තරයට මේ අන්දමේදී අරියත් ඵලයේ සාක්ෂාත් කරගන්න බැරි වුණා. ඒ උත්තරයා උත්තරින් අපටිවිච්ඡන්තෝ බ්‍රහ්ම ලෝකෝ හෝති කියලා කිව්වේ ඒකයි. ඒ උත්තරයා කියලා බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. දැන් බ්‍රහ්ම ලෝකේ යන ආර්ය ආර්ය මේ මාර්ගේ වැඩිවේ. නෑ උත්තරින් අපටිවිච්ඡන්තෝ බ්‍රහ්ම ලෝකෝපකෝති. ඒ කිව්වේ මේ අන්දමේදී අරියත් ඵලයේ සාක්ෂාත් කරගන්න බැරි වුණොත් යම් හේකින්. මොකද වෙන්නේ? බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා උපදිනවා. එහෙනම් බ්‍රහ්ම ලෝක යන මග වැඩුවා නෙමෙයි. අරිහත් ඵලේ පූර්ණේ කරගන්න මග වැඩුවා. බැරි වුණා. ඒක නිසා බ්‍රහ්ම ලෝකේ ගියා. දැන් බ්‍රහ්ම ලෝකේ දැන් අරිහත් ඵලේ පූර්ණේ කරගන්න මග වැඩපු කෙනෙක් බැරි වෙලා බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ දැන් එතන මොකද එයා කරන්නේ? දැන් එයා මොකද කරන්නේ? ඇයි පින්වදනි ඒ කෙනා දැන් බ්‍රහ්ම ලෝකෙට ගියත් ඒ කෙනාගේ පළවෙනි චිත්තේම තියෙන්නේ මොකක්ද? අරමුණ. නිවන් දැකීම. අන්න ඒකයි මම ඔබට කියන්නේ. දිව්‍ය ලෝකයකට වැන්නත් නිකුදුනේ මේ පළවෙනි චිත්තේම තියෙන්නේ මොකද්ද? භවහංග පතනේ වෙන්නේ භවාංගෙන්න තියෙන්නේ මොකද්ද? නිවන් දැකීමේ අපරම අදිස්ථානය. ඒක නිසා ඒකට අදාළ දේවල් ඇදී ඇදී ඇවිදින්න ඉවරලා එයා එතන ඒ වැඩේ කරගන්නවා. හැබැයි යම් කිසි පුද්ගලෙක් අනේ අපි දන් දීලා කොහොම හරි ලා ඔක්කොම සාහිත්‍ය වන්දනා කළා ඔක්කොම කළා ඉවරලා අපි දිව්‍ය ලෝක යනවා කියලා හිතාගත්තොත් එතනට යන කෙනා යන්නේ කාමභෝගී ජීවිතයක් නිසා අපි මෙතන එතනට ගිහලා කාමභෝගී කියලා ජීවත් වෙනව වෙන වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ ඔය කිසි දෙයකට අහු වෙන්න යන්න එපා. මම ඔබට කියන්නේ පින්විතනේ මේ ගමන වහගන්න එපා. ඔබ හරි උනන්දුවෙන් මේ ගමන යනවා. ඒක නිසා තමයි මම කියන්නේ හයියෙන් යන්නත් එපා, හිමින් යන්නත් එපා, පරිස්සමින් යන්න. ආතාපේ සම්පජානෝ සතිම. හොඳ නුවණක්කාරකමින් යන්න මේ ගමන. හොඳට නුවණෙන් විමස විමස යන්න මේ ගමන. බුදුහාමුදුරුව මේක කියලා තියෙන්නේ කියලා කිව්වත් පිළිගන්න එපා කියලා මගේ ශාස්ත්‍රුණ වහන්සේ අපට දේශනා කළේ. ඒවත් හක්කෙට පිළිගන්න. මම ඔබට දේශනා කරන කිසිවක් එහෙයි කියලා ගන්න එපා. ඒකයි මම ඔබත් එක්ක ඒවා සාකච්ඡා කරන්නේ. ඊයේ රුවන්වැලි සෑයගාව පිංගුතුනි පැය දෙකමාරක විතර මහා සාර දේශනාවක් ගියා. රෑ 11 මාරේ 11යි කාලෙ විතර ඉඳලා දෙකයි ගාන විතර වෙනකම්. එකයි ගාන දෙකයි ගාන වෙනකම්. පැය දෙකමාරේ දින දේශනය. සාකච්ඡා කරන්න මේකයි ඔබත් එක්ක දර ඔබට පුළුවන් ඒවට උත්තර දෙදී උත්තර දෙදී පිංගුතුනි ඔබගේ ජීවිත තුලින් මේව ඇද ඇද ගන්න අරගෙන ඉන්න ප්‍රත්‍යක්ෂ කරගන්න මේ දේ. හැම කෙනාම ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. තථාගතයන් වහන්සේගේ දහම තියෙන ඔබට බේරෙන්න. එන ඔබට බේරෙන්න දේශනා කරපු දහමෙන් ඔබ බේරෙන්න ඕනේ පිඟුතුනේ. ඒකට සාදුනාද නීති ඉඳලා හරියන්නේ අවබෝධයට ගන්න. අවබෝධයෙන් අරගෙන කොහොම හරි තමන්ව බේර ගන්න. ඒක නිසා තමයි මම ඔබට මම තව එක උදාහරණයක් කියන ඔබට හදිස්සිය නිසා. හදිස්සි වෙනවනේ ගොඩක් පිරිස්. මට හරි අනුකම්පාවක් හිතෙනවා අර කාන්තාව ගැන. ඉවරයි නේ පිඟුතුනේ. ආයෙ ගහෙන් බහින්නේ නැහැ කවදාවත්. බුද්ධ භූමිය කෝ? අද මම මෙතන බය නැතුව බණ කියන්නේ. ඔබ දැකලා තියෙනවද? ඔබ බණ අහන්න ඇවිදින්න ඇතිනේ. ඔබ දැකලා තියෙනවද? හිඟදින අලුපතර මේ බණ කිව්වට පස්සේ මම ඔඩියන්ස් එක දිහාවත් බලාගෙන ඉන්නවා. මැටි ඇමතුරු ඇවිදින්න බණ අහලා යනවා. මම දකින්නවා බණ කියන වෙලාවේ අය බණ අහනවා. හැබැයි ඒ අය ඇවිදින්න වැඳලා යනවා. පිඟුදින වැඳලා යනවා ඇති. මම දන්නේ නැහැ ඇවිල්ලා කවුද වන්දනා කරන්නේවත්. ඒ අයගෙත් හොඳක් තියෙන ඇවිල්ලා කියන්නේ නැහැ මේ මං අහවල් ඇමති. එහෙම තියනවා අර ඉතින් හොඳ ගුණයක් තියෙනවා මේ මිනිසුන්ගේ. නැත්තම් සාමාන්‍ය කියන්නේ මේ මං අහවලා ඔබ හිතේ මතකද මම මං අහවලා. අර මම පවත්වනවානේ මාගාවට ඇවිල්ලා. නේද? ඒ අය එහෙම කරන්නේ නැහැ. ඒ අය වන්දනා කරලා යන්නේ යනවා. ඉතින් මට ඒ අයගෙන් ඇති වැඩක් නැහැ නේ. අපි දෙකලෝ අතර තියෙන පිංගුදිනේ මෙතනට ආවනම් අද පොල් කඩන මහත්තයෙක් ඒ මහත්යයි මායි අතර තියෙන සම්බන්ධයම තමයි ජනාධිපතිතුමයි මායි අතර තියෙන්නේ. එතනින් එහාට සම්බන්ධයක් අපිට දෙගොල්ලන්ට නැහැ. බුද්ධ භූමියේ හිට ගන්න පුළුවන් වෙන්න ඕනේ පිටින් නැත්තම් මාර වසඟයට අහු වෙනවා. මාර වසඟයට අහු වුණා කියලා කියන්නේ තමන්ගේ ඔක්කොම ඉවරයි. අපරාධනේ පිටින් මොකද මේ කන්න බොන්න නැතුව පැවිදි වුණා නෙමෙයිනේ. මහා ධනදාන්නයක් දාලා අධ්‍යාපනයක් දාලා දිවිච්ච හැමදේම දාලා ඉන්න පැවිදුනේ පිංගුතුනි මේ මගපල සකස් කරගන්න නිසා වෙන දෙයකට නෙමෙයිනේ. එහෙනම් මම කොයි මොහොතේ හරි පිංගුතුනි අහු වෙනවා නම් යම් තැනකට මහා අපරාධයක් නේද ඒක. ආත්ම වංචාවට අහු වුණා කියලා කියන්නේ ඔක්කොම ඉවරයිනේ පිංගුතුනි. මම ඔබට කියන්නේ මේකයි. මේක හරියට ගේම් එකක් වගේ. තැන් පහක් තියෙනවා පිංගුතුනි. ඒක ඒ තැන් පහෙන් එක තැනකට හරි අහු වුණොත් ඔබ ෆේල්. දැන් එහෙනම් ඔබ මට කියන්න ඔබ එක තැනකින් පැන ගන්නවා. දැන් ඔබට සතුටු නැහැකිද? දැන් ඔබට සතුටු නැහැකිද? කොහේද සතුටු වෙන්නේ? ඔබ තාම පැන්නේ කොතනින් විතරද? එක තැනකින් විතරයි. දැන් පැන් දෙකකින් පැනලා දැන් සතුටුද? තුනකින් පැනලා සතුටුද? හතරකින් පැනලා සතුටුද? ඒත් නෑ පිටුද නෑ පස්වෙනි එකේ හරි කෑවනම් කෑව තමයි ආයි. දැන් මොකද වෙන්නේ? ආයි බින්දුවේ. එහෙනම් පස්වෙනි එකක් පැනලා තමයි පිඟුතුනි තථාගතයන් වහන්සේ අනේක ಜಾති සංසාරං සංදා විස්සං අනිප්පිසං ගහකාරකං ගවේසන්තෝ ආදී වශයෙන් මේ ළල උදාන වාක්‍ය ප්‍රකාශ කළේ. ඒක නිසා ඔබ පස්වෙනි එකනුත් පැනලා ඉවර වෙලා නැත්නම් ඔය තියෙන මොකක් හරි ඔය තියෙන අභියෝග ඔක්කොගෙම පැනලා ඉවරලා ඕනේ පිඟුතුනි සතුටු වෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ ඔබට බුද්ධ භූමියේ තනි කෙලින් හිට ගන්න පුළුවන්. හිට ගන්න පුළුවන් නම් තමයි පිඟුතුනි ඔබට දැහැන් වැඩින්නේ නැත්නම් ඔබට දැහැන් වඩන්න බෑ. හරිම කනගාටුන කරුණක් පින්විතනේ සමහර කාන්තාවන්ට හරි වේගෙන් දැහැන් වැඩෙනවා. දැන් මම මේ කාන්තාවෙන් පල්ලෙහා දානවා නෙමෙයි. කාන්තාවන්ට හරි වේගෙන් දැහැන් වැඩෙනවා. මේ ගිහි කාන්තාවෝ අද නැත්නම් ඊයේ තමන්ගේ ස්වාමි පුරුෂයත් එක්ක තමන්ගේ ගිහි ජීවිතේ ගත කරපු කාන්තාව අර අද භාවනාවට හැදෙන්න වෙලා අද රාත්‍රියේදී මොකද වෙන්නේ? අද දවසේ භාවනා කරලා වෙලා චතුර්ථ ධානයට සම්බන්ධ වෙනවා. අර හිමාලයන් රිහිවරුන්ට ගහලා පන්නන්න ඕනේ නේද? ඇයි අවුරුදු 30ක් තිස්සේ තාම කරන තාම සුද්ධික ධානයේ තාම බැරිව චතුත් ධානයට යන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් මඟ වඩනවා. එන ඔබට තේරෙන්න ඕනේ පින්විතනි පොඩි පොඩි දේවල් තියෙන්න පුළුවන්. එහෙම මෙහෙම වෙච්ච. මම නැවත වතාවක් කියනවා පින්විතනි කිසිම කෙනෙක් ජජ් කරන්න එපා. උත්තම පිරිස එකාකාර හොඳාකාර වැඩ පිළිවෙල කරනවා සමහර අය වරද්ද ගන්නවා. ඒ සමහර අය අතර ඔබ ඉන්න එපා කියන එකයි මම මේ කියන්නේ. ඒක නිසා ඔබ හරියාකාරව බුද්ධ භූමියේ කටයුතු කරන්න. හැබැයි කවුරු හරි මිනිසක් ඉතින් භාවනාව අගනන පිටුනේ ඒක හරි ශ්‍රේෂ්ඨ දෙයක් ඒවට ගරහන්න එහෙම යන්න එපා. ඔය නිකන් ඔය ගෙවල් වලට වෙලා තැග් ගහයි ගහයි ඉන්නවට වඩා හොඳයි භාවනා කරන එක. හැබැයි ඒක හරියාකාරව කරගන්න ඕනේ පිටුනේ. ඒකට හේතුව මෙන්න මේකයි. ඔබ දොරක් කඩලා තියෙනවද අතින් ගහලා? පිරිමි කෙනෙක් දොරක් හරි ලෑලි කෑල්ලක් හරි පුංචි කෝටු කෑල්ලක් හරි කඩලා තියෙනව නේද පුංචි කාලේ? ඔබට දෙනවා ලෑල්ලක් පිටුනේ කඩන්න කියලා. ඔය ලෑල්ල කඩන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි පිටුදී Tamanට පුළුවන් මට්ටමේ ශක්තිය දදා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ඔක කඩන්න. ඒව ගහගෙන ගහගෙන ගහගෙන යනකොට පිටුදී යම් දවසක ඔක කැඩේ. එහෙමත් නැත්නම් පුළුවන් පිටුදී අර කෑ ගහගෙන මහා හයියෙන් එකපාරම ගහන්න කැඩෙනවා නම් කැඩෙන්න කියලා. ඒ ගහන පාරේදී පිටුදී ලෑල්ල කැඩුනේ නැත්නම් මොකද වෙන්නේ? අත කැඩෙනවා. අත කැඩුනොත් ආයෙ ලෑල්ල කඩන්න වෙන්නේ නැහැ. ඔබට කඩන්න තියෙන්නේ මහ කොස්පතයක්. කොස් කඳක් ඔය කඩන්න තියෙන්නේ. ඒක නිසා කෑ ගහගෙන ගිහිල්ලා ගහන්න යන්න එපා. ඕකට ගහපු ගමන් අත කඩන්න යනවා. ඔබ මේ නවත්තන්න යන්නේ ලේසි දෙයක් නෙමෙයි. මේවා හරියට තේරුම් ගන්න පිළිවෙලනේ. මම ආයි කියන්නේ මේවා. මේවා හරියට තේරුම් ගන්න නැත්නම් ඔබ අමාරු වෙටෙනවා. හිතාගෙන ඉන්න එපා අරිහත් ඵලයේ සාක්ෂාත් කරනවා කියන එක හරි සරල වැඩක්. අපිට මොනවද ඕක මේම මේම කරනකොට කරයි එහෙම හිතන්න එපා. මම අපේ ස්වාමීන් වහන්සේට දවසක් කිව්වේ ඔබ වහන්සේලාට පුළුවන් ද දැදුරු ඔය වංගල නවත්තන්න. දැදුරු ඔය වංගලට බහැලා. දැදුරු ඔය වංගල නවත්තන්න ඔබ වහන්සේලාට බැරි නම් අනාදිමත් සංසාර කියලා ඉන්න මේ සංසාර ගමන නවත්තන්න එක ලේසි කියලා හිතුවද? එහෙනම් පින්විතනි දඩුවම් ගාලා ගහන්න යන්න එපා. ඔක අත කඩලා යනවා අත කැඩනවා කියලා කියන්නේ පින්විතනි පිස්සුව හැදුනා කියන එක. පිස්සුව හැදුනොත් එහෙම පින්විතනි ආයේ කල්ප කොටි සත්සහස්‍රකින්වත් ගොඩ එන්න හම් වෙන්නේ නැහැ. මොකද පිස්සෙක් මැරෙන්නේ මානසික අවපීඩනයක ඉඳලා. ඒ මානසික ශක්තියක් නැතුව මැරෙන්නේ එක්ක තිරිසනෙක් වෙනවා නැත්නම් පෙරේතෙක් වෙනවා. ඒ කාන්තේම පින්විතනි ඒක නවත්තන්න බෑ. ගොඩක් දුරට තිරිසන් යෝනියට යන්න තියෙන ගතිය වැඩි. ඉතින් යමෙක් තිරිසන් යෝනියට ගියා කියලා කියන්නේ පින්විතනි එතනින් තව පල්ලෙහාට ඇදී ඇදී ගිහිල්ලා ආපහු මතුවෙන කාලයක් එනකොට සම්බුද්ධ ශාසන නැහැ. බලන්න මාර්ගයට වැටිලා මාර්ගයේ වඩන්න ගිහිල්ලා නැගන්න අය කොච්චර ඉන්නවද කියලා. ඒක නිසා ඒක මහා අපරාධයක්. ඒකයි මම ඔබට කියන්නේ සිවිදලි මහා හයියෙන් මේකට ගහන්න යන්න එපා. නුවණින් කල්පනා කරන්න මගේ අතට කොච්චර ශක්තියක්ද තියෙන්නේ. මම දැන් මේකෙන් ගැහුවොත් එහෙම කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? මේ මහා කොස් කඳක්නේ තියෙන්නේ කොස් පතන්දරයන්නේ මේ තියෙන්නේ. මේකට මම මහා හයියෙන් ගහන්න ගියොත් එහෙම ඒකාන්තයෙන්ම මගේ අත කඩලා යනවා. එහෙනම් මම මොකද්ද කරන්නේ? තක්කු දදා තක්කු දදා පුළුවන් මට්ටමින් කර කර යනවා. එතකොට ඔබට අතට ශක්තිය එනවා. අතට තව ශක්තිය එනවා ඔබ තක්කු දාන්න තක්කු දාන්න. එහෙම ඇවිල් ඇවිල් ඇවිල් ඇවිල් ඒක ඒ අතට ශක්තිය එනවා වගේම තිඟුතින අර කොස් කඳක් ටිකින් ටික ටිකින් ටික මක් වෙනවා. ඒකේ තියෙන බලයත් අඩු වෙනවා ටික ටික ටික ටික. එහොම වෙලෝලේ ඔය දෙක අනුලෝම මේ ප්‍රතිලෝම වෙලා වෙලා වෙලා යම් අවස්ථාවක් එයි පිංගුතිනි ඔබට කෑ ගහලා එකක් ගහන්න එකපාරින්ම ඕක දෙකට කල්ල යන්න. ඒ දවස් එනකන් ඉන්න. ඒ දවස් නිකන් ඔබට කරන්න තියෙන්නේ මේක ප්‍රැක්ටිස් කරන එක. ඒක නිසා පින්විතනි කාගේවත් බසට අහු වෙන්න එපා. සමහර අවස්ථා තියෙනවා පින්විතනි ඕන තරම්. අනේ සමහර බිරි තිරිස් එනවා අපි ගාවට. සමහර තිරිස් ආවට පස්සේ පින්විතනි මේ එන්නේ මොකද්ද? අමු යකඩ කඳක් අරගෙන. ඒ යකඩ කඳ අරගෙන ආවට පස්සේ දැන් අපි මොකද මුලින්ම කරන්නේ පින්විතනි ওই යකඩ කඳේ ඇද අරිනවා. මොකද මේ හිගිතලයක් හදන්න හදන්න පින්විතනි මේ ඊතලේ හදලා ඊට පස්සේ අර වීරය කියන දුන්නට දාලා ඇදලා තියන්න හදන්නේ. එතකොට තමයි මේ ඊතලේ යන්නේ. මේ ඊතලේට යන යන්න නම් පින්විතලි මේ ඊතලේ කියන එකේ හිස හරියට හැදෙන්න ඕනේ. හොඳට ඊතලේ තනි කෙලින් තියෙන්න ඕනේ. තනි කෙලින් තීම විතරක් මදි මේ ඉස්සරහා පොඩ්ඩක් බර වෙන්නේ ඒ කරුණු කටයුතු හරියාකාරව තියෙන්න ඕනේ. එහෙනම් ඊතලේ හිස හද හද ඉන්නකොට පින්විතනි මොකද කරන්නේ? තව කවුරු හරි කෙනෙක් ඇවිදින්න ඉවරලා ඕම කළා හරියන්නේ නැහැ. ඔහොම නෙමෙයි මේක මේ සීක්‍රෙන් වඩන්න ඕන එකක් කියලා මොකද කරන්නේ? අර හිස නැති ඊතලේ දාගන්නව මොකටද? දුන්නට දාලා තියෙනවා. තමාර ඊතල එහෙම තියෙනවා පිටුතුනි තාම යනවා කොහේ යනවද කියලා දන්නේ අපි කියන එකක්වත් පිළිගන්නේ නැහැ. අනේ මේ ඊතලේ හිස හදන ගමන් ඉන්නේ. ඉතින් ඔබට එහෙම වෙනවා ඇති ඕනේ තරම්. මම ඔබගේ ඊතලේ හිස හදන ගමන් ඉන්නේ. මේ ස්වාමින් වහන්සේලා තවත් ස්වාමින් වහන්සේලා ඔබගේ ඊතලේ හිස හදන ගමන් ඉන්නේ. කවුරු හරි කෙනෙක් ඇවිදලා මොකක් හරි කියපු ගමන් මොකද කරන්නේ? හිස දැම්ම පැත්තකට. දැම්ම දුන්නට දාලා විද්දා. යනවා. මහා වේගෙන් යනවා. යන්නේ කොහෙද? ඒක දන්නේ කොහේ හරි යනවා. මේ කොහේ හරි යන්නද පින්විතනේ මේ ගමන ආවේ? එහෙනම් දැන් ඔන්න හොඳ ආකාරව මේ කියපු අවවාද ටික ඔලුවට ගන්න. මම නැවත වතාවක් ඔබට කියන ඔබගේ ගනුගුණු හිතට හානි කරගන්න එපා බින්දු මාත්‍රයක්වත් මේ ලෝකයේ වැඩ වාසය කරන සියලුම සංඝයා වහන්සේලා සියලුම භික්ෂුණීන් වහන්සේලා නැත්නම් ඒ සිල්මෑණියන් වහන්සේලා ඒ වගේම උපාසක උපාසිකා ඇත්තු සීල දෙනා පරම ශ්‍රේෂ්ඨයි. මේ සම්බුද්ධ ශාසනයේ තථාගතයන් වහන්සේගෙන් යම් අවස්ථාවක අහද්දී මේ ශාසනයේ සංඝයා හොබවන්නේ කවුද කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මාගේ ශාසනයේ ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසම සංඝයා හොබවනවා කියලා. එහෙනම් පිටුතුනි ඔබත් ශ්‍රේෂ්ඨයි. මං කවදාවත් ඔබ ගිහි කියලා ඔබව පත්තකට දාන්නේ නැන්නේ. එහෙම එකක් නෑ පිටුතුනි මේකේ. ඔබ ගිහි නෙමෙයි. ඔබ කවුද? ඔබ උපාසක උපාසිකා. ඔබ අපිත් එක්ක මේ මඟ වඩන්න යන තිරිසක්. ඔබ පරම ශ්‍රේෂ්ඨ තිරිසක්. කවදාකවත් අපි ඔබව පල්ලෙහාට දාන්නේ එහෙම දානෝ නම් පිටුතුනි මඟ වැඩිලා නෑ එක බින්දු මාත්‍රයක්. සමහර අයට එහෙම වෙන්න පුළුවන්. ඕගොන් ගියු අපි පැවිද්දෝ අපි මුදුනෝ අපි ලොක්කෝ ඒ මට්ටමට එනවා කියලා කියන්නේ පින්විතනි මැරිලා බල්ලෙක් කෙනෙක් විතරයි වෙන්නේ. ඊයේ රුවන්වැලි සෑයේදී මම අපේ ස්වාමීන් වහන්සේ නමකට පෙන්නුවා. අඩුවෙන් මාන හිට පෙවුම් උඩින් යනවා. වැඩියෙන් මාන හිට පෙවුම් බිමින් යනවා කියලා පෙන්නුවා. මොකද? ඈ උඩින් යනවා වඳුරු. උන්ට උඩින් හරි යන්න පුළුවන්. උන් අනිත් එකම මොකද වෙන්නේ? නාවර පෙරාගෙන මයිල් ගහක්වත් නැහැ ඇගේ. උන් යනවා අරුණ්ඩ පුර පුරේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. මම කියනවානේ යථාර්ථය නම් ඒකයි. ඔබ මොන තරහද මේ යත ඔබ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. එදාට හූතිති අඬන්න තමයි වෙන්නේ. ඒක නිසා ඒ වෙන අපි පරිස්සම්. මේක නම් ගරුගුණ හිතට හානි කරගන්න එපා මේ කියපු දෙයින්. ඔම කවුරු ඕනේ කෙනෙකුට අරිහත් කියලා කියන්න පුළුවන් පින්වතුනි ඕනේ මාර්ගඵලයක් ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ අය එහෙම කළාට ඒ අය විවේචනය කරන්න යන්න එපා. හැබැයි ඔබ යම් ධම්ම මාර්ගයක ආවනම් ඒකට ගැළපෙන දෙයක් විතරක් ගන්න පිණිස නොගැළපෙන්නේ නැති දේවල් අතහැරලා දාන්න එහෙමම මම බුදුහාමුදුරුව කියලා කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වුණා. න්‍යාය ධර්මයට ගැළපෙන්නේ නැත්නම් ඒක ගැළපෙන්නේ නැහැ. එච්චරයි. අමාරුයි වැටෙන්න එපා. ඔබ අමාරුයි වැටෙන බව මම දන්නෙත් නැහැ. ඇයි? ඔබ දන්නෙත් නැති නිසා. දැනගන්න පුළුවන් ඉන්නේ. ඔබ මලාට පස්සේ. ඔබ පිරිනුවම් පෑවද? හතර පහට කියන්නේ කියලා. ඒක නිසා පරිස්සම. හොඳයි. ගැඹුරින් දහම් කතා කරමු. දැන් මේ දේශනාවල් මේ ස්ථානයට ගත්තේ තිමිතිරි මේ නිරන්තරයෙන් මේ ගැඹුරු දහම කතා කරන්න ඕන නිසා. දැන් සියලුම දෙනා අදිස්ථාන කරන් තියෙන ඔබයි මමයි විතරයි මෙතන ඔබට තියෙන එකම අවස්ථාව තමයි මේ හතර පහෙන් ගැලවෙන්නේ. එහෙනම් ඔබයි මමයි විතරයි ඉන්න පිටුතුනි මේ වෙලාවේ කිසිම කෙනෙක් ගැන දැන් හිතන්න යන්න එපා. හොඳට සිහිය පිටවගෙන මාත් එක්කම මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙදී හැම කෙනාම තමන්ගේ උත්තරේ දෙන්නේ. හිතින් හරි ඒ උත්තරේ දෙන්න. මාත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න. කොහොම හරි පිටුතුනි මේ න්‍යාය ධර්මය අවබෝධ කරගන්න මොකද පිටුතුනි මෙතනින් එහාට නම් තවත් මේක සරල කරන්න බෑ. තරල කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන ඇවිල්ලා අද මුළු ලෝකෙම අයින් කළේ වෙලා පහකට ගෙනල්ලා තියෙනවා මුළු ලෝකෙම. අද ඔබට ලෝකෙට තියෙන චන්දරාගය නෙමෙයි දුරු කරන්න තියෙන්නේ ඔය පහට තියෙන චන්දරාගය විතරයි දුරු කරන්න තියෙන්නේ. ඒක හරියාකාරව අවබෝධ කරගත්තා නම් පිංගුතුනි සෝතාපන්න ඵලයටපත් වෙනවාමයි. සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා කියන්නේ පිංගුතුනි චන්දරාගය දුරු කරනවා නෙමෙයි. සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා කියන්නේ පිංගුතුනි ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නවා. ප්‍රශ්නෙන් මිදෙන්න හදනව නෙමෙයි. එතනින් එහාටයි පින්විතනි ප්‍රශ්නෙන් මිදෙන්න හදන්නේ. ප්‍රශ්නේ හරියට තේරුම් ගැනීම තුල තමයි සෝතාපන්න ඵලයටපත් වෙන්නේ. මේ පහ මිසක් මම නෑ කියන තමන්ට අවබෝධ වෙනකොට තමයි පින්විතනි සෝතාපන්න ඵලයටපත් වෙන්නේ. ඊට ඒපත් වෙච්ච කෙනා තමයි එතනින් එහාට මක් කරන්නේ. ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. ඒකෙන් මිදීමේ මඟ තමයි පින්විතනි සීක පුද්ගලයන්ට තියෙන්නේ. ඒකෙන් මිදෙන මඟ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම තමයි පිටුදින සෝතාපන්න ඵලය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ මේක අවබෝධ කරගන්න. මේක අවබෝධ කර ගැනීමයි දැන් මේ වෙලාවේ ඔබ කරන්නේ. හරියාකාරවම අවබෝධ කරගන්න. අවබෝධ කරගන්නවා කියලා කියන්නේ පිටුදින ඔබට ඕනේ කෙනෙක් මොන දෙයින් මොන විදිහෙන් ඇහුවත් ඔබට ඒකට උත්තරේ දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඕන් ඔය අවබෝධ මාත්‍රෙන් අපි කතා කරමු. එකකින් නෙමෙයි පිළිදෙන තව දේශනා 500ක් කළා හරි කමන්නේ මේ මේ මෙතනට මේ අග්ගිස්සට ගෙනල්ලා මම අපේ ස්වාමීන් වහන්සේට පෙන්නලා දුන්න මේ මුල්ලට හිර කරලා තියෙන උපහාසලා දැන් ඔතනින් එහාට උපහාසලා ඔය මුල්ලේ ඉඳගෙන වැඩි කරගන්න තියෙනවා ආයි ලෝකේ සිසාරා බලන්න දෙයක් නෑ උන්වහන්සේට මම විශේෂයෙන් කතා කරන අවස්ථාවල් තියෙනවා ඒව මට ප්‍රසිද්ධියේ කතා කරන්න පුළුවන් දේවල් නොවන නිසා තරුණ ස්වාමීන් වහන්සේත් කතා කරන්න පුළුවන් ස්වභාවයක්වල තියෙනවා ඒ උන්වහන්සේට හොඳට වැටහෙනවා වැඩිලා උන්වහන්සේලා සීක්‍රෙන් මේ මඟ වඩනවා. ධර්මයේ පිංගුතුනි වැදගත්. ධර්මයේ විතරයි අතහැරෙන්නේ. වෙන කිසි දෙයකින් අතහරින්න බෑ. විනයෙන් අතහරින්න බෑ විනයෙන් තියෙන. ධර්මයෙන් අහුවෙන අහුවෙන ටික අල්ලලා පියාගන්න විතරයි විනේ තියෙන්නේ. අතහැරෙන්නේ ධර්මයේ. එහෙනම් ඔබ ධර්මයේ ඔබට අහුවෙලා නැත්නම් ඔබට අතහැරෙන්න විදිහක් නැහැ. එහෙනම් හොඳ ආකාරම ධර්මයේ අල්ලගන්න. ධර්මයේ තුලින්මයි අතහැරෙන්නේ. වෙන කිසිම ක්‍රමයක් නැහැ පිටින් අතහැරෙන්නේ. එහෙනම් දැන් හොදාකාරම අවබෝධයට ගම්මුවා. දැන් මේ මම මම මම මම මම කියලා කතා කරගෙන යන ක්‍රමවේදයක් අපිට තියෙනවා. මම මුල ඉඳලම ආපහු සැරයක් මේක කතා කරගෙන යන්න. අද අපි බලමු උද්‍යප්ප ඥානෙ එහෙම අවබෝධ කරගන්න මේ තුල. ඒතර ඒ ටික යනකොට ටිකක් ගැඹුරට යනවා. ඒකද හොඳ 100න් ඉඳගෙන මහගන්න. පැය 24ක් හරි කමන්නේ කතා කරලා. මේ කොහොම හරි තේරුම් ගන්නයි ඕනේ. මම මම කියලා කතා කරගෙන යන ක්‍රමවේදයක් තියෙනවා පිටුතුනි මගේ මගේ කියලා කතා කරගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. පින් කරනවා කියලා ක්‍රමවේදයක් තියෙනවා පව් කරනවා කියලා ක්‍රමවේදයක් තියෙනවා කුසල් කරනවා කියලා තව ක්‍රමවේදයක් තියෙනවා. අභ්‍යන්තර ආයතන කියලා කතා කරගෙන යනවා බාහිර ආයතන කියලා කතා කරනවා ಜಾති කියලා කතා කරනවා භව කියලා කතා කරනවා උපාදාන කියලා කතා කරන එක එක ಜಾතියෙන් පිටුතුනි මේව කතා කරනවා. අபிසංකාර වඩනවා කියලා කොටසක් කතා කරනවා. මේ ඔක්කොම හිඟුතුනි එකිනෙකට එකිනෙකට එකිනෙකට සම්බන්ධ වෙච්ච දේවල්. එකින් එකට හැම එකක්ම සම්බන්ධයි. හරියාකාරව අවබෝධයට ගත්තනම් හිඟුතුනි ඔය ඔක්කොම ඔය කියන පහෙන් පණවන්න පුළුවන්. අපි එකින් එක එකින් එක මේක පණවගෙන යනවා. හොඳ ආකාරවම කල්පනා කරලා බලන්න හිඟුතුනි. ඔබට ඇහැක් ඔය ඇහැ ඇහැට රූපයක් ඝර්ෂණය වෙනකොට ඔය ඇහැයි රූපයයි ගැටෙන වෙලාවෙදි පින්විතනේ ඔබට හැඟීම් පහළ වෙනවා. ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේදී ඔබට හැඟීමක් පහළ වෙනවා. ඔය හැඟීමක් පහළ වුණා කියලා කියන්නේ පින්විතනි ඔබට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් ජනිත වුණා කියන්නේ. ඔය පහින්ම ගත් එකට තමයි හැඟීම කියලා කියන්නේ. දැන ගැනීමක් වුණා හඳුන ගැනීමක් වුණා සැප දුක් වශයෙන් දැන ගැනීමක් සිද්ධ වුණා. ඒ ඔක්කොම සිද්ධ වුණාට පස්සේ ඔබට හැඟීමක් එනවා. ඒ හැඟීමක් ආවට පස්සේ තමයි පින්විතනි ඔබ ඔබ යමක් දැක්කයි කියලා ඔබ කියන්නේ. ඔන්න ඔතනදී පින්විතනි අපි අවබෝධ කරගත යුතු කරුණක් තියෙනවා. ඒ තමයි මේ අපිට මේ අඩුවැලි වශයෙන් පිස්සුවක් තියෙනවා. ඔන්න ඒ පිස්සුවට ප්‍රතිකර්මයක් කරගන්න ඕනේ. දැන් මම ඔබට දුන්නොත් එහෙම පින්වතුනි රතු පාටයි කහ පාටයි. මම ඔබෙන් අහනවා ඔන්න රතු පාට තියෙනවා කහ පාට තියෙනවා ඔබ මොන පාටටද කැමති? ඔබ දෙන උත්තරේ මොකක්ද? රතු පාටයි කහ පාටයි තියෙනවා ඔබ මොන පාටටද කැමති? දැන් මම කියන මාත් එක කතා කරන්න. ඔබ මොන පාටටද කැමති? රතු පාටට කැමති ආත උස්සන්න. දැන් එහෙකටවත් කැමති නැහැ කියන්න නම් එපා. ඒතර පාට පෙට්ටියක් ගේන්න වෙනවනේ මට. රතු පාටට කැමති ආත උස්සන්න. නිල් පාටට කැමති අයත් උස්සන්නේ. දැන් බැලුවොත් එහෙම පින්වතුනි මම රතු පාටට කැමතියි මම නිල් පාටට කැමතියි නැත්නම් කහ පාටට කැමතියි කියලා කවුරු හරි කියනවනම් පින්වතුනි ඔය දෙන්නටම පිස්සු නෙමෙයිද? මොකද හේතුව පින්වතුනි ඔබ කියන ඔබ රතු පාටට කැමතියි කියලා මං අහනවා ඇයි කියලා. ඔබට දෙන්න උත්තරයක් තියෙනවා. ඔබ මනෝ ප්‍රහන්තියක ඉන්න කෙනෙක් නේ. මේ මනෝ ප්‍රාන්තයක ඉන්න කෙනෙක් මරණොත් එහෙම කොහේ යයිද කියලා හිතා ගන්න පුළුවන්. ඇයි ඔබ රතු පාටට කැමතියි? තහනම් වචනේ රතු දෙන්න උත්තරේ. මම ඔබෙන් අහන රතු පාටට ඔබ කැමතියි කියලා හැබැයි රතු කියන වචනේ ආයි පාවිච්චි කරන්නේ නැතුව උත්තර දෙන්න. පුළුවන් දෙන්න උත්තරයක්. බෑ. ඒ කියන්නේ පිටින් ඔබගේ මනසේ හදාගත්ත මනෝභ්‍රාන්තියක් නේද ඔය? නැත්නම් රතු පාටට කැමති නෝ. ඒ කහ පාට ඔබගේ දේපොළ හානි කළාද? ඒ ගහපාරට කැමති නැත්තේ. ඒ රතු පාට ඔබට කන්න වෙල දුන්නද? රතු පාට ඔච්චර කැමති. එන ඔබට මොකුත් කරලා නැහැ ওই පාට දෙක. නමුත් ඔබ කියනවා මම මේ පාට කැමතිලු වඩා. ඔන්න ඔතනම තියෙන අපිමුදනේ ඔය කියන පිස්සුව. ඔන්න ඒ පිස්සුවට තමයි මේ ප්‍රතිකර්මය කරගන්න ඕනේ කොහොම හරි. සුදු පාටට කැමති කළු පාටට කැමති කිව්වහම ඔය පාඩ දෙකට කැමතියි කියලා කවුරු හරි කියනවනම් මම මේ පාඩටයි කැමතියි කියලා කියනවනම් පින්විතනේ එතන තනිකර පිස්සුවක් තියෙන්නේ. ඒ පිස්සුවත් ඒ කටයුතු කරනවා කියලා කියන්නේ පින්විතනේ ඔබ යථාර්ථය අවබෝධ කරගත්තේ නෑ. ඔන්න ඔතනින් මිදෙන්න තමයි පින්විතනේ මේ දහම් පරියාය අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් නිකමට හිතලා බලන්න අපිට කොච්චර පිස්සුද කියලා අන්න වැඩි වශයෙන්. සුදු ගෑල්ලමෙක් ඉන්නවා කළු ගෑල්ලමෙක් ඉන්නවා එක්කෙනෙක් ඉන්නවා මං කැමති සුදු ගෑල්ලමෙක්. හරිද මං කැමති කළු ගෑල්ලමෙක්. මුන් දෙන්නටම පිස්සුද නැද්ද? මුන් දෙන්නටම පිස්සුනේ. ඇයි? ඇහුවොත් එහෙම ඇයි දෙන්නම එකම જાති අපි දු නියුන් එක්කෙනෙක් සුදු එක්කෙනෙක් කළු. අරුගෙන් ඇහුවොත් එක එක එක කොල්ලකින් අහනවා. ඇයි ඔබ සුදු ගැල්ලකට කැමති? කියන්න දෙන සුදු නිසා කියලා නේද? එතකොට අහන්න දෙන ඇයි සුදු නිසා කැමති? දැන් දෙන්න උත්තරයක් නෑ නේද? එහෙනම් බින්දුනි අපි මේ පාටක් ගත්තට පස්සේ මේ පාට වලට කැමති. ඉතින් අපිට පිස්සුනේ. ඇඹුල් රසටද පැන් රසටද කැමති වෙන්නේ. ඉතින් ඔබට දැනෙන්නේ නැත්නම් ගැටලුවක් තියෙනවා කියලා උතන. ඇඹුල් රසයටද පැණි රසයටද කැමති? ඇඹුල් රසයට කැමති එක්කෙනෙක් කියනවා මම පැණි රසයට කැමති තව එක්කෙනෙක් කියනවා. ඇයි කියලා අහුවොත්? දැන් දෙන්න උත්තරයක් නෑ. දැන් මෙතන ඉන්නවා මහත්මයෙක්. මේ මහත්මයා ගැන මං හිතන් ඉන්නවා සක්විති රජ කෙනෙක් කියලා. නමුත් යථාර්ථයෙන් මේ මහත්මයා සක්විති රජ කෙනෙක් නෙමෙයි. නමුත් මං හිතන් ඉන්නම් සක්විති රජ කෙනෙක් කියලා. ඔබ මගෙන් ඇහුවොත් ඇයි එහෙම හිතන් ඉන්නේ කියලා. දැන් මට දෙන උත්තරයක් තියෙනවා. එතන ඔබට කියන්නේ පිස්සු කියලා නේද? එහෙනම් ඔබ පින්වදින වැඩිපුර ඇඹුල් රසයට කැමති නම් පැන් රසයට වඩා ඔබට මොකද්ද? ඔබට මොකද්ද? පිස්සු. ඉන්දා ඔබට හිතෙන්නේ නැද්ද මේ පිස්සු හොඳ කරගන්න ඕනේ කියලා? නැත්තම් පිස්සෙක් වෙලා මැරෙන්න වෙන්නේ. දැන් මම කියන්නේ ඒකයි පිටින් සතාගතයන් වහන්සේගේ දහම අවබෝධ වෙන අවබෝධ වෙන අවබෝධ වෙන මහ පුදුමාකාර ශාන්තියක් හිතට දැනෙන්නේ. මහ ලැජ්ජ සහගත ස්වභාවය මම එනකොට මේ මේ මේ දේශනාවට වඩන වෙලාවේදී මේ ළඟින් හිටපු මහතුරුන්ට කිව්වේ මහත්යෝ හරායති කියන එක නම් හොඳ ආකාර දෙන මහ ලැජ්ජ සහගත ජීවිතයක් ගත කළේ කියන පොඩි කාලේ ඉඳලා මේ වෙනකම්. මහා ලැජ්ජ සහගත වැඩ පිළිවෙලක් තමයි කරලා තියෙන්නේ. මහා පෙළෙන ස්වභාවයක් මහා අට්ටිය ස්වභාවයෙන් හොඳ ආකාරව දැනෙනවා පින්ගතේ. අට්ඨියද ජීවිතයක් ගත කළ තිබිච්ච හැටි. හරායක ජීවිතයක් ගත කළ ජිගුච්ඡතිම තමයි ඒකාන්තයෙන්. මේව වැටෙහි මෙදිනෙ මේ ධහම වැටෙහි වැටෙහි වැටෙහි වැටෙහි යනකොට. තථාගතයන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ මේ ප්‍රඥා ශක්තිය මාත්‍රයක් දැනෙන්න පටන් ගන්න එතකොට. අවබෝධ කරගන්න. පිස්සුවෙන් නිදහස වෙන්න. එච්චරයි තියෙන්නේ. කොහොම හරි පිස්සුවෙන් නිදහස වෙන්න. එහෙනම් පින්වතුනි දැන් මෙතන තියෙන මේ මේ මේ කොටස අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ තමයි පින්විතනේ මේ අපි දැන් මේ මම කියන කොටසක් අපි හදාගෙන ඉන්නවනේ. දැන් මම ඔබෙන් ඇහුවොත් එහෙම මම ඉන්නවද කියලා. ඔබ දෙන උත්තරේ මොකක්ද? මම නෙමෙයි ඔබ ඔබ ගැන මම මේ අහන්නේ. මම ඉන්නවද? දෙන්න උත්තරයක් මට. මම ඉන්නවද? නෑ කියන්න බෑ. නෑ කිව්වොත් බොරු. මම ඉන්නවද? ඔව් කියන්නත් පුළුවන්ද? ඔව් කියන්නත් නෑ. ඔව් කිව්වත් බොරු. දැන් එහෙනම් මේක හොයලා බලමු මොකද්ද ඔය තියෙන ගැටලුව කියලා. ඒකයි අවබෝධයට ගන්න තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ මේ යන මේ වැඩපිළිවෙල මොකද්ද? එහෙම කියලා හරියන්නේ. සුද්ධාස්තක තියෙන රූප වලට. අපි මේ කතා කරන්නේ දැන් ලොකු ඊට වඩා එහා ගිය එකක්. හරි. අපි කතා කරගෙන යන්නකෝ. හොඳට වැටහෙන්න මේක. හොඳට අවධානයෙන්ම අහගන්න අවධානයෙන්ම කතා කරන්න. හැම කෙනාටම මේ ධර්ම තේරුනොත් පින්තුනි මේ මේ වෙලාවේ මේ ධර්ම හොඳාකාරම තේරුනොත් සියලු දෙනා සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඒකයි මේ ධර්මයේ තියෙන හැටි. ඔබ අහලා තියෙනවනේ පින්තුනි රැය එළි වෙනකොට 500ක් අරිහත්ෙන් වහන්සේලා බිහි වුණා. 5000 සෝතාපන්න ඵලයටපත් වුණා ආදී වශයෙන් මේ අතීතේ කතා අහලා තියෙනවනේ ඕන තරම්. ඔය සද්දම් ලංකාවේ එහෙම කියවන බලන්න ලංකාදීපේ කොච්චර වේව වෙලා තියෙනවද කියලා. ඇයි මේ යථාර්ථවත් ධර්ම කතා කරන්නේ? අවබෝධ වුණා නම් අවබෝධ වුණා තමයි දෙපාරක් අවබෝධ වෙන්න දෙයක් නෑ ඒක. වැටහුණා නම් හරියට හරි. හොඳට වටහා ගන්න උත්සාහ කරන්න. එහෙනම් පින්වදනි හොඳ ආකාරව බලමු. මෙන්න මේ කියන ස්වභාවයේදී අපි යම් දවසක හිටියයි කියලා අපිට ඔප්පු කරගන්න ඕනේ කමක් අපිට දෙන්න තියෙන්නේ අපි දැකපු දෙයක් නේද? අපි අහපු දෙයක් නේද? හොඳට කල්පනා කරලා බලන්න. අපි කොතනක හරි හිටියයි කියලා අපිට කියන්න තියෙනවා නම් පින්විතනි අපිට කියන්න තියෙන්නේ අපි මේ දැකපු එකක් නේද මේ වෙලාවේ. ඒ හැරෙන්න ඔබට වෙන කිසි දෙයක් කියන්න තියෙනවද මම හිටියයි කියලා පෙන්නන්න. අපි දැකපු දෙයක් හරි අහපු දෙයක් හරි නාසයට හෝ ගායයට හෝ නැත්නම් දිවට හෝ දැනෙච්ච දෙයක් හරි. ඒ වෙලාවේ අපිට හිතිච්ච දෙයක් හරි නෙමෙයිද කියන්න තියෙන්නේ. ඔය සිද්ධිය වෙන වෙලාවේ මම මෙන්න මෙහෙම හිත හිත හිටියේ. මම කල්පනාවකට වැල්ලා ඉන්න වෙලාවේ හෙනයක් ගැහුවා. එහෙනම් කවුරු හරි ඇහුවොත් එහෙම ඔයා එහෙ ගහන වෙලාවේ මේ ඔබ හිතියා කියලා ඔප්පු කරන්න. එතකොට ඔබට කියන්න තියෙන මං ඒ වෙලාවේ බර කල්පනාවක බැහැලා හිටියේ. නැත්නම් ඒ වෙලාවේ මට හින්දුවක් ඇහුණා. ඒ වෙලාවේ මම නැත්තම් රූපයක් බලබල හිටියේ. නැත්නම් ඒ වෙලාවේ මම රට රජු ටිකක් කකා හිටියේ. ආදී වශයෙන් මොනවා හරි ටිකක් පින්විතනි ඔබ කියනවා. එහෙනම් නිගමන හිතලා බලන්න පින්විතනි ඔබගේ ජීවිතේ ඔබ මොනවා කළාද? මේ අතීතය තිස්සේ ඔබ අරගෙන ආවනම් පිටුතුනි මේ ජීවිතේ ඔබට මතක ඇති තාක්කල් ඔය ආපු හැම මොහොතකම ඔබට ඔබට මතක නම් මතක පිටුතුනි ඔබ කර කර හිටපු දෙයක් නේද? ඒ කියන්නේ එක්ක ඔබ ඇහැ හරහා කර කර හිටපු එකක් නේද? තුන්සිය එකයි බින්දුවයි තුන්සිය විසි තුන වාහනේ 301 ඉරක් 0.3යි 23 පාරේලු තියෙන්නේ පොඩ්ඩක් අයින් කර ගන්න. එහෙනම් මොනම අවස්ථාවක් හරි ගත්තනම් හිඟුතුනි ඔය ගත්ත මොනම අවස්ථාවක හරි ඔබ ඔය කියන ආයතන 6 පාවිච්චි කරගෙන කරපු ක්‍රියාදාමයක් නේද තියෙන්නේ. ඔය ආයතන 6 පාවිච්චි කරලා අපි එක ආයතනයක් ගන්න එක දෙයක් ඇහැ ඔබ ඇහි රූපයක් දකිනකොට පින්විතනි මට දැන් කියන්නේ මේ පිළිම වහන්සේම ඔබට පේනෝනේ හැම කෙනාටම. මේ පිළිම වහන්සේ දිහා ඔබ දකිනකොට පින්විතනි ඔබට සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද දෙන්නේ? සැප වේදනාවක්. මට දැන් කියන්න පින්විතනි ඔබ ඇත්තම කතා කරන පිරිසක් නේ සත්‍යයෙන් සත්‍ය ගලපලානේ කතා කරන්නේ. ඔබ පිළිම වහන්සේ දිහා බල්ලා කිව්වා ඔබට සැප වේදනාවක් ආවයි කියලා. දැන් මං අහන ප්‍රශ්නේ ඊළඟට මට උත්තරේ දෙන්න පිළිම වහන්සේගේ කොයි හරිය දැකලාද ඔබට සැප වේදනාව ආවේ? කොයි කොයි කොටසින්ද සැප වේදනාව ආවේ? ඔබට එහෙම කියන්න පුළුවන් පින්වතුනි රූපේ සැප වේදනාව ආපු තැන කොහේ හරි තියෙනවා මෙන්න මේක නිසා යාවේ කියලා එහෙම කියන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව වැටහෙනවා නේද පින්වතුනි ඔබ රූපයක් බලන වෙලාවේදී ඒ රූපේ බැලුවා කියලා ඔබට දැනෙනවා එකක්. ඔන්න ඕකට කියනවා පින්වතුනි විඥානය කියලා. විඥානය කියලා කියනකොට මෙන්න මෙතනදී අවබෝධ කරගත යුතු කාරණාවක් තියෙනවා. මම මේ මුලින් ඉඳලා මේක ඔබට ගැටගන්න ලෙහලා දෙන්න හදන්නේ. විඥාන කියන ස්වභාවය ගත්තට පස්සේ තේකසරි පටිච්ච සමුප්පාදයේ එන විඥානයයි පංචස්කන්ධයේ එන විඥානයයි දෙකක්. පටිච්ච සමුප්පාදයේ එන විඥානය තමයි හිත. පංචස්කන්ධයේ එන විඥානයේ පිටුදෙන හිත නෙමෙයි. පංචස්කන්ධයේ එන විඥානයේ තියෙන විඤ්ඤාත කරගත් ඒවා. දැනගත් ඒවා. තිත්ත කම්පි විජානාති. ලෝලිකම්පි විජානාති. ලුණු රසය දැන ගැනීම තිත්ත රසය දැන ගැනීම ඒක නවුන් එකක් නෙමෙයි ඒක ක්‍රිය ඒක නාමපදයක් නෙමෙයි ඒක ක්‍රියාපදයක් එතන තියෙන්නේ වැටුණාද මම කියන එක පංචස්කන්ධයේ එන විඥානය කියලා කියන්නේ පිටුතුනේ හිතට නෙමෙයි ලෝනිකම්පි විජානාති තථාගතයන් වහන්සේ ඔය කඤ්ඤනීය සූත්‍රයේ මනාකොට විග්‍රහ කරලා දීලා තියෙනවා විදානාතීතිකෝ භික්කවේ තස්මා විඥානාති මුච්චති විඥානය කියලා කියනවා මේක විඥානනය කරගන්නා හේයි අරමුණු හරියාකාරව දැනගන්නා හේයි මේකට විඥාන කියලා කිව්වා එහෙනම් මේ කිව්වේ හිමිදුනි හිත ගැන නෙමෙයි හිතේ ක්‍රියාකාරීත්වය ගැන හිත කියලා කියන්නේ පින්විතේ නාම පදයක්නේ මෙතන කියන්නේ නාම පදේ නෙමෙයි මෙතන කියන්නේ ක්‍රියාව එහෙනම් දැන් මොකද්ද වෙන්නේ අම්බිලම්පි විජානාති. තිත්තකම්පි විජානාති. කාරිකම්පි විජානාති. අකාරිකම්පි විජානාති. ලෝනිකම්පි විජානාති. අලෝනිකම්පි විජානාති. විජානාති කෝ භික්කවේ තස්මා විඥානාති මුච්චති. ඔන්න කජ්ජනීය සූත්‍රයේ දේශනා කරන තථාගතයන් වහන්සේ. එහෙනම් දැන් මේ කිව්ව මොකද මේ අම්ල රසය, ඇඹුල් රසය දැනගන්න. එහෙනම් ඇඹුල් රසය දැන ගැනීම කියන කොටස තමයි ওই විඥාන කියන කොටසේ තියෙන්නේ. එහෙනම් ඔබ ඇහෙන් රූපයක් දකින වෙලාවේ රූපයක් දැන ගැනීම කියන ටික ওই විඥානක සතු එකක්. ඒ දැනගත්ත රූපය ඊට පස්සේ ඔබ අඳුන ගන්නවා. අන්න සංඥා කොටස. ඊට පස්සේ ඒකට සැප දුක කියලා එකක් හෝ උපේක්ෂා කියලා එකක් දා ගන්නවා. ඒක වේදනා කොටස. ඒවා නැවත නැවතත් කර ගැනීම එකතු කර ගැනීම උදෙසා කරන වැඩපිළිවෙලක් තියෙනවා ඒකට කියනවා සංකාර කොටස. එහෙනම් පිටුනේ රූපයක් එක්ක ඔය ටික ඔක්කොම සහසම්බන්ධ වෙලා නේද ඇදින්න ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔබට දැන් පුළුවන් ද පිටුනේ මේ බුදු පිළිමේ බලල ඉවර වෙලා සංඥාවක් හිම නොගෙනින්න. ඇහැ ඇරලා තියෙන්නේ බුදු පිළිමේ පේනවා. විඥාන හැදුනා නම් දෙංගතුනි ඒ යන්නේ එහෙනම් ඇහැයි රූපයයි චක්කු විඥානය හැදුනා නම් අනිත් ඒවා හැදෙන්න තියෙන මොන නතර කරගන්න එහෙම පුළුවන්ද ඔබට? ඒක කරන්න බෑ. ඔබට සංඥා පහළ වෙනවා. ඔබට විඥාන පහළ මේ මේ සංඥා පහළ වෙනවා, වේදනා පහළ වෙනවා. මොකද හේතුව ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේදී පිංගතුනි ඔබ ඇහෙන් රූප දකින්න බව දැනගන්න. ඒ දැන ගැනීම තුළ ඔබ ඒක අඳුනගන්න. ඒක ඔබ අඳුන ගැනීම තුළ මොකද අඳුන ගැනීමත් එක්කම තව ඒ උදහා සැප හෝ දුක් හෝ උපේක්ෂා හෝ වේදනාවක් ඔබට හටගන්නවා. එහෙනම් දැන් ඇහැයි රූපයයි සම්බන්ධ වෙන වෙලාවෙදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් හට ගන්නව නේද? ඒක ඔබ පිළිගන්නවද? හැම කෙනාම පිළිගන්නවද ඒක? ඇහෙන් මොනම හරි රූපයක් ඔබ දැක්කනම් පිටුතුනි ඒ රූපේ දැක්ක වෙලාවේදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහම ඔබට හට ගන්න බව වැටහෙනවද දැන්? කනෙන් ඕ වගේ දෙයක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? ඔබන කනට ශබ්දයක් ඇහුනොත් එහෙම තිනුදනි. ඒ කනේ ආපු ඒ ඒ ශබ්දය අපි හිතමුකෝ අමරදේව මහත්තයාගේ සින්දුවක් සහ නන්දාමාලිනී මහත්මියගේ සින්දුවක් ඔබට ඇහෙනවා. මං ඇහුවොත් එහෙම ඔය දෙකෙන් ඔබ වඩාත් කැමති මොකටද කියලා? ඔබට සුව වේදනාවක් ආවේ මොකක් අහලද කියලා? ඔබ ඔබට උත්තර දෙනවනේ. එකක් ඒ පිස්සුවේ ගති ලක්ෂණ. ඒ පිස්සුව හොඳ කරගන්න තමයි මේ හදන්නේ. අවබෝධයට ආව ගමන් පිටුනේ ඔය පිස්සු හොඳ වෙලා යනවා. ශබ්ද දෙකක් ආවට පස්සේ ඒ ශබ්ද දෙකෙන් මම මේ ශබ්දෙට වඩා කැමතියි කියලා කියන්නේ. එහෙම ස්වභාවය. කොහොම හරි ඔය දෙන්නගේ ඒ මේ මහත්මයාගේ මහත්මියගේ සින්දුවක් ඇහුවොත් එහෙම. ඔබට ඒව වෙනස්කම් පේනවා. එහෙනම් පින්වතුනි ඔබට ඒ ශබ්ද රූපය කියන එක ඔබගේ හිතේ ආවර ගම. ඒ ශබ්ද රූපය දැන ගැනීම. ඊට පස්සේ ඒ ශබ්ද රූපය අනුරගත්ත ඊට පස්සේ සැප දුක් වදිනුත් දැනගෙන. ඔහොම යන වැඩ පිළිවෙලක් තියෙන බව ඔබට වැටහෙනවද? එහෙනම් පිටුතුනේ ඔය කණයි රූප ශබ්ද රූපය කියන දෙක එකට ගැටෙන වෙලාවෙත් පිටුතුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් ගොඩ නැගෙනව නේද ඊළඟට පිටුතුනේ ඔබගේ නහයට ගඳක් සුවඳක් දැනෙන වෙලාවෙදී මේ ගන්ධ රූපය දැනෙන වෙලාවෙදී පිටුතුනේ ඒක හරහත් ඔබට ඔය කියන පහ හට ගන්නව නේද ඊළඟට රස රූපය එන වෙලාවෙත් ඔබට ඔය කියන පහම හට ගන්නව නේද ඊළඟට ඔය කියන කය හරහා ස්පර්ශ වෙන හැම වෙලාවෙම පිටුතුනේ ඔය කියන පහ හට ගන්නව නේද ඒ වගේම මනස දහමක් ස්පර්ශ වෙන වෙලාවෙත් පිඟුතුනි ඒකාන්තයෙන් ඔය කියන පහට ගන්නවනේ. එහෙනම් ඔබගේ ඔය ඇහැට රූපයක් පේන හැම වෙලාවකම පිඟුතුනි ඔය කියන පහ ඔබගේ ජීවිතය ඇතුළට එනවද නැද්ද? එහෙනම් දැන් මම ඔබට කිව්වොත් එහෙම ඊයේ හවස පහට ඔබ මොකද්ද දැක්කේ කියලා පිඟුතුනි ඔබට ගන්න තියෙන්නේ මොකද්ද? අර කියන පහේ පැක් එකක් නේද අරගන්න තියෙන්නේ. හේතුව මොකද්ද? ඔබ හැමතිස්සෙම පිඟුතුනි ඔබගේ එක හිතක් පහළ වෙනකොට ඒ හිතට අදාළව කීයක් එනවද? පහක් ගොඩ නැගෙන්නේ. ඒ හිත බින්දිනකොටම මොකද වෙන්නේ පිටින් ඒ පහත් මක් වෙලා යනවාද? බින්දින යනවා. ඊට පස්සේ අනිත් හිත හට ගන්නකොටම ඒ හිතත් එක්කම ආයි හට ගන්නවා මොකද? පහ. ඒ පහ ආයි ඒ හිත බින්දිනකොටම මොකද වෙලා තියෙන්නේ? ආයි බින්දින යනවා. ඔන්න ඔය ක්‍රමවේදෙට නේද පිටින් ඔබ මෙච්චර කල් ජීවත් වෙවි ආවේ. දැන් මට ඔබ කියන්නේ ඇහැයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි නැතුව ඔබ ජීවත් වෙච්ච එක දවසක එක මොහොතක් තී කරලා ඔබ ඇහෙන් ගත්තෙත් නැහැ, කනෙන් ගත්තෙත් නැහැ, දිවෙන් ගත්තෙත් නැහැ, නාසයෙන් ගත්තෙත් නැහැ, කයෙන් ගත්තෙත් නැහැ, මනින් ගත්තෙත් නැහැ. මට කියන්නේ එක දවසක් ඔබ ජීවත් වෙච්ච එහෙම. ඔබ ගත්තේ නැත්නම් මට කියන්න සිංහතුනි මේ ලෝකයේ එකම මේ 31 ලෝක ධාතුවේ එකම එක සත්‍යයක්වත් ඉන්නවද කියලා ඔය කියන හයම නැතුව ජීවත් වෙන්න. දැන් මේ එකිනෙකට අපි මේව සම්බන්ධ කරලා බලමු ඊට පස්සේ. ඉන්නවද එහෙම එක්කෙනෙක්ව? ඉන්න පුළුවන්ද එහෙම එක්කෙනෙක්ව? එහෙම එක්කෙනෙක්වත් මේ ලෝකේ ඉන්න බෑ පිංගුතුනි මේ ලෝකේ නෙමෙයි එයා ඉන්නවනම් ඉන්නේ කොයි ලෝකෙද? එහෙම එකක් නෑ. ඒ කියන්නේ ලෝකෝත්තර ස්වභාවයේ ඉන්න පිරිස එහෙම ලෝකෝත්තර ස්වභාවයේ කවුරුත් ඉන්නවා කියන එකක් නෑනේ. නැත්තම් කිව්වොත් ඒ මේව ඔබ ලොකුවට අල්ලගනියයි. මං කිව්වා නම් නිවන් පුරේ කට්ටිය ඉන්න කියලා ඊට මල් පූජා කරන්න පටන් ගන්නේයි. නිවන් පුරේ සිට අදිසිලසින් හෝ එන්න කියලා. එල බණ ටිකක් කියලා යන්න කියලා. නිවන් පුර කියලා ඒවා තියනවද? නෑ නෑ. ඒවා මේ සාහිත්‍ය රසයට හදාගත්ත දේවල්. නිවන් පුර කියලා ඒව එහෙම නෑ. එහෙනම් ඔය හයම නැති තැන පින්වතුනි කිසිම සත්වයකට වසන්න බෑ. එහෙනම් ඔය හයෙන් එකක් හරි තියෙනවා පින්වතුනි මේ 31 ලෝක ධාත්වයේ වෙදෙන හැම කෙනෙකුටම. දැන් මට එහෙනම් කියන්න පින්වතුනි අරූපාවචර බ්‍රහ්ම ලෝකේ මොකද්ද තියෙන්නේ? අරූපාවචර බ්‍රහ්ම ලෝකේ මොකද්ද තියෙන්නේ? සිත අරූපාවචර බ්‍රහ්ම ලෝකවල සිත කියලා කියන්නේ පින්විතනේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල තියෙනවා මන. එහෙනම් මනට ධම්ම පටිච්ච වෙවි පටිච්ච වෙවි පින්විතනේ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ඒක නිසා අරූපාවචර බ්‍රහ්මයෝ ජීවත් වෙනවා. ඔබ ජීවත් වෙනකොට පින්විතනේ මොකද්ද කරන්නේ? ඔබ ජීවත් වෙනකොට ඔය හැම පාවිච්චි කර කර පාවිච්චි කර කර ජීවත් වෙනවා. හැම මොහොතකම පින්විතනේ ඔබ ඔය හැම එකක් ප්‍රයෝජනට අරගෙන තමයි කටයුතු කරන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. මොන මොහොතක් ඔබ අතීතේ මං මං කියනවා ඊයේ 8:45ට රාත්‍රියේ 8:45යි තප්පර දෙකේදී මොකක් කරගෙනද හිටියේ? ඔබට කියන්න වෙන්නේ මොකක්ද? එක්ක රූපයක් බලපදින්න. නැත්නම් සබ්දයක් අහන්න. ඔබට කියන්න පුළුවන් මම ඒ රස්සාව කර කර හිටියේ. ඒ රස්සාව කරනවා කියන එක ඊට වඩා වෙනස් එකක්. රස්සාව කර කර හරි මොකක් කරගෙනද හිටියේ? රස්සාවේ ඉන්න ගමන් මොකක් කරගෙනද හිටියේ? එක්ක රූපයක් බලපල එක්ක ශබ්දයක් අහහා දැන් පින්වතුනි ඔබ මේ මාත් එක්ක මේ ඉන්න වෙලාවේ ඔබට ශබ්ද ඇහෙනවා ඔබට රූප පේනවා ඔබගේ කටේ තියෙන කෙලවල රස හරි ඔබට දැනෙනවා ඔබ ඉඳගෙන ඉන්න ඔබට ස්පර්ශ දැනෙනවා ඔය හැම එකක්ම දැනි දැනි ඔබ ඉන්නේ ගඳ සුවඳ දැනෙනවා එහෙනම් හැම මොහොතකම පින්වතුනි ඔය කියන ක්‍රියාකාරීත්වය සිද්ධ වෙවි සිද්ධ වෙවි සිද්ධ වෙවි වෙන්නේ මොකද්ද? අර පහේ ඒව ඇතුල් වෙනවා. අර පහේ ඒව නිපද වෙනවා. ආන්නේ පහේ ඒව නිපද වීමේ ක්‍රියාපටිපාටියට කියනවා පින්විතනි සත්‍යය කියලා. ඒ පහේ ඒවට බැඳි චන්දරාගය. චන්දරාගයෙන් ඔය පහේ ඒව බැඳගෙන ඒවා උත්පාද කර කර යන වැඩ පිළිවෙලට කියනවා පින්විතනි සත්‍යය කියලා. ඒ හැරෙන්න මේ ලෝකේ ඔබ ඔය හිතන් ඉන්න જાතිය සත්‍යෝ නෑ. ඒක කියන්න කලින් තව එකක් කියලා ඒක අයින් කළා දාමු. ඒ තමයි ඔය කය. ඔය කය කියලා කියන්නේ තනිකරම වාහනයක් විතරයි. ඔය කය කියලා කියන්නේ පින්විතනි මෙතනට අදාළ එකක් නෙමෙයි. ඔය කයට දැන් මේ වෙලාවේ පින්විතනි අමනුස්සයෙක් වැහුණා නම් එතනින් එහාට ඔය කය පාලනය කරන්නේ කවුද? අමනුස්සයා. ආයේ ඒ ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඔය කය දාන්න පැත්තකට. ඔය කය තනිකර වාහනයක් විතරයි. අද ඔය වාහනයකන යාලු. ඔය අතුරු දෙන්න මොකගෙන යාලු කොට. දැන් වාහනේ යන්නේ කවුද? මෙච්චර වෙලා ආවේ ඔබ යන්නේ යාළුවනේ. එහෙනම් වාහනේ කියන එක ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් වාහනේ කොහොමද ඔබ නෙමෙයිනේ. ඒක දාන්න පැත්තකට. එහෙනම් කය අයින් කරලා දාන්න පුළුවන්. කය කියන්නේ සම්පූර්ණ වෙනස් එකක්. අපි ඔය කය ගැන කතා කරලා වැඩක් නෑ. ඒකයි මේ දහම් පරයය හරියටම අවබෝධ වෙනවා නම් පිළිදෙන කායානුපස්සනාව ටක් ගාලා වැඩෙනවා. අයිම කළා දාන්න පුළුවන් වැඩක් නෑ මේක. හොඳට ධර්ම අවබෝධයට ආව නම් අයින්ම කළා දෙන්න හැකියි. කය සම්පූර්ණයෙන් අන්නේ දෙයක්. ඔන්න ඔය ඔය කයන දැන් තව ටිකක් අමනුෂ්‍යය කරනවා නම් ඔතනින් යාට අමනුෂ්‍යය තමයි යන්නේ. එයා ගිහිල්ලා අතපය උස්සන්නෙත් එයා ඒ ඔක්කොම කරන්නේ එයා හුස්ම ගන්නෙත් එයා හැම එකම කරන්නේ එයා. ඒකයි එතන ස්වභාවය. දැන් අපි කතා කරන්නේ ඒ කියපු කය ගැන නෙමෙයි. එතනින් එහාට තියෙන එක තමයි ලියා ගන්න හදන්නේ. එහෙනම් එතනින් එහාට තියෙන එක ලියා ගනිද්දී පිටුතුනේ හැමතිස්සෙම ඔබ මොකද්ද කරන්නේ? ඇහෙන් රූපයක් දැක දැක. කනේ ශබ්දයක් අහහා ඔය කියන ක්‍රමවේදයක් හසේ ආයස්ථාන වශයෙන් පිටුතුනේ උත්පාද කිරීමේ වැඩපිළිවෙලක් කරනවා. එකතු කරන වැඩපිළිවෙලක් කරනවා. අන්න ඒක නිසා තමයි පිටුතුනේ උතන්ට ආයතන කියලා කියන්නේ. ඔබ අහලා තියෙන නේද සලායතන කියන කොටස. ඔය සලායතන කියන කොටසේ තියෙනවා පිටුතුනේ අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනයයි කියලා දෙකක්. අභ්‍යන්තර ආයතන බාහිර ආයතන. එතන ප්‍රශ්නයක් එනවා. අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි කියලා දෙකක් තියෙන්නේ. ඔතන ආයතන කියලා කිව්වේ පිටුතුනි ආයස්ථාන කියන වචනේ. ආයස්ථානය කියලා කියන්නේ පිටුතුනි යම් කිසි පැවැත්මක් උදෙසා එකතු කිරීම. යම් නිෂ්පාදනයක් උදෙසා එකතු කරන වැඩපිළිවෙලකට කියනවා ආයස්ථානයක් කියලා. එහෙනම් දැන් මේ නිෂ්පාදනය තමයි පිටුතුනි මේ ಜಾති නිෂ්පාදනය. මේ ಜಾති නිෂ්පාදනයට එකතු කරනව මොනවද? රූප වේදනා සංඥා සංඛාර විඥාන. ඕක එකතු කරන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි පිටුතුනි ඇහැ. හැබැයි ඇහැට තනියෙන් එකතු කරන්න බෑ. ඒක නිසා ඇහැට ප්‍රයෝගී කරගන්න වෙනවා තව කෙනෙක් කවුද? රූප. ඇහැ කියන්නේ තමයි ඇහැ තියෙන්නේ මේ ශරීරය නිසා ඒකට කිව්ව අභ්‍යන්තර ආයතන. අභ්‍යන්තරයෙන් එකතු කරන කෙනා. බාහිරින් ඉන්නවා තව කෙනෙක් වින්නතුනේ ඒ බාහිරින් ඉන්න කෙනත් එකතු කරන්න උදව් කරනවා ඒක නිසා එයාට කිව්වා බාහිර ආයතන කියලා. මේ දෙන්න එකතු වෙන හැම මොහොතකම මොකද කරන්නේ වින්නතුනේ? ඒකට අදාළව පහක් උපදිනවා. ඒකට අදාළව පහක් උපදිනවා කියලා කියන්නේ අපි මොහොතක් ජීවත් වෙනවා. ඊළඟ මොහොතේ කණයි ශබ්දයයි එකතු වෙන මොහොතේ මොකද වෙන්නේ? අපි තව මොහොතක් ජීවත් වෙනවා. ඔන්න හොඳට අවබෝධ කරගන්න. එහෙනම් ඇහැයි රූපයයි එකතු වෙන වෙලාවේ අපි මොහොතක් ජීවත් වුණා. කනයි ශබ්දය එකතු වෙන වෙලාවේ තව මොහොතක් ජීවත් වුණා. නාසයයි ගන්ධයයි එකතු වෙන වෙලාවේ තව මොහොතක් ජීවත් වුණා. මොකද පිටුතුනි මේ ජීවත් වීම උදෙසා අවශ්‍යකයි තමයි ඔය කීප රූප වේදනා සංඥා සංකාර විඥාන. යම් මොහොතක ඔය පහ එන එක නතර වුණොත් මොකද වෙන්නේ? මැරෙනවද? නෑ. යම් මොහොතක ඔය පහ එන එක නතර වුණොත් මැරෙන්නේ නෑ. ඔය පහ එක දිනක එහෙම නතර කරන්න බෑ පිටු දින කාටවත් ඔය පහ එක දින නතර කළා නම් ඒ නතර කළා තියෙන කවුද? කවුද? සංඥා වේදිත නිරෝධයට සම්බන්ධිච්ච අරිහතුන් වහන්සේ එහෙම නැත්නම් අනුපාදිශේෂ පරිනිර්වාණයටපත් වෙච්ච අරිහතුන් වහන්සේ. ඒ හැරෙන්න ඕක නවත්තන්න බෑ. මේ අබ්බ මේ හටගන්න අවසාන හිතේ මොනවද හටගන්නේ? මොනවද හටගන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? ඊළඟට මේ හටගන්න පළවෙනි එකෙත් මොකද්ද තියෙන්නේ? ඒත් රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන හැදුවා. මේ හිතෙන් ඊළඟකෙන් මොකද කරන්නේ? ආයි මොකක් හරි එකක් පාවිච්චි කරලා ආයි හදනව නේද පහ? ආයි ඊළඟකෙන් මොකද කරන්නේ? ආයි මොකක් හරි මොකක් හරි කියන්නේ මොකද්ද? එක්ක ඇහැ, එක්ක කන, එක්ක නාසය ඔය මොකක් හරි ඔය ඉන්ද්‍රිය හයෙන් එකක් පාවිච්චි කරගෙන පිළිදෙනි ඒකට අදාළ ගෝචර රූප අරගෙන ඉවරලා මොකද කරන්නේ? අර පහත් නිපදවනවා. මේ පහ නිපදවනවා ඊළඟ හිතේදී අනිත් පහ නිපදවනවා. ඊළඟ හිතේදී අනිත් පහ නිපදවනවා. ඊළඟ හිතේදී අනිත් පහ නිපදවනවා. එහෙනම් මෙහෙම පහ පහ නිපදව නිපදව නිපදව නිපදව නිපදව නිපදව යනවා. ඔය යන එකේදී පිටුදී මොකද වෙන්නේ අනේ මේ පහත් මට ආසයි මේ පහත් මට ආසයි මේ පහත් මට ආසයි කොච්චර වටනවද මේවා කියලා අල්ල බදා ගත්තට පස්සේ මොකද වෙන්නේ පිටුදී මෙන්න මං හිටියයි කියලා පේන්න පටන් ගන්නවා මේ මං නමුත් හැම මොහොතකම සිද්ධ වුණේ මොකද්ද පින්විතනි ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේදී පහක් ආවා හැබැයි ඇහැයි රූපයයි ගැටල ඉවර වෙනකොට මොකද වෙන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති හේතු ටිකෙන් හට ගන්නකොට හේතු නැති වෙනකොට මොකද වෙන්නේ ඒක මැරෙනවා ඒක නිරුද්ධ වෙනවා එහෙනම් දැන් මේ මොහොතකට කලින් ඇහැයි රූපයයි ගැටල ඉවර වෙලා මම හිටියා මලා හොඳ වෙලාවට කණයි ශබ්දයක් ඇටුණා නැත්තම් මොකද වෙන්නේ හරියත් වෙනවා ඒ කියන්නේ නිවන ඒ කියන්නේ පරිනිර්වාණයටපත් වෙනවා හොඳ වෙලාවට හිටියේ නැත්තම් නිවන් බෑ දැන් ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි කියන ඔය පහම ආවේ නැත්තම් මොකද කරන්නේ අනේ ඔව් මන පුදුම උදව්වක් කරන්නේ ඇයි අර පහම එන්නේ නැත්තම් බය වෙන්න එපා උඹව ජීවත් කරවනවා මං. මම මොකද කරන්නේ? අර අතීතයෙන් ඇද ඇදා ඇද ඇදා ඇද ඇදා දෙනවා. මන තමයි පිටුදෙන අර ස්ටෝරේජ් එකෙන් ඇද ඇද දෙන්නේ හැම එකක්ම. මනට බෑ එළිය තියෙන ඒවා දෙන්න. මන කරන්නේ මොකද්ද? ඔය කවුරු නැතත් උඹට මං ඉන්නවා. ඒකයි පිටුදෙන ඇස කන නාසය දිව ශරීරය ඔබට මට්ටු කරන්න පුළුවන් වෙන්නේ. මට්ටු කරන්න අමාරුම කෙනා කවුද? මම. මොකද හේතුව එයා හැමතිස්සෙම දැඩි තීරණයක ඉන්නේ. ඔය කවුරු නැතත් ඔබට මං ඉන්නවා. උඹගේ පැවැත්ම නිසා මං ඔබට උදව් කරනවා. ඒක නිසා මොකද කරන්නේ පින්විතනි හැමතිස්සෙම අර පහෙන් ගෝචරුනේ නැත්තම් මකාරි මොකද කරන්නේ? ටක්කාල අර පැත්තේ එකක් අරගෙන ඉවරලා ගෙනත් බස්සනවා මෙතන. අලුත් CD එකක් ටක්කාල රයිට් කරලා දෙනවා. එහෙනම් හැම මොහොතකම මොකද කරන්නේ පින්විතනි අපි ඔය පහේම නිපදව නිපදව නිපදව නිපදව ඉන්නවා. එහෙනම් දැන් මේ මම කියලා කියන කොටස මොකක්ද එතකොට? නිගමන කල්පනා කරලා බලන්න මේකද? මේක මොහොතකට කලින් හිටපු මං කෝ? බලන්න නිකන් මේ පිස්සුව හැදෙනවා වගේ වැඩක් නැද්ද කියලා මෙතන? මේක මොහොතකට කලින් හිටපු මං මේට මොහොතකට කලින් ශබ්දයක් ආපු වෙලාවේ හිටපු මං මේක මොහොතකට කලින් අර ගඳක් ආපු වෙලාවේ හිටපු මං ඒ වෙලාවෙත් මං හිතෙන්නේ මට මං හිටියා කියලා වගේ දැනුණනේ කෝයේ මං දැන් ඒව ඔක්කොම පින්වතුනි අර මනෝබ්‍රාන්තියෙන් ඇදලා ගන්න නේද වෙන්නේ අර මනෙන් ඇදලා ගත්තොත් නේද හිටියයි කියලා හරි කියාගන්න මනෙන් ඇදලා ගන්න බැරි වුණොත් එහෙම බින්දුනේ අපි හිතමු පොළු පාරක් ගැහුවා ඔළුවට දැන් මේ ඔළුව වැඩ කරන්නේ ඒක නිසා දැන් මනෙන් මේ මේ විශ්ලේෂණය කරගන්න බෑ. ඒකෙන් කියන්නේ මන තියෙන මොලේ කියන හැම නෙමෙයි. මම ඒ වගේ විස්තර කරලා තියෙනවනේ. දැන් එතනින් එහාට මතක් කරන්න බෑ. එහෙනම් එයා ආයි පුදුනා වගේ නේද? අලුතෙන් ඉපදිලා ඉවරලා ආයි මොකද කරන්නේ? ඇහෙන් එනවා, කනෙන් එනවා, නාසයෙන් එනවා. ඔය කොහෙන් කොහෙන් හරි පින්දනේ හැමතිස්සෙම මේ පහේ ගොඩවල් එන නිසා අපි ජීවත් වෙනවා කියලා. එහෙනම් මේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? ජීවත් වෙනවා කියලා කියන්නේ පින්වතුනි මේ වතට ජීවය දෙනවා. මොකද්ද මේ වත? මේ වත කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන වත. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වත කියන එක නිරන්තරයෙන් පවත්වාගෙන යන ක්‍රියාපටිපාටියට කියනවා මක් වෙනවද කියලාද ජීවත් වෙනවා කියලා. එහෙනම් අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ පිටින් ඇහැට රූප ගැටෙන එක. ඇහැට රූපයක් ගැටුණොත් අපිට ජීවත් වෙන්න හැකියි. කනට ශබ්දයක් ගැටුණොත් අපිට ජීවත් වෙන්න හැකියි. අඩුම තරමේ මනට දහම් ධර්මයක් ගැටුණොත් හරි අපිට ජීවත් වෙන්න හැකියි. එහෙම නැතුව අපිට ජීවත් වෙන්න වෙන්නේ නැහැ. එහෙනම් දැම්මට ඔබ කියන්න තියෙන්නේ ඔබ මෙච්චර කාලයක් මගේ කියලා කියාගත්තේ මොනවටද? හොඳට තේරුම් ගන්න මේක. මෙච්චර කාලයක් මගේ කියලා කියාගත්තේ මොනවටද? නෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන වලට නෙමෙයි මගේ කියාගත්තේ. රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි මම. ඒ ඒ මොහොතේ මම කියලා ආවේ ඔන්න ඔය ටික. ඒකත් මම නෙමෙයි පින්විතනේ. ඒකත් උදා වෙන එකක් නෑ වෙන එකක් ඒකත් කතා කරගමු. මගේ කිව්වේ මොනවද? දැන් ඔබ කිව්වේ මගේ වාහනේ, මගේ පුතා, මගේ දුව ආදී වලින් මගේ කියලා කියන්නේ මොනවද මගේ? මොනවද මගේ? පින්විතනේ මගේ කියලා කිව්වේ මොකද්ද? මාස ඇදී මුදෙසා ප්‍රත්‍ය වෙන දෙයක්. මම සෑදීම උදෙසා යමක් ප්‍රත්‍ය වෙනවද අන්නේවට කිව්වා මගේ කියලා. මේව හොඳට තේරුම් ගන්න දෙමින්දනේ ඔබ උඩයයි මේවා තේරෙනකොට. ඔබට මුළු ලෝකෙම නැති වුණාසේ දැනේ. හීනි සතුටක් ඒ. ඒ වගේ මහ දුකක් ඒ. ඇයි? ඉපදිච්ච දවස් ඉඳලා මේ දක්වාම ඔබ නිමල්. අද නඩු තීන්දුවකින් ඔප්පු වුණා ඔබ නිමල් නෙමෙයි මෙච්චර කල් රැවටිලා හිටියේ ඔබ කමල් කියලා. කොහොමද ඔබට දැනෙන ෆීලිං එක? අවුරුදු 40ක් තිස්සේ නිමල් විදියට ජීවත් වෙලා ඊටකනන් දීපල ඔක්කොම අරන් දාලා ඔක්කොම කළේලා අද අද නඩු තීන්දුවකින් ඔප්පු වුණා පුංචි කාලෙදී ඇටෙන්ඩන් කෙනෙක් ළමයව මාරු කළා ඔබ නිමල් නෙමෙයි ඔබ කමයි දැන් කොහොමද ත්‍රිමිතිනේ ඔබට දැනෙන වංචාව? අට්ටියති නැද්ද? පෙලෙන්නේ නැද්ද? හරායති නැද්ද? අර අතීතේ මතක් කරනකොට හරායති නැද්ද ඒ කරපුවා? ලැජ්ජ සහගත නැද්ද? ජීගුච්ඡති නැද්ද? මේ ජීගු වගේ මට්ටමක නෙමෙයිද තිබිලා තියෙන්නේ. තේරෙයිද? මගේ කියලා කිව්වේ පින්වතුනි ඔබ ඔය හිතන් ඉන්නේව මගේ නෙමෙයි. මගේ කියලා කියන්නේ පින්වතුනි. මම සෑදී උදෙසා ප්‍රත්‍ය සපේනේ. මම සෑදීමට ප්‍රත්‍ය සපේනව නේද ඇහැ? ඇහැ නැතුව මට ඉන්න පුළුවන්ද? ඇහැ නැතුව මම පවතිනවද? කතා කරන්නේ. නැත්නම් ඔබට තේරෙන්නේ නැන්නේ. ඔබට තේරුම් නැති බව මම දන්නේ නැහැ. කතා කළොත් තමයි දන්නේ. ඇහැ නැති වුණොත් මම පවත්වන්න පුළුවන්ද? බෑ. කන නැති වුණොත් මම පවත්වන්න පුළුවන්ද? බෑ. නාසය නැති වුණොත් මම පවත්වන්න පුළුවන්ද? එහෙනම් පින්වතුනි ඇස කන නාසය දිව ශරීරය මන කියන ඔන්න ඔය හය දෙනා මගේ නේද? දැන් මටත් ඇහක් තියෙනවනේ. ඔබටත් ඇහක් තියෙනවා. දැන් මගේ ඇහැ කියන්නේ ඔය ඇහැද මේ ඇහැද? ඔබට ඔබට මගේ ඇස මොකද්ද? ඔය තියෙන එක නේද? ඇයි ඇයි මගේ මගේ එක ඔබට ඔබේ ඇහැ නෙමෙයි වෙන්නේ. මේ මේ මේ ප්‍රශ්නෙට උත්තරේ ඔළුවට ගත්තා නම් තේරෙන්නේ නැහැ. මේ මට හැක් දිනවනේ. හාමුදුරුවන්ට හැක් දිනවනේ. හරි නැත්නම් දැන් මමයි ඔබයි පැටලිනවනේ. හාමුදුරුවන්ට හැක් දිනවනේ. ඔබටත් හැක් දිනවනේ. ඔය හාමුදුරුවන්ගේ ඇහැයි ඔබේ ඇහැයි ගත්තට පස්සේ මගේ ඇහැ මොකද්ද? මේ ඔබගේ පැත්තෙන් ගන්නෙ ඇයි ඔබට මේ මේ හාමුදුරුවන්ගේ හැට මගේ හැ කියන්නේ නැත්තේ ඔබ? ආ මම පැවැත්වීම උදෙසා ප්‍රත්‍ය සමයන් හාමුදුරුවන්ගේ හැද ඔබගේ හැද? ඔබගේ හැ. එහෙනම් පිටුදනි ඔබගේ හැ නේද මගේ? හාමුදුරුවන්ගේ හැ මගේද? නෑ. ඇයි මම පැවැත්වීම උදෙසා යමෙක් ප්‍රත්‍ය සපයනවා නම් ආන් ඒගොල්ලන්ට කිව්වා මගේ කියලා. පිටුදනි මගේ ඒව දෙජාතියක් තියෙනවා. එකක් අභ්‍යන්තර මගේ. අනිත් එක බාහිර මගේ. අභ්‍යන්තර මගේ තමයි ඔය මගේ ඇහැ. බාහිර මගේ ඇහැ මගේ මගේ එක තමයි මොකද්ද? ඒ රූප. එහෙනම් දැන් මට කියන්න ඔය ඔබගේ දරුවා මගේ දරුවා කියලා ඉන්නේ. අභ්‍යන්තර මගේද බාහිර මගේද? බාහිරම. එහෙනම් බාහිර මගේ තියෙන එක. ඔබ ඔය දරුව දිහා බලනවා කියන්නේ මොකක්ද? ඔබ ඔය දරුව දිහා බලන්නේ දරුවට ආදරේටද ඔබව පවත්වන්නේ? නිදි ලැජ්ජයි පිටුදී මේව දැනගන්නකොට <laughs> ඔබට තේරෙයි මේව දැනගනි. පුදුම ආත්මార్థකාමී ලෝකයක් කියලා මේක. බොරු කියන්නේ දරුවන්ට ආදරේ කියලා. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් දරුවන්ට ආදරේ නැහැ. කාදර ඒක අපද? මට. දැන් මේවා කිව්වහම දහම් තේරුම් ගන්න බැරි කෙනෙක්. ඉතින් ඔන්න හිතනවා ආ හාමුදුරුවෝ දරුවෝ හදන්න එපා කියනවා. ඉතින් අපි සමහර මහත්මයන්ට මාත් එක්ක ඉන්නවා නේ ස්වාමීනි මේ සමහර මිනිසුන්ට මේ අවබෝධ කරගන්න බෑ නැත්නම් මේ මිනිස්සු ළමයි හදන්න නැතිද අපිට මේ දහම් ප්‍රචාරයක් කරගන්න බැරි වෙයි ඊට පස්සේ. ඒ ඒ ආයතන වලින් ඇවිදින්න ඉන්නලා ඒගොල්ලොත් දැන් ඊට පස්සේ මේකට හරස් කපන්න පටන් ගන්නවා. ඒක නිසා මම ඊයේ ඉඳලා ළමයි ගන්න එක නතර කරලා බලු පැටව ගන්න එක ගත්තා. වෙන කරන්න දෙයක් නැහැ. මේ මහත්තුරු කියන එක ඇත්ත. නැත්තම් තව සංවිධානයක් ඇදලා ඉල්ලලා මොකද කරන්නේ? මේ කරන දහම් ප්‍රචාරයට එතනට හරස් කපයි ඊට පස්සේ. ලේසි නෑ බීතනේ මේ ලෝකෙන් ඈතර වෙන්න යන්නේ. ආම ලෝකයේ අධිපතිය හරි ප්‍රබලයි. හැබැයි ඊට වඩා මගේ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රබලයි. ඒක මතක තියාගන්න මගේ ශාස්ත්‍රුන් වහන්සේ දින්නේ. එහෙනම් 5000ක් යනකම් හොල්ලන්න බෑ. බුද්ධ භූමියේ ඉන්නකම්. ඔය කාටවත් බය වෙන්න එපා. නමුත් ඉතින් ඔය බලපෑම නතර වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ ලෝකෙ ඉන්න කවුරුත් කාටවත් ආදරේ නැහැ. හැමෝටම ඕනේ පිටුතුනි මොකක් කරන්නද? මම පවත්වගෙන යන්න. මම ඔබගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබ දරුවා දිහා බලන වෙලාවට පිටුතුනි ඒ දරුවා අරහ මොකක්ද එන්නේ? රූප වේදනා සංඥා සංකාර වේදනා. ඒ එන පහ නිසා ඔබ මොහොතක් මක් කරනවද? ජීවත් වෙනවා. දරුවාගේ හඬක් ආපු ගමන් මොකද වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන එනවා. ආපු ගමන් මොකද වෙන්නේ? ඔබ මොහොතක් ජීවත් වෙනවා. එහෙනම් දැන් ඔබට ওই දරුවගේ හඬ අහන්න ඕනේ ඇයි? ජීවත් වෙන්න. දරුවා දිහා බලන්න ඕනේ ඇයි? ජීවත් වෙන්න. හැබැයි ඕකෙදි තව එකක් තියෙනවා දාගන්න. ඒ තමයි පිටුදින මම කැමති. අන්න මෝහේ පාත් වුණා උතන. චන්දරාගයෙන් බැඳුනට පස්සේ පිටුදින අන්නේ චන්දරාගයෙන් බැඳිච්ච පහේ ගොඩවල් ටික මෝහ කොටස. දැන් මොකද වෙන්නේ පිටුදින අන්න ඒක බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. දැන් පහේම බලාපොරොත්තුෙන් ඉන්නවා. නිකන් ජීවත් වෙනව නෙමෙයි. අරිහතුන් වහන්සේගේ ස්වභාවය මොකක්ද? නිකන් ජීවත් වෙනව උන්වහන්සේ. ඒ ස උපදී ශේෂයි. අහලා තියෙනව නේද? සෝපාදි ශේෂ නිබ්බාන ධාතුව කියන්නේ මොකද්ද? ස්ව උපදීය ශේෂයි. උපදීය කියන්නේ හදාගත්ත මේ කය. ස්ව උපදීය ශේෂයි මේ හදාගත්ත කය ශේෂ නිසා මොකද වෙන්නේ? පිංගුතුනි කනට ශබ්ද ඇහෙනවා. ඇහෙන නිසා උන්වහන්සේ ජීවත් වෙනවා. කැමතිය වල්ලනවා නෙමෙයි. ඇහි ඇහි ඇහෙනවා දැනෙනවා ඔක්කොම එනවා. නැත්නම් අරියතුන් වහන්සේ රූප පේන්නේ නැද්ද? පේනවා රූපයක් පෙනිච්ච ගමන් පහක් ආව පහක් ආව නිසා උන්වහන්සේ ජීවත් වෙනවා. කනට ශබ්දයක් ඇහිච්ච ගමන් පහක් ආව පහක් ආව නිසා ජීවත් වෙනවා. හැබැයි උන්වහන්සේ කනට ශබ්දයක් ඇහුවට පස්සේ උන්වහන්සේ කැමති જાතිය ශබ්දයි අකමැති જાතිය ශබ්දයි කියලා එහෙම ඒවා තියනවාද? එහෙම ඒවා නැහැ. මොකද උන්වහන්සේ ජීවත් වෙනවා. අපි ජීවත් කරෝ ගන්නවා. ජීවත් කරෝ ගන්න ගියහම මොකද වෙන්නේ? අපිට ඕන වෙනවා අපිට කැමති જાතියේ වෙන් ජීවත් වෙන්න. නෑ ඔබට වෙලා තියෙන්නේ ඒක නේද? නිකන් ජීවත් වෙලා හරියන්නේ නෑ. කොහොම ජීවත් වෙන්න ඕනේද? අපිට කැමති જાතියෙන් ජීවත් වෙන්න ඕනේ. අපිට කැමති જાතියෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ පිටුතුනි අනිච්ච දේ මක් කරන්න යනවද? පටිච්ච කරන්න යනව නේද? ඔන්න බලන්න මේ හැම දහම් කරුණක්ම එකට ගැලපෙන හැටි. දැන් මේ අනිච්ච මේ පටිච්ච කරන්න යනවා. ඇයි? නිකම් පහේව බෑ. මම ආස කරන පහේව ටිකක් තියෙනවා. ඒ ආස කරන පහේ වැන්දෙන්න. එහෙනම් දැන් මට කියන්න පිටුතුනි ඔබ කැමතිද ඔබගේ දරුවා කෙට්ටුම කෙට්ටු වෙලා යනවට? කැමතිද? නෑ. ඔබ දරුවට කවන්නේ ඇයි? දරුවා කෙට්ටු වෙනකොට දරුවට කවන්නේ ඇයි? දරුවට ආදරෙටද? කොහොමද මාතෘත්වය? හොඳට අවබෝධයට අරන් බලන්න තියෙනවා. ඔබ ඔබ දරුවා කෙට්ටු වෙනකොට ඔබ දරුවට කවන්නේ දරුවට තියෙන ආදරයටද? නෑ. මොකටද? මොකද දරුවා කෙට්ටුනා කියලා දරුවා මැරෙනවද? නෑ. එකාගෙට ජීවත් වෙනවා. නමුත් මොකද වෙන්නේ? මම මයි දරුවා දිහා බලද්දි මට ජීවත් වෙන්න නම් මට දරුවා දරුවා දිහා බලන්න බෑ. එතකොටනේ පහ එන්නේ. හැබැයි ඒ එන පහ ඒ කැමැති જાතිය නෙමෙයි. ඒක නිසා මොකද වෙන්නේ? කැමැති જાතියෙම ගන්න ඕනේ. ඒක නිසා ඌට පුළුවන් තරම්මක් කරනවා. කවල. කවල මහත් කරගන්නවා. මහත් කරගෙන බලනවා. දැන් කොහොමද? දැන් අර කැමති જાතිය වෙන්නේ. දරුවට ග්‍රහපලයක් ඇවිදින්න. දරුවගේ නළලේ හැදෙනවා පිංගුතුනි රෑෂ් එකක්. දදයක්. වැක්කිරෙනවා ඉස්ම. දැන් දරුවගේ නළල දකිද්දි, මූණ දකිද්දි. දැන් කැමති එකක් දෙන්නේ. නෑ. දැන් ඔබ ඒ ජීවත් වෙනවා. නේද? ඇයි පහක් එනවනේ. පහක් එන නිසා ජීවත් වෙනවා. දැන් කැමැත්තෙන්ද ජීවත් වෙන්නේ? නෑ. දැන් ඔබගෙන් අහුවොත් එහෙම කොහොමද ජීවිතේ? එපා වෙලා මේ ජීවත් වෙන්න. කියනවද නැද්ද? හැබැයි ජීවත් වෙනවා. කොහොමද ජීවත් වෙන්නේ? එපා වෙලා ජීවත් ඇයි ඇයි මේ මේ මේ මොහ මේ වෙලාවේ හටගන්න ඒවා මොනවද? මම කැමති જાති ඒවා නෙමෙයි. මේ ජීවිතේ මේ හටගත්ත ජීවිතේට මම කැමති නෑ. ඊළඟ මොහොතේ දැන් මේ මේ වෙලාවේ හටගත්ත ජීවිතය කියන්නේ මොකද්ද? ඔය හොඳට බලන්න දැන් මේ වෙලාවේ හටගත්ත ජීවිතය කියන්නේ මේ වෙලාවේ ආපු පහ. මේ වෙලාවේ ආපු පහට කැමති නෑ. ඔන්න ඕකයි ඔය කිව්වේ. එහෙනම් අර ළමයාගේ මූණ දිහා බලනකොට පින්විතනි අකමැති එකනේ පේන්නේ. යනවා. කට්ටනි මහත්තයෙක් ගන්න. ඒ කට්ටනි මහත්තයා කියනවා කුකුලෙක් කපලා බිලි දෙන්න ඕනේ. ඒ බිලි දුන්නාට පස්සේ ඕක හරියයි. දැන් ඔබ ඕක කරනවද නැද්ද? ඔබ කියලා කිව්වෙන් දැන් මේ දහමේ නැති කෙනෙක් කියලා හිතමුකෝ ඈ නැත්නම් එහෙම ගියා අපි දහමේ ඉන්නේ අපි ඌව කරන්නේ නැහැ කියලා. හා කියන්නකෝ කරනවද නැද්ද? කවුරු හරි ඕක කරනවා. ඕක කලේ දරුවෝ වෙනුවෙන්ද? කවුරු වෙනුවෙන්ද කලේ? තමන් වෙනුවෙන්. එහෙනම් ඒ කරපු එකේ විපාක ගෙවන්න ඕනේ කවුද? තමන් තමයි. දරුවා ගෙවන්නේ නැහැ දැක්කද? ඇයි? ඒක කලේ කවුරු වෙනුවෙන්ද? මම වෙනුවෙන්. ඇයි? දරුවා අර රෑස් එක තිබ්බ කියලා දරුවා මැරෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ මොකක්ද? ගෙදර කණ්ණාඩි නැත්තම් දරුවගේ නරලේ දරුවට කහන්නෙත් නැත්තම් රෑස් එකක් මුළු මූණෙම තිබ්බක් ප්‍රශ්නයක් තියෙනවනේ. ගෙදර කණ්ණාඩියක් නැත්තම් දරුවට ප්‍රශ්නයක් දෙයක කාටද ප්‍රශ්නේ? ප්‍රශ්නේ අපිට. ඇයි? අපි හැමති જાතිය පහේව නෙමෙයි එන්නේ. අපි හැමති જાතිය පහේව නෙමෙයි වෙනකොට තියෙන්නේ හරි දුකයි. හේතුව මොකන්ද? මං කැමති જાතිය ටිකක් තියෙනවනේ. අර මෝහය තියෙනවනේ. මෝහය තියෙන නිසා හැමතිස්සෙම මොකද බලන්නේ? ඒ මොගේ මොහේ කියනවා තමන් අල්ල බදාගත්ත ටික තියෙනවනේ ඒ ටික තියෙනකන් මේ ලෝකේ කොටස් දෙකකට බෙදිලා නේද තියෙන්නේ අර මම ඔබට එදා කිව්වේ මේ මේසෙ වමයි දකුණයි කියන්න මට මේ මේසෙ වම් පැත්තයි දකුණු පැත්තයි පෙන්වන්න මට පුළුවන් කාටවත් පුළුවන් මේ මේසෙ වම් පැත්තයි දකුණු පැත්තයි පෙන්වන්න බැ මම මෙන්න මේ කෝපේ තියෙනවා මෙන්න මේ මැද්දේ එහෙනම් දැන් මට කියන්නේ මේ කෝපයට සාපේක්ෂව වම් පැත්තයි දකුණු පැත්තයි ඔබට පේන විදිහට. දැන් ඔබට කියන්න පුළුවන් නේද මේ පැත්ත වමේ මේ පැත්ත දකුණේ හෝ මේ පැත්ත වමේ මේ පැත්ත දකුණේ ඔබට පේන හැටියට ඔබ අතර කියන්න පුළුවන් නේද දැන්? ඇයි මම මෙතන මෙච්චර වෙලා নিরপেক্ষව තිබිච්ච එක මම මක් කළාද? සාපේක්ෂ කළා. සාපේක්ෂ කළේ ඒක මම මක් කළාද? මෝහයෙන් ගෙනල්ලා. හැමදෙයක්ම පිටුතුනි යමක් සාපේක්ෂ වෙන්නේ මෝහේ තියෙන විදිහට. මෝහය ගෙනාව මොකද්ද මං කැමති එක ගෙනාව මම කැමති එක මෙතනට ආපු නිසා මොකද වෙන්නේ දැන් දැන් මේක සාපේක්ෂ වුණා සාපේක්ෂ වෙච්ච ගමන් දැන් හොඳක් තියෙනවා නරකක් තියෙනවා එහෙනම් දැන් මට මෝහය තියෙනවා නම් දැන් ඔබට මෝහය තියෙනවා නම් පින්විතනේ ඔය කියන පහ සම්බන්ධද දැන් මෝහය තියෙන්නේ මොකක් සම්බන්ධද ලෝකේ සම්බන්ධව එහෙම මෝහය තියෙනවද කාටවත් නැහැ මෝහය තියෙන මොකක් සම්බන්ධවද ඔය පහ සම්බන්ධ මම කැමති જાතියේ එහෙනම් පින්විතනේ ඔබ අර කුකුලව මරද්දී ඔබ මේ කුකුලව මැරුවේ මොකක් නිසාද? කුකුලව මැරුවේ මොකක් නිසාද? මම පවත්වන්නේ. මොකද මට කැමති જાතියව ගන්න. එහෙනම් පින්විතනි මේ ලෝකේ පින පව කුසලයේ කියන එක වෙන් කරගන්න. මේ ලෝකේ පවක් කියලා කියන්නේ මා පැවැත්වීම උදෙසා කැමති පරිදි මා පැවැත්වීම උදෙසා යම් කිසි කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් කරද්දී ලෝක සත්‍යයට අසාධාරණයක් වුණා නම් ආන්නේ කරපුවට කියනවා මොකක් කියලාද? පාප කර්ම කියලා. එහෙනම් මොකද්ද පුණ්‍ය කර්ම කියන්නේ? කැමැති පරිදි මා පවත්වන්න ගිහිල්ලා කරපු කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් නිසා ලෝක සත්‍යයට යහපත උදා වුණා නම් අන්න ඒකට කියනවා පුණ්‍ය කර්මයක් කියලා. ඇයි තව කට්ටලි මහත්තයෙක් ගාවට ගියාම කියනවා ඕක මේකේ හේතගේ ප්‍රශ්නේ. හොඳ දානයක් දෙන්නකො කට්ටිය පුලන්නු ටිකක් එනත් හිඟන්නු ටිකක් එනලා හොඳ දානයක් දෙන්නකො. ඔන්න කියනවා. දැන් එන ඒ උදසා කරන යම් ඉතින් කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් තියෙනවනම් ඔය ඒ ඔය ඔය පින කරන්නේ මොකටද? මම පවත්තන්න. මට ඕන විදිහට මම පවත්තන්න. ඒ කියන්නේ චන්ද රාගයෙන් බැඳිලා ඒ ඒ උදෙසා මා පැවැත්වීමේ ක්‍රියාපටිපාටියට කරන යම් කිසි කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් තියෙනවා නම් ඔන්න ඕක තමයි පින්වදෙනි පින කියන්නේ. එහෙනම් දැන් මට කියන්න කුසලයේ කියන්නේ මොකක්ද? මොකක්ද එහෙනම් ඔය සම්බන්ධව කුසලයේ කියලා කියන්නේ. දැන් කුණු සලා හැරීම කියලා අපි කතා කරලා තියෙනවා මේක. දැන් තව තේරෙන්නේ මේක හොඳ ආකාරව. දැන් මේ යන්නේ ක්වොන්ටම් ෆිසික්ස්. ඒ කියන්නේ ක්වොන්ටම් පැත්තෙන් යන්නේ. ඒ කියන්නේ පුංචිම අංශු අංශු අරගෙන දැන් මේ යන්නේ. ආයි මෙතනින් යහට මේක පුංචි කරන්න දෙයක් නෑ පිටින්. මුලින් අපි කිව්වා කුණු සලා හැරීම කියලා. දැන් මොකද්ද මේ කුණු සලා හැරීම කියන්නේ එහෙනම්? මොකද්ද ඒ? මේකනේ කුසලය කියලා කියන්නේ මොකද්ද? ඔය කියන පහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට බැඳි චන්ද රාගයේ දුරු කිරීම දෙසා යම් කිසි කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කළා නම් අන්න ඒකට කිව්ව මොකක් කියලාද? කුසලය කියලා. එහෙනම් කූ කියලා කිව්වේ මොකද්ද උතන? අර පහත් වූ දේ, පහත් වූ දේ කිව්වේ මොකද්ද එහෙනම්? ඔය පහට බැඳි ඡන්ද රාගය. සලාහරින්න තියෙන්නේ මොකද්ද? ඔය පහට බැඳි ඡන්ද රාගය. පහට බැඳි ඡන්ද රාගයේ සලාහරින ක්‍රමවේදයට කියනවා පිළිදෙන එක එක කරනවට කියනවා පිළිදෙන කුසල් කරනවා කියලා. ඕම් හොඳාකාර අවබෝධයෙන් එහෙනම් දැන් මට කියන්න ආයි පින කියන්නේ මොකද්ද? තම සරලවම කිව්වොත් මොකද්ද? කැමැති පරිදි මම පවත්වා ගැනීම උදෙසා යම් කිසි කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් කළා නම් ඒක තුලින් ලෝක සත්‍යයට යහපතක් වෙනවා අන්න ඒක මොකද්ද ඒ කියන්නේ අපි අර මුලින් කතා කරනකොට පිටින් අර මෙච්චර අර මේ පුංචි දේවල් කතා කරන්නේ කුඩා කුඩා විදිහට කතා කරන්නේ නැතුව ලොකු විදිහට කතා කරද්දී අපි පින කියලා කිව්වේ මොකද්ද මතු භවයන්හි පිනවීම උදෙසා යම් වැඩපිළිවෙලක් කරනවා නම් අන්න ඒක කියන. මතු භවය කිව්වේ මොකක්ද? මතු භවය කියන්නේ මේ මැරිලා උපදින එක ඈ මතු භවය කියන්නේ දැන් මේ මේකෙන් පස්සේ දැන් මට ඇහෙන් රූපයක් පෙනීලා ආපු භවයෙන් පස්සේ කනට ශබ්දයක් ඇහෙන එක භව නෙමෙයි. ඒකත් බව තමයි. එහෙනම් මතු භවයන්හි පිනවීම උදෙසා. ඒ කියන්නේ මේ මේක හරියන්නේ මේ මේක මට වෙනස් කරන්න ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? මට කැමති පරිදි පහේව ගන්න. යම් කිසි කාය කර්මයක්, වාචික කර්මයක්, මනෝ කර්මයක් කරද්දී ලෝක සත්‍යයට අයහපතක් වෙනවා. අන්න ඒක පාප කර්මය. ඒක කයින් වෙන්නත් පුළුවන්, වචනෙන් වෙන්නත් පුළුවන්, මනසින් වෙන්නත් පුළුවන්. කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම ඔය තුනටම ඔක යනවා. හැබැයි කුසලයේ කිව්වේ මොකක්ද? ඕන් ඔය පහට පැමි චන්දරාගයේ දුරු කිරීම නිසා යම්කිසි කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කරා නම් ආන් ඒකට කිව්වා කුසලයේ කියලා. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව තේරෙන්නේ නැද්ද පිටින් පිනයි කුසලය කියන්නේ සම්පූර්ණ වෙනස් දෙකක් කියලා. අනේක අර ක්වොන්ටම් වාදයෙන් යනකොට මොකද වෙන්නේ? අර පුංචි පුංචි අනුසුමා ආදයෙන් යනකොට ආයි සම්පූර්ණයෙන්ම වෙනස් බව පේනවා. ඒ මන්දමින් ගන්න. ඒකයි මම ඔබට කියව තියෙන්නේ මෙත්ත මේකට හැල මේක සරල කරන්න බෑ. මේ අන්තිම කෑල්ලක සරල කරලා තියෙන්නේ. මේකත් තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ තමයි. මේව දහ වතාවක් විතර අහදි තේරෙයි. දහ වතාවක් නෙවෙයි කෝටි වතාවක් හරි අහලා මේක තේරුම් ගන්න එපා. මෙතන ඉන්නේ ගොඩ යන්න තියෙන්නේ. එහෙනම් දැන් මට කියන්න තියෙන්නේ ඔබ දරුවා නිසා පව් කරලා එහෙම දිනවද? දැන් අපි කිව්වේ අර ඉස්සර දරුවා නිසා පව් කරනවා. දැන් දරුවා නිසා පව් කරලා එමුදිනද කවුරුත්? නෑ. දරුවා නිසා පව් කරන්නේ නෑ. ඒක නිසා තමයි පිටුදිනේ තථාගතයන් වහන්සේ දේශනා කළ දෙන්නේ ඔබ යම් කිසි දෙයක් දැන් ඉඳිනවා නම් ඒ ඔබ කරගත්ත දෙයක් නිසා නිසා. දැන් මම මෙතනදී ඔය මම මගේ channel පොඩ්ඩක් පැත්තකට දාලා කතා කරන්නේ. මොකද මේ සම්මුති වශයෙන් කතා කරන්නේ. නැත්තම් ඔබයි ඉතින් මම එක් නැත්තම් ආදි වශයෙන් ඒවා. ඔබ කරගත්ත දෙයක් ඔබට පරිසම් දෙනව හැරෙන්න අන්නේ කරගත්ත දෙයක් කවදාකවත් ඔබට පරිසම් දෙන්නේ නැහැ. එහෙනම් ඔබට කවදාකවත් කියන්න බෑ මම මේක කළේ කවුරු නිසා කියලා. දරුවා නිසායි, මම මේක කළේ අම්මා නිසායි, තාත්තා නිසායි එහෙම එකක් නැහැ. ඔබ යම් දෙයක් මේ ලෝකේ කරා නම් ඒ කරන්න තියෙන්නේ Tamanට කැමති පරිදි Tamanව පවත්වා. කැමති පරිදි පහේව ගන්න. ඒ කියන්නේ චන්දරාගයෙන් බැඳිලා ඒ පහේ ඒවා නැවත නැවත උත්පත්න්න තමයි පින්විතනි ඔබ කර්ම කළා නම් කලේ. වෙන කිසිම දෙයක් මේ ලෝකේ කර්ම කියලා නැහැ. එහෙනම් පුණ්‍ය කර්ම හෝ වේවා පාප කර්ම හෝ නැත්නම් ආනෙන්ජ කර්ම හරි කමන්නේ. ආනෙන්ජ කර්ම කිව්ව අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට යන. අරූපාවචර බ්‍රහ්ම ලෝකයට යන හිත තියන්න පින්විතනි මේ ලෝකේ මුන්ව දැක දැක ඉන්නවට වඩා හොඳයි මම. මේ රූපවත් මට දකින්න එපා කියන සංකල්පෙට එනවා එයා. එන රූප වලට කැමති නැති මට්ටමක් කියනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක වලට යන්න හිත නැමෙන්නේ. මේ කාමභෝගී මිනිස්සු දැක දැක මොනවද මේ මුන් කරන්නේ? මේ කාමයේ සත්තරනේ මේ ඉන්නවා කනවා බොනවා නිදා ගන්නවා මේ වගේ මුන් කරගෙන ඉන්නේ. අපෝ මුන්න දකින්න තරමට හොඳයි කියලා කැලේ තියනවා. කැලේට ගිහලා මොනවද මැටි ගුලිය දිහා බලාගෙන පටේ පටේ පටේ පටේ පටේ පටේ කියලා දැහැන් ලබලි කරලා ඒගොල්ලෝ රූපාවචරයට යනවා. එදෙන්නුත් තව එහාට ගිහින් වෙලා මුන්න නොදකින්න තරමටමයි හොඳ කියලා. මේ රූප කියන ඒවා නොදකින්න තරමටමයි හොඳ කියන මට්ටමේ ආවට පස්සේ මොකද වෙන්නේ? දැන් ඒත් එයා මේ මොකද කරන්නේ දැන්? එයාට කැමති පරිදි මම පවත්වනවා. එයාට කැමති පරිදි පහේව ගන්න. මේ රූප නම් මට එපා. රූප වලින් එන එක පහේ එකක්ම මට එපා. මට අරූපෙන් එන පහේව හොඳයි. ඒක නිසා මොකද කරන්නේ? අන්න ආනෙන්ජාපි සංකාර වන්නෝ ඒ උදෙසා. ආනෙන්ජාපි සංකාර වන්නලා එයා ආනෙන්ජට යනවා. ඒවත් අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට යනවා. එහෙනම් දැන් පිටුදෙනි හොඳ ආකාරව බලන්නකො මමයි මගේ කියන එක පැහැදිලිද ඔබට? එහෙනම් මම කියන්නේ මොකක්ද? මම කියන්නේ මොකක්ද? ඒ ඒ මොහොතේ නිපද වෙන්නා වූ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? එහෙනම් මේකෙදි රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ ඒ මොහොතේ නිපද වෙන ක්‍රමයේද යන්න තියෙන්නේ. ඕකේ කොහෙද මම එක්කේ? ඕකේ කොහෙද සත්‍යය කියන්නේ? ඇහැට රූපයක් ගන්න වෙලාවේ පහක් කාලා ඒ මොහොතේ ඉන්න මම කියන මේ මේ මොහොතේ ඉන්නවනේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ කියන්නේ පච්චුප්පන්නතාවය. පච්චුප්පන්න කියලා කියන්නේ මොකක්ද? පච්චුප්පන්න ස්වභාවය විතරයි මේ ලෝකේ විද්‍යාමාන ඒ මොහොත ඒ මොහොත කියවට ප්‍රත්‍යයෙන් උපදින වෙලාව. ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේ තමයි කවුරු ඉන්නේ. ඔය කියන ස්වභාවය තියෙන්නේ. ඒ ඒ ඒ ස්වභාවයටපත් වෙච්ච ගමන් ආයේ මොකද වෙන්නේ? මැරුණා. ඒ මැරෙනකොට මොකද කරන්නේ ආයෙ කරේ? ආයෙ තව එකක් ගත්තා. ආයෙ පහක් ආවා. ඒක ආපු ගමන් ඇහැයි දැන් කනයි ශබ්දයෙන් නම් ගැටලු ඒක ගැටලු ඉවර වෙනකොට මොකද වෙන්නේ? අර ආපු පහ ආයිමක් එනවද? මැරෙනවා. එහෙනම් මෙන්න මෙහෙම යන ක්‍රමවේදයක් නේද මේ තියෙන්නේ? එහෙනම් ඔන්න ඔය කියපු එකට නේද පිළිතුනේ මම කියන හිතාගෙන ඉන්නේ. ඔය කියපු එකට නේද ඔය මම කියලා හිතාගෙන ඉන්නේ. මගේ කියලා හිතාගෙන ඉන්න පිංගුතුනි ඔය කියපු ඒවට ප්‍රත්‍යහපින කට්ටිය නේද? දැන් මුළු ලෝකෙම බණවමුවකට අපි. මුළු ලෝකෙම මම ඉන්නවා. මම කිව්වේ මොකද්ද එතකොට දැන්? රූප වේදනා සංඥා සංකාර විඥාන ඇඳ බෝලයක්. දැන් චාට් එකක් ඇඳගත්ත හැකියාව. ඇඳ බෝලේ. ඊට පස්සේ ඇස කන නාසය දිව ශරීරය මන කියලා ඔන්න ගැහුවා හය. තව බෝල හයක් ගැහුවා ඒකට. ඇල්ල ඊතලයක් ඇඳා. දැන් ඔය ඇහැ කියන අභ්‍යන්තර මගේ ගාවින් දැන් දාන්න පුළුවන් කොච්චර බාහිර මගේම තියෙනවද? තව කොච්චර බාහිර මගේම තියෙනවද? ප්‍රොකෝටි ගාන බාහිර මගේම තියෙනවනේ. දැන් එතනින් එහාට තියෙන රූප ඔක්කොම මොනවද? බාහිර මගේ. එහෙනම් එතනින් එහාට මුළු ලෝකෙම තියෙන රූප ටික ඔක්කොම බාහිර මගේ නේද? මුළු ලෝකෙම තියෙන ශබ්ද ටික ගත්තොත් එහෙම කන ගාවින් දාන්න පුළුවන් නේද? එහෙනම් අභ්‍යන්තර මගේ කිව්වේ කන බාහිර මගේ කියලා කිව්වේ අර මුළු ලෝකෙම තියෙන ශබ්ද ටික. අමරදේව මහත්තයාගේ ශබ්දෙත් ඒක. නන්දාමාලිනී මහත්මියගේ ශබ්දෙත් ඒක. අලියාගේ ශබ්දෙත් ඒක. හරකාගේ ශබ්දෙත් ඒක. හැම කෙනාගේම ශබ්ද ටික ඔක්කොම ඔතනනේ තියෙන්නේ. එහෙනම් පින්විතනි ඔය විදිහට ගත්තට පස්සේ මුළු ලෝකෙම ඔතන නැද්ද? එහෙනම් ඔබට යම් අවස්ථාවකදී පින්විතනි ලෝකයක් එනවනම් දැන් ඔබට පේනවද ලෝකේ එන පාර මොකද්ද කියලා? දැන් මෙහෙම එකක් ගමු. ඔබගේ පිටිපස්සේ ඉන්න එක්කෙනා ඔබට වතුර බෝතලයක් දික් කරනවා. හැබැයි ඔබ මගේ දිහා බලාගෙන ඉන්නේ. ඔබගේ ලෝකෙට වතුර බෝතලේ ආවද? ආවද? නෑ. ඉතින් එයා දික් කරගෙන ඉන්නේ. ඔබ වෙනුවෙන්මයි. එයා දික් කළා අර පිංගුතුනි ඔබගේ ලෝකෙට වතුර බෝතලේ ආවද? නෑ. වතුර බෝතලේ එන්න නම් වතුර බෝතල් ආපු ජාතිකයා ඉන්න ඕනේ නේද එතන? වතුර බෝතල් ආපු ජාතිකයා කියේ මොකක්ද? එක්කෝ එයා වතුර බෝතලෙන් ඇඟට අයින් වෙනවා. ඔන්න වතුර බෝතලෙන් ඇඟට ඇන්න ගම මොකද වෙන්නේ? අන්න ඒ ජාතිකයා පටස් ගාලා හට ගන්නවා. මොකද ඒ ජාතිකයා වතුර බෝතලේ ලෝකෙට ආපු ජාතිකයා. මොකද උනේ? අර මම කියන කෙනා සංකාල එතන හැදුනා. අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ එතන හැදුනා පටස්කාල මොකක් නිසාද? අර කයට අරක ස්පර්ශ වෙච්ච නිසා. නැත්තම් කොච්චර ওই වතුර බෝතලේ දික් කරගෙන හිටියද? අවුරුද්දක් ඕක දික් කරගෙන හිටියත් මෙතන කවදාවත් ওই වතුර බෝතලේ ඔයගේ ලෝකෙට එනවද? එන්න නම් තිමිතනි ඒ જાතිය හැදෙන්න ඕනේ. ආවනම් જાතිය හැදුනා જાතියක් හැදිච්ච නිසා යෝග දන්නේ. જાතිය හැදෙන්න නැතුව ඔබ දන්නේ නැහැ. ජාතිය හැදුනා නම් ඔබ දන්නවා. දැන් මෙරු මේ ලෝකෙට ඔබගේ ලෝකෙට ආවද? ආව නේද? කොහොමද ආවේ? ඇහෙනුත් ආව නේද? කනගාවින් වගේ නේද? කනිනුත් ආව නේද? ඈ ස්පර්ශෙනුත් ආව නේද ඊට පස්සේ? රසෙන් තාම ආවේ නැද්ද? නිදාගෙන කවුරු හරි එහෙම ඉන්නවනම් රසෙන් එයි තව ටිකක්. එහෙමත් වෙනවා. දැක්කද? එතකොට අර රස විඳින જાතිකයා බිහි වුණාට පස්සේ තමයි රසෙන් ආවයි කියලා දන්නේ. එතකන් දන්නේ නැහැ ඒකනේ හැම එකක්ම අපි විඳලයි දන්නේ. හැම එකකටම જાතිය සකස් වෙන්නේ නැත්නම් අපි දන්නේ නැහැ. මොකද ওই જાතිය කියන්නේ එක හිතක්. ඒ එක හිතකින් තමයි ওই જાතිය ගොඩ නැගෙන්නේ. අර පහ ආපු ගමන් ඒ ඒ જાති කිය හටගත්තා. අපි ඊළඟ දේශනාවකදී ඒ ගැන විස්තර වශයෙන් කතා කරමු පටිච්ච සමුප්පාදයේ ක්වොන්ටම් වාදයෙන් ඉදිරිපත් කරනවා. ඒ කිව්වේ සියුම් වාදයෙන් ඉදිරිපත් කරමු පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය නම් තවත් එහාට තියෙනවා. ඒව වැඩක් නෑ. වැඩක් නෑ කියන්නේ ඔබට ඒව ගෝචර කරගෙන වැඩක් නෑ. ඒව නිකන් තථාගතයන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණයන් දෙහි කරන්න හොඳයි. එක හිතක් හැදෙනකොට 16 ආකාරයකට පරිසම්පාද චක්‍රය යන හැටි දැකලා කාටවත් එහෙම දකින්න පුළුවන් ඒවා නෙමෙයි ඒවා. ඒවා නිකන් සිහි කරලා ඉවරලා තථාගතයන් වහන්සේ කියලා කියන්නේ අනන්ත අප්‍රමාණ මහා ප්‍රඥාවක් තිබිච්ච කෙනෙක් කියලා අප්‍රමාණ ශ්‍රද්ධාවක් නගා ගන්න පුළුවන්. ඒ හැරෙන්න දෙයක් නැහැ. ඒක ජීවිතේට එහෙම ගන්න බෑ. ජීවිතේට දාගන්න පුළුවන් ඒවා නෙමෙයි. එහෙනම් මොකක් හරි ක්‍රමයකින් කිංගදේ තමයි මේ මේ අර පහ පහ උත්පාද වෙන්න ඕනේ පහ උත්පාද වෙච්ච ගමන් තමයි කිංගදේ ඔබට නැවත වතාවක් ඕනනම් මතකින් ගන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් ගමු පින්වතුනි මෙන්න මේවා. දැන් අපි මේ ජීවත් වෙනකොට අපි සංඥා දා ගන්නවනේ. මොකටද ඔය සංඥා දාගන්නේ? ඔව් සංඥා දාගන්නේ අඳුර ගන්න තමයි. මොකටද ඔය? දැන් ගම්මුකෝ අත. දැන් මේකට අත කියලා එකක් දාගත්ත නේද? කෙනෙක් මේක දිහා දකිනවා. දැකලා ගන්නවා පහක්. ඔය බලන්න කරේ මෙහෙම නැත්නම් ওই චරචර ගාන සද්දයක් හරි කමන්නේ අපි ඔය මිට මොනවනකොට. සද්දයක් ආව නම් ඒකිනුත් ගන්නවා පහක්. දැන් මේ ගන්න ගන්න ඒවට බැඳෙන ස්වභාවයනේ තියෙන්නේ. එකෙන් පහක් ගත්ත අනිකෙනුත් පහක් ගත්ත ඊට පස්සේ ඉඹලත් පහක් ගත්තා. ඊට පස්සේ ලෙව කාලත් පහක් ගත්තා. ඊට පස්සේ ස්පර්ශ කළත් පහක් ගත්තා. දැන් 25ක්ම අරන්නේ තියෙන්නේ. දැන් මේ චන්ද රාගයෙන් බැඳිච්ච මේ 25. නැවත සිහි කරන්න ඕනි වුණොත් එහෙම. දැන් මොකද්ද කරන්නේ? ආයි එකින් එක ගන්නවද? ඒක අමාරුයි. ඒක නිසා මොක කරගත්තද? දාගත්ත නමක් මොකක්ද? දාගත්ත සංඥාවක් මොකක් කියලාද? අත කියලා. දැන් ඔබට කිව්වම කවුරු හරි අත එනවා නේද අර 25ම නැකිලා. රූපෙ විතර දාන්නේ. රූපෙ විතර දෙන්නේ අත කියපුකම නෑ. රූපෙන් ආපු පහත් ආවා. ශබ්දෙන් ආපු පහත් එනවා. ගන්ධයෙන් ආපු පහත් එනවා. ඔය හැම එකක්ම පින්දුදෙනි නැවත නැවත මෙනෙහි කිරීම උදෙසා මෙනෙහි කරන්නේ ඇයි? පවත්තන්න පවත්තන්න. නෑ අර පහෙන් ඉන්නේ නැති හැම වෙලාවකම මොකද තියෙන්නේ chance එක? අරකින් පවත්තන්න. අද පැන්පහසෙන් යනකොට පල්ලෙහාදීම කටු ගහ. මම අපේ හාමුදුරුවෝ කෙනකින් අහුවා මේ කටු ගහ මොකද්ද? උන්වහන්සේ මට කියනවා දන්නේ නැහැ නම දාගන්න තමයි වෙන්නේ. එහෙනම් මම ගහ නිකන් දාන්නේ. දානවනම් හොඳට උපරිමෙන් දාගමු කියලා මම උන්වහන්සේට මේන්න මොකද කළේ? මම ඒක දිහා බැලුවා. මම ඔන්න ඒ පහ ගත්තා. ඊට පස්සේ අත් මෙහෙම හෙදෙව්වා. ඔන්න ඒ පහත් ගත්තා. ඊට පස්සේ කොලයක් පොඩි කරලා සුවඳත් ගත්තා. පිටි කොල කෑල්ලක් කාලා ඒකත් ගත්තා. ගහ අත ගාලා කටු අත ගාලා ඒකත් ගත්තා. අරගෙන මම කිව්වා හරි මම මම 25ම ගත්තා. දැන් ඕකට නමක් දාගමු. උඩු කුරින්ජා. දැන් උන්වහන්සේට වැටෙනවා මං උඩුකුරින්ඥන් කියලා කියපු ගමන් උන්වහන්සේ ඉන්නේ එකයිද? ඔය පහ විතරද? නෑ ඔය 25ම ඉන්නවා දැන්. ඉතින් පින්වතුනි කොච්චර chance එකක්ද මෙහි? 25ම එකපාර ඇදලා ගන්න පුළුවන් නේ. නැත්තම් එහෙනම් මං කොහොමද ගන්න කියන්නේ? එතනින් ඇහෙන් ගත්ත ටික විතරක් ගන්නව නම් කොහොමද ගන්නේ? එහෙම ගන්න විදිහක් නෑ. අර සංඥාවක් දාගත්ත ගමන් මොකද වෙන්නේ? ආපහු මතක් කරන්නේ පිටුදින අර ඔක්කොම ඇද ඇද ඇද ඇද ගන්න පුළුවන්. ඒක නිසා තමයි පිටුදින අපි සංඥා දාගන්නේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබ කොහේ හරි යනකොට මොකක් හරි ගහක් දැක්කම ඔබ අහන්නේ නැද්ද? මේ මේ මේ ගහ මොකද්ද? ඇයි මොකටද? ඉරලා මෝලට දාගන්නද? ඒ මොහොකටවත් නෙමෙයි. ඇයි හොඳට කල්පනා කරලා බලන්න ඔබ අහන්නේ නැද්ද කියන එක? ඔබ හැමතිස්සෙම අහනවා මොකක් හරි එකක් දන්නේ නැත්නම් එහෙම අර සංඥාවට නගා ගන්න බෑ කියලා කියන්නේ ඔබ පෙළෙනවා පුදුමාකාර විදිහට මොකද? ඒකෙන් මොනව එන්නේ නැද්ද? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක අර ඇහෙන් එන ටික විතරයි එන්නේ. අර අනිත් ටික එන්නේ නැහැ. ඒක නිසා මොකද කරන්නේ? අර මොකද පෙළෙනවා. ඒක නිසා මොකද කරන්නේ කියන්නේ කොහොම හරි මේක අඳුර ගැනීම උදෙසා කටයුත්තක් කරනවා. අහල මොකක් හරි ක්‍රමයකින් ඕකට නමක් දාගන්න. ඒකයි මම කිව්වේ ඕකට මොන නම දැම්මත් කමක් නැහැ. ඔබ නම නෙමෙයි අල්ලගන්නේ. ඔබ නම පාවිච්චි කරන්නේ මොකට විතරද? අරක ඇදලා ගන්න විතරයි. අර මං කියවර පපුරු ගහගෙන. ඒ ස්වාමීන් වහන්සේ ඉඳන් ඉතින් එක පපුරු ගහ කියන්නේ මං කියනකම් මම දන්න පපුරු ගහන්නේ නෑ අන්තර මං ඔය නමක් දැම්ම විතරයි කියනකම්. ඉතින් ඉතින් මොකද්ද? පපුරු ගහ. මේ ප්‍රශ්නයක් නේද ඕක මොකක් වුණත්. අවශ්‍ය වෙන්නේ මොකද්ද? අර පහේ ටික එන එක විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ ටික එනවා නම් හරි. එහෙනම් ඒ ටික එන්න ඒ ටික ගෙන්න ගන්න ඕකට දාගන්න ඕනේ මොකද්ද? ඒක තමයි පිටින් සංඥාවට ඔච්චර කැමති. ඔය සංඥා නැතුව පුළුවන් ජීවත් වෙන්න. නේව සංඥා නා සංඥායතන ඉන්න කෙනත් පිටින් ඔය සංඥාවට වහල් වෙලා ඉන්නේ. මොකද එයාට ඒ සංඥාව නැති වුණොත් ඒ මොකද වෙන්නේ? ඒකෙන් එන පහ එන්නේ නැතුව යනවා. ඒකෙන් එන පහ එන්නේ නැහැ කියලා කියන්නේ යා යා ඒ කියන්නේ නේව සංඥා නා සංඥා කියලා කියන්නේ එන්නේ නැති වෙනකොට ගැස්සිලා යන මට්ටමක් ඉන්නේ හිත. ඇයි? මම නැති වෙයි කියලා. එයාට සංඥාව එන්නේ නැතිකොට මොකද වෙන්නේ? මම නැති වෙයි කියලා ඩග්ගල ගැස්සිලා යනවා එයාව. ඒකයි කිව්වේ සංඥා වේද නිරෝධයට සම්බන්ධින්න පුළුවන් අරියතුන් වහන්සේලාට විතරයි. අනිත් අයට බෑ. අස්ස සමාපත්තිලාභී වුණා කියලා සංඥා වේද නිරෝධයට සම්බන්ධින්න බෑ. හේතුව මොකද? අර මම පවත්වන්න දැඩි කැමැත්තක ඉන්න. හැබැයි අරියතුන් වහන්සේට එහෙම එකක් නෑ. ඒක නිසා උන්වහන්සේ එහෙම එක අතහැරලා දානවා. සංඥා වේදිත යන්න පුළුවන්. සංඥා නැති කරගන්න පුළුවන්. නමුත් අරගලට සංඥා නැති කරන්න බෑ. මම නැති වෙනවා කියලා බයයි. ටක් ගාලා මොකද කරන්නේ? ආයි ඇදලා ගන්නවා. ඇදලා අප ගමන් පහක් යනවා. අම්මෝ ඇතියන්ත. එහේ භාග්‍යයනේ මං ඉන්නවා. ආයි මොකද වෙන්නේ? ආයි නැති වෙනවා කියනවා. මේ මේ මේ සිවුම් මට නම් මේ මේ හිතක් හිතක් නෑර වෙන එකක් ගැන මම මේ කියන්නේ. දැන් ආයි මොකද වෙන්නේ? ආයි නැති වෙනවා කියනකොට ආයි ඇදලා අරගෙන වෙනවා. ආයි පහක් දා ගන්නවා යන්තම්. පහක් දාගත්තට පස්සේ මොකද වෙන්නේ? ආයිත් මං ඉන්නවා. එහෙනම් මම ඉන්න ඒ ඒ වැඩ පිළිවිලේ තමයි ඉන්නේ. නේව සංඥා නා සංඥායතන ස්වභාවය. එහෙනම් පින්විතනි හොඳ ආකාරම අවබෝධයට ගන්නකොට මෙන්න මේ මේ ජීවත් මෙච්චර කාලයක් ඔබ ජීවත් වුණා කියලා ජීවත් වෙලා තියෙන පින්විතනි ඕම් ඔය හය හරහා ඔය පහේ වාගෙන ඉන්නේ ඔය ගත්ත එක පහක්වත් තියනවද පින්විතනි? බලන්නකො මොන අපරාධයක්ද එහෙනම් අපි මෙච්චර කල් මේ ජීවත් වුණා කියලා කරලා තියෙන්නේ. කිසිම ඵලයක් නැති දෙයක් නෙමෙයි මේ වෙලා තියෙන්නේ. ජීවත් වුණා කියලා සැල්ල තියෙන පින්විතනි ඔය පහේම ගොඩ ගහගත්තා. මේ එක පහක් ගොඩ ගහුවා. ඒ පහම මල. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද පින්විතනි? අපි ඒ පහ උපාදාන කරගෙන ඒ පහට ලොකු වටිනකමක් දීලා ඒක උපාදාන කරගෙන ඉන්නවා. ඒ ඉන්න නිසා මොකද වෙන්නේ? අපිට වැටහෙනවා නිකන් අපි එදා ඉඳලා අද වෙනකන් ඉන්න නමුත් ඇත්ත කතාව තමයි හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේ ඉපදිච්ච ඔය පහ ගැටිලා ඉවර වෙනකොට මල මල ඒක නෑ දැන් එහෙනම් මේිට මොහොතකට කලින් ඔබට ඇහිච්ච මේ දහම් හඳ හරි කමන්නේ කනට ඇහිලා ඒ හතගත්ත පහ ඊළඟ හිත හැදෙන වෙලාව වෙනකොට මලා දැන් ඔබට උන්නම් අර මලකුණ අවුස්සන ගන්න පුළුවන්. ඒකයි ඒකට කියන්නේ මතකය හේවත් මృతකය. මැරිච්ච ගොඩවල් මృతකය. මැරිච්ච පහේ. ඔය ඔක්කොම මැරිච්ච පහේව තියෙන නාම ගොත්ත කියලා කිව්වේ ඔන්න ඕවට. ඔතන තියෙන්නේ නාම ගොත්ත විතරයි හිමිතනි අපි හිතෙන් තමයි පිස්සුවට හදාගෙන තියෙන්නේ මොනවද? නාම රූප කරගෙන තියෙන්නේ ඒව එතනදී. එතන තියෙන්නේ නාම ගොත්ත විතරයි මැරිච්ච ඒවා විතරයි තියෙන්නේ. ඒ මැරිච්ච ගිරිකුණ කරේ ඉල්ලගෙන හරි වටිනවා කියලා හිතාගෙන මේක කරේ ඉල්ලගෙන මේ කරේ ඉල්ලගත්තු જાති ඒවා නැවත නැවතත් උපදවමි කියලා කරගෙන යන වැඩ පිළිවෙල තමයි පින්විතනි මේ මෝහ මූලික ක්‍රියාදාමය. මේ මැරිච්ච කුණ කය කරේ එල්ලගෙන මැරිලා නෑ කියලා මේක නැවත නැවත ජලනය කිරීමේ වැඩපිළිවෙල. පෙළෙනවද නැද්ද? උදාහරණයකට ගන්නකො කිසා ගෞතමිය. කිසා ගෞතමියගේ දරුවා මැරුණානේ. මැරුණාට කිසා ගෞතමිය පිළිගත්තේ නෑනේ. හරියටම ඔබ වගේමයි නේද? මේට කලින් ආපු පහ මලානේ. ඇයි හේතුම් පටිච්ච සම්භූතන්නේ? නෙළුම් මල හැදෙන්න දණ්ඩ ඕනේ නම් දණ්ඩ නැති දන නෙළුම් මල තියෙයිද? නෑ. නෙළුම් පොහට්ටුව එන්න දණ්ඩ ඕනේ නම් දණ්ඩ නැත්නම් නෙළුම් මල නෑ. නෙළුම් පොහට්ටුව නෑ. ඒක පිළිගන්නව නේද? එහෙනම් යමක් නිසා යමක් උපදිනවා නම් අර පළමු යම නැති වෙච්ච වෙලාවට අර උපදිච්ච යම තියෙන ඉඩ තියෙනවනේ. ඒක නෑ ඒක මැරිලා දැන්. මේක නේද ස්වභාවය. ඒක ඔබ පිළිගන්නවද? එහෙනම් මේිට මොහොතකට කලින් පින්විතනි මොකක් හරි නිසා පහක් ඉපදුනා නම් ඒක නැති වෙනකොට ওই පහක් මලා නේද? කිසා ගෝධිමේටත් ඔය ප්‍රශ්න නිමෙත බලන්න උනේ. ළමයා මලා නමුත් පිළිගත්තේ නෑ මලා කියලා. ඒක නිසා මොකද කළේ? පළවෙනි වෙදාගාමට දුවගෙන ගියා. පළවෙනි වෙදාගාවට දුවගෙන ගියේ පෙලීමෙන් නෙමෙයිද? ඇයි? මැරිච්ච ළමයා. එයා දන්නේ මැරිලා නැහැ. එයාගේ හිතේ ලෙඩේ කියලා. දැන් මොකද උනේ? ඒකට පණ දෙන්න නේද ගියේ? එතනින් බෑ කිව්වහම තව තැනකට ගියේ. එතනින් බෑ කිව්වහම තව තැනකට ගියේ. අනන්ත අප්‍රමාණ ලෙස පෙලි පෙලි පෙලි පෙලි හොය හොයා හොය හොයා ගියා නේද පින්විතනි මේ જાති එකක් නැවත නැවත ගන්න. හැබැයි තථාගතයන් වහන්සේ මනාවකට පැහැදිලි කරලා දුන්නාම ඔය ළමයා මැරිලා කිසාවුවත් මැරිච්ච බව දැනගත්ත ගමන් මොකද කළේ? මෙච්චර වෙලා දීලා තිබිච්ච වටිනකමක් උනාද? නැති වුණා. අන්න මෙච්චර වෙලා දීලා තිබිච්ච වටිනකම නැති වෙච්ච ගමන් අර පිළීම හොඳ වුණා. පිළීම නැති වුණා. එහෙනම් ඔබටත් තිමෙතරි ඔය පිළීම තියෙන්නේ මොකක් නිසාද? ඔය හටගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන වලට මහා ඉහළ වටිනකමක් දීලා ඕක කරපින්නගෙන ඉන්න නිසා. දැන් ඔබ හොයනවා ඔය જાති ඒවා. මම ඔබට පෙන්වන්නම් තව ටිකකින් ඔබ ওই જાතිව හොයනවා කියලා. දැක්කද ඔබ හොයනවා? දැක්කද ඔබ හොයනවා? දැන් මම බැලුවේ මට ඕන එකනේ. ඔබ මොකක්ද දැන් මට උනහද ඔබ හොයනවා කියලා. මොකද්ද ඔය හොයන්නේ? මේ තනිකර තථාගතයන් වහන්සේගේ ධර්ම හරි ප්‍රායෝගිකව ඉතින් මාත් එක්ක අපේ හාමුදුරුවෝ ගැන කතා කරගෙන ඉන්න ගමන් මම බලනවා අර පැත්ත. මම උන්වහන්සේට බලනවා. නේද මොකද්ද බැලුවේ? මොකද්ද මේ බැලුවේ? තීවතින අර කරේ ඉල්ලන් ඉන්න ගෙරිකුණ හොයනවා. අර එල්ලගෙන ඉන්න ගෙරිකුණ කිව්වම දැන් ඒකත් දැන් වචන දන්නේ නැතිව ඊට පස්සේ කියනවා කුණු හරප කියලා කියනවා. ගෙරි කියලා කියන්නේ මොකද්ද? හරක හරක හරක් කුණ හරක් කුණ. <coughs> ඒවත් කියලා දෙන්නේ ආර්ය සිංහල වචන පාවිච්චි කරන්නේ සමහර අයට ඒවා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ හිතා ගන්න මේ හාමුදුරු අසභ්‍ය වචන පාවිච්චි කරනවා. එහෙමත් හිතන්න පුළුවන්. ඒක ඒක જાතියේ. මේ ගෙරිගුණ කරේල්ලගෙන ඉවරලා පිළිඳි මේක පල්ලෙහා දාන්නේ නැතුව මේක හොයනවා. ඔබ හැමතිස්සෙම හර විමසිල්ලෙන් ඉන්න හැමතිස්සෙම ඔබ හොයනවා. හැමතිස්සෙම හොයන ඔබ පින්වතුනි මේ ඔය ශරීරේ හටගන්න අවසාන හිත හටගන්න වෙලාවෙත් මොකද කරන්නේ? හොයනවද නැද්ද? හොයනවා. හොයලා ඕක කඩලා ගියත් පස්සේ ඊළඟ කේ පටන් ගන්නෙත් මොකද කරන්නේ? හොයනවා. හොයන්නේ නැත්තේ කවුද? අරිහතුන් වහන්සේ. ඇයි? ගෙරිකුණ විමලා. හරෙල්ලගෙන නෑ ඒක. අවබෝධයටපත් වෙලා තියෙන්නේ මේක මැරිලා. මේක කුණක්. මේක මෘතකයක් විතරයි. මේක නැවත උප්පදන්න බෑ. මේක නැවත හොයන්න බෑ. මොකද මේක උදා වෙච්ච විදිහක් තියෙනවා මේක වැය වෙච්ච විදිහක් තියෙනවා. ඔන්න උදයගට ගිහිල්ලා බලන්න. දැන් එහෙනම් ඔන්න සියුම් මට්ටමින් උදයග විග්‍රහ කරගන්න. කේනත්තේන අනිච්චා උත්පාද වයත්තේන අනිච්චා. ඔන්න වැදගත් හරියක්. තිංගදෙනි අනිච්ච කියන වචනේ දැන් හොඳට පැහැදිලි කරගන්න සාලේ. අනිච්ච කියලා කිව්වේ තිංගදෙනි කැමති ලෙස නැති කතාවක්වත් නෙමෙයි. හරි තේරුම. හරි තේරුම කියලා කියන්නේ කැමති ලෙස නැහැ කියන තේරුමත් ඔකේ තියෙනවා. පෙළෙනවා කියන තේරුමත් ඔකේ තියෙනවා. අනිච්ච කියන වචනේ තියෙන මේන් තේරුම ප්‍රධාන තේරුමක් තියෙනවනේ ප්‍රධාන තේරුම තමයි නෑ උදයවදේ අන්න ඒකයි මම බලන්න සාරිපුත්‍රයන් වහන්සේ ආයි තිතත්තම දේශනා කළා ඒක දැන් ඔබට වැටහි මම මේ කිව්වට පස්සේ කේනට්ටේන අනිච්චා උත්පාද බයට්ටේන අනිච්චා උත්පාද බයවනෙහින් අනිච්ච වෙනවා නැතුව අනිත්‍යයක් නෙමෙයි කැමැති වශයෙන් ඒ පවතින්නේ නැති ඒකක් නෙමෙයි පිළීමක් නෙමෙයි ඒකක්වත් නෙමෙයි මේන් අර්ථය ප්‍රධාන අර්ථයක් තියෙනවනේ ඒකට අර ඔක්කොටම ඒ ඔක්කොම අර්ථ සහිතයි ඒව නෑ නෙමෙයි අපිම දේශනා කරපුවානේ ඒව නෑ නෙමෙයි මම ඒවට එන්න ප්‍රධාන අර්ථයක් තියෙනවා ඒ ප්‍රධාන අර්ථය තමයි මොකද්ද උත්පාද වයත්තේන අනිච්චා උත්පාද වලහෙන් වැය වෙනහෙන් අනිච්චයි යමක් උත්පාද වෙනවා නම් වැය වෙනවා නම් වසඟේ පවත්වන්න පුළුවන්ද? බෑ. එහෙනම් ප්‍රධාන අර්ථයෙන් කඩලගත් එක තමයි වසඟේ පවත්වන්න බැරි කම. වසඟේ පවත්වන්න බැරි නම් පවැත්වීමට දරන උත්සාහයේ පිළීමක්ද නැද්ද? පිළීමක්. එහෙනම් පිළීමක් අර්ථයක් නේද? අන්න පිළීමක් තියෙන නිච්චය ඔක්කොම හරියි. හැබැයි මේන් අර්ථය මොකද්ද? ප්‍රධාන අර්ථය. උත්පාද වයත් පේන අනිච්චා. උත්පාද වයන හේන් තමයි ඕකට යන්නේ. හැබැයි ස්ථිර කියන කතාව අස්ථිර කියන කතාව ඔකට ගැලපෙන්නේ නැහැ. ඇයි එහෙනම් කැමැත්ත කියන එක ඔකට ගැලපෙන්නේ? ඉතින් උත්පාද වයෙහිමින් වැය වෙනෙහින් කැමැත්තට නෑ මගේම කන්නත් බෑනේ. එහෙමත් දාගන්න තිබ්බනේ. උත්පාද වෙනවා වැය වෙනවා. ඒක නිසා නිච්චයි. එහෙනම් උත්පාද වෙනව නම් බෑ වෙනව නම් කැමැත්තට නෑනේ. අපිට ඕන විදිහට පවත්වන්න බෑනේ. නේද? ඇයි? හේතුන්ගෙන් උත්පාද වෙනවා හේතු නැතිනකොට බෑ වෙනවා. එහෙනම් අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? බෑ. ඒක හරියි. එහෙනම් අපිට ඕන විදිහට පවත්වන්න බෑ වගේම තව එකක් ඕනනම් ගත්තා හිනේ කන්නත් බෑ කියලා. ඇයි? උත්පාද වෙනෙහින් බෑ වෙනෙහින් කන්න පුළුවන්ද? එහෙනම් කන්නත් බෑ කියලා ගත්තා හිනේ. ඇයි කන්න බෑ කියලා ගන්න නැත්තේ? ඇයි අපි ගන්නේ මේ කැමැත්තට නෑ කියලා? ඒවත් දැන් මේ මේ මාර්ගයේ යනකොට විදිහට ඔබට හොඳ ආකාරයෙන් මේ හැම අස්සක් මුල්ලක් නෑරම වැටෙනවා. ඇයි අපි මේ කැමැත්තට නෑ කියන එක විතරක් ඇයි කැමැත්ත කියන එක උතන ස්පෙෂල් වෙන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ ඔක නිසා නේද? අපිට තියෙන ප්‍රශ්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නැත්නම් කැමැති රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. දැන් මට උනහා දැන් ඔබ කැමැත්තට සම්බන්ධ කරගත්තේ කියලා. අපිට තියෙන ප්‍රශ්නේ ස්ථිර රූප වේදනා සංඥා සංකාර විඥාන. අපිට තියෙන ප්‍රශ්නේ පැහැදිලිවම ගන්න ඉස්සෙල්ලා. නේද? අපිට තියෙන ප්‍රශ්නේ ස්ථිර රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් කැමති රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් ස්ථිර කියන වචනවත් අදාළද? ගැලපෙනවද? දැක්කනේ සියුම් වාදයෙන් යනකොට තින්ගදීනේ ඔක්කොම විසි වෙනවා. බොරු කරන්නේ කාලුද ඔන්න. ප්‍රශ්නේ තියෙන්නේ කැමැත්ත. කැමැත්තෙන් බැඳිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි අපිට තියෙන ප්‍රශ්න. අන්න ඒක නිසා උදයන්ග ඥානයට පින්තනි අන්නේ කැමැත්ත කියන එක සම්බන්ධ කරගන්න. ඒකයි අපි කියන්නේ අනිච්ච කියන්නේ මොකක්ද? කැමැති ලෙස පවත්වන්න බැරි වීම නිසා එන පිළීම් ස්වභාවයට. අනිච්ච කියනවා කියලා. හැබැයි අනිච්ච කියන එකේ ප්‍රධාන අර්ථය මොකක්ද? උත්පාද වයත්තේන අනිච්ච. බලමු උත්පාද වෙන්නේ කොහොමද පිටුදේ රූප උත්පාද වෙන්නේ? අවිද්‍යාව මොකක්ද අවිද්‍යාව කියලා කිව්වේ? සරලව ගන්න. ගන්න එපා ගැඹුරු අර්ථය අවිද්‍යාවට. අවිද්‍යාව කියන්නේ මොකද්ද? නොවටිනා දෙයට වටිනකමක් දෙන. එහෙනම් නොවටිනා දෙයට වටිනකමක් දුන්න ගමන් මොකද වෙන්නේ? ඔන්න අවිද්‍යාව. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මලකුණු නේද? මේ මලකුණට දුන්නා නේද ලොකු වටිනකම? මලකුණට වටිනකමක් දුන්න ගමන් දැන් මොකද වෙන්නේ? ඒ මල කුණු පහ ගැන දැන් තියෙන නේද අවිද්‍යාව? ඔය අවිද්‍යාවත් එක්ක දැන් ඊළ අවිද්‍යාවක් හටගත්ත ගමන් ඊළඟට මොකක්ද හටගන්නේ? තණ්හාව හටගන්නවා. පිටින්දේ තණ්හාව හටගන්නේ නැහැ අවිද්‍යාව නැති. වටිනකමක් ආපු ගමන් මොකද වෙන්නේ? ඒකට ඇලෙනවා. ඒ කියන්නේ මම හදා ගන්න හදනවා. වටිනකමක් නැති එකකින් මම හදාගෙන තියනවා කවදාවත් වටිනකමක් නැති එකකින් මම හදාගෙන තිනවා. දැන් ඔන්න තව ප්‍රශ්නයක් තියෙනවා. අපේ බොහොම ලෙන්ගතු මහත් එක්ක සමහර අය අර ඔය අසූචි කියන වචනේත් එක්ක ටිකක් ගැටෙනා ඉන්නවා කියලා. ලොකු ප්‍රශ්නයක් දැන්. අපිට හිතවත් මහත්තුරු ඉතින් අපිත් එක්ක කියන මේවා. මොකද ඒ අයට තියෙන ලෝක සත්‍යයන්ගේ මහා අනුකම්පාව. ඒක නිසා හරි ඔබ නොගෙන හිටියොත් අපරාධෙනි කියලා. මට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඔබ අතහැරපු එකම එක දෙන්නේ ඉතින් ඒක කියන්නේ නැතුව මම මොකද්ද කියන්නේ? එහෙනම් ගෙවල් දොරවල් අතාරින්න. මම එතන ඉඳලා ගෙවල් දොරවල් ගැන කියන්න. තාම අතාරම වටින්නේ නැහැ කියලා අපි සියලු දෙනා සම්මත කරගෙන අතාරපු එක දෙයක් කියන්න මට තාම ඕක හැරෙන්න. බෝතල් පත්තර අතල්ලා තියෙන්නේ. බොරු කියන්න එපා. අර ටගේ හොද හොද යනකොට ඒක දීලා ප්ලාස්ටික් මේ කෝප්පයක් ගත්තේ නැද්ද? එහෙනම් බෝතල් පත්තරේවත් අතහැරලා නැන්නේ අතහැරපු එකම එක දේ තමයි ඔය අසුචි පින්න. ඉතින් ඒක මම ගන්න. ඒක නැතුව මට මේක කියන්න බෑ. නෑ ඔබට වැටහෙනව නේද මම කියන්නේ? මොකද අතහැරලා නැහැ ඉතින්. ඉතින් අතහරින්නේ නැහැ. මේසි නැහැ ඒව අතහරින්නේ. සියලු දෙනා සම්මත වශයෙන් අතහැරලා තියෙන ওই ටික විතරයි. ඒක නිසා මම ඒක කියන්නම් ඒවට ඉතින් ගැටෙන්නේ නැතුව ඉන්න කියන්නේ. එතකොට හරියි. තණ්හාව කියන එක ජනිත වෙන්නේ පිඟුතුනි ඔන්න ඔය කියන අර අවිද්‍යාව එනකොට. ඒ තණ්හා වුණා කියන ඔය ඇත්තටම උදේට තණ්හා වුණා කියලා කියන්නේ පිඟුතුනි ඒ මොහොතේ මම කරගත්තා. අපි කවදාකවත් අසුචි ටිකක් මම කරගන්නේ මගේ කරගන්නේ නැහැ. වටිනකමක් නැති එකක් කවදාකවත් මගේ කරගන්නේ ඔබ. දැන් මෙතන ෆෝන් එකක් වැහලා තිබුණොත් මේ ෆෝන් එක කාගේද කියලා ඇහුවොත් එහෙම අයිතිකාරයා කියන්නේ නැද්ද මගේ කියලා? කියන්නේ නැද්ද? තියෙනවා. හැබැයි මෙතන අසුචි පිටක් වැල්ලා තිබුණොත් එහෙනම් මං ඇහුවොත් මේ අසුචි පිට කාගේද කියලා කවුරුත් කියයිද පිටින් මගේ කියලා කියන්නේ ඇයි වටිනකමක් නැති නිසා. හැබැයි මම කිව්වොත් එහෙම මේ අසුචි පිට හරි වටිනවා. ලක්ෂයකට විකුණන්න පුළුවන් මහා මේ ඖෂධීය ගුණයක් මේක තියෙනවා මේක කාගේද කියලා ඇහුවනම් දැන් අත උස්සන්නේ දැන් අත උස්සන. එහෙනම් දැන් බලන්න වටිනකමක් ආපු නිසා තමයි පිටින් හැමදේම මම කරගන්නේ. ඔය තණ්හාව කියලා කීපේ ටක් ගන්න මම කරගන්නේ. අර පහ උත්පත්ත ගැනීමට මම කරගන්නවා. එහෙනම් දැන් අවිද්‍යාව නිසා ඔන්න තණ්හාව හටගත්තා. එහෙනම් අර කියන පහට බැඳි අර ඡන්ද අර අර කියපු අර බකිනකම නිසා මොකද උනේ? ඒකට තණ්හාව. ඒකට තණ්හා වුණාම දැන් මොකද කරන්නේ? කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් මොකක් හරි කරන්න ඕනේ නැතුව මේ ඇහැයි රූපයයි එකට ගැටෙන්නේ කනයි ශබ්දයයි එකට ගැටෙන්නේ මේ ආහාර එකතු වීම සිද්ධ වෙන්නේ ඒක නිසා මොකද මොකක්ම හරි ක්‍රමවේදකින් කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කරන්න ඕනේ. එහෙනම් දැන් අවිද්‍යාව නිසා තණ්හාව හටගත්තා තණ්හාව අවිද්‍යාව දෙකම නිසා දැන් මොකද වෙන්නේ? දැන් කර්ම කළා. කර්මය නිසා මොකද උනේ පිටින් ඔන්න ඇහැයි රූපයයි ගැටුණා. ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේ මොකද උනේ? අන්න අර පහ නිබ්බත්ති වුණා. තමයි එකින් එක කියන්නේ නැතුව මම පහම කියන්නේ. අන්න අර පහ මකුණා. නිබ්බත්ති වුණා. එතන අර පහ නිබ්බත්ති වුණා. දැන් නිබ්බත්ති වෙලා පිටින් දැන් මට කියන්න අර කියන ආහාර නැති වෙනකොට මොකද වෙන්නේ? අර නීපත් වෙච්ච එකට මොකද වෙන්නේ? විපරිණාමයට කියන්නේ නේද? එහෙනම් අර මෙච්චර වෙලා උදා වෙවි දිවිච් එක දැම්මක් උනා. වැය වෙලා ගියා. එහෙනම් ඕක නේද පිංගුතුනි ලක්ෂණය. අවිද්‍යාව තෘෂ්ණා කර්ම නිසා ආහාර සකස් වෙනවා ආහාර සකස් වෙලා ආහාර නැති වෙනකොට මොකද වෙන්නේ අර උදා වෙච්ච එක වැය වෙනවනේ එහෙනම් උදා වීමක් වැය වීමක් කියන එක පින්වතුනි මේ සංකතේ ලක්ෂණයක් නෙවෙයි ඕන් ඔය උදාවීම් මැවීම් ස්වභාවයට කියනවා මොකක් කියලාද? මොකක් කියලාද? අනිච්ච කියලා. ඒකයි තේනත්තේ අනිච්චා උත්පාද වයත්තේ අනිච්චා. මොන අර්ථයෙන්ද අනිච්ච කියන්නේ උත්පාද වෙන හේයින් වැය වෙන හේයින් අනිච්චයි කියන්නේ. එහෙනම් ඔය කියන පහ උත්පාද වෙනවා වැය වෙනව නේද? එහෙනම් දැම්මට කියන්නේ කින්දුනේ අපිට තිබිච්ච ප්‍රශ්නේ අපි කැමති જાතිය ඒවා ගන්න එක නේද? අපිට තිබිච්ච ප්‍රශ්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන එන එකද? නැත්නම් අපිට කැමති රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්න හදන එකද? කැමති එක ගන්න. මොකද අරිහතුන් වහන්සේට කැමති එක ගන්න අවස්ථාවක් නැහැ. උන්වහන්සේට මේ පහ එනවා හැබැයි. අරිහතුන් වහන්සේට ඒක ප්‍රශ්නයක් නැහැ. අරිහතුන් වහන්සේට මේ පහ එනවා. ඒ පහ ආවට කැමති එක ගන්න කියලා අවශ්‍යතාවයක් නැහැ. එහෙම නේද? අරිහතුන් වහන්සේලේක ප්‍රශ්නයක් නැත්නම් අපිටත් ප්‍රශ්නයක් වෙන විදිහක් නෑ. එහෙනම් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපිට කැමති જાතියව ගන්න. එහෙනම් අපිට කැමති જાතියව ගන්න කියලා හිතාගෙන අපි වැඩක් කරන්න ගියාට පිටින් අපිට පුළුවන් දෝක කරන්න. ඇයි ඒ? මොකෙන් හින්දාද? උත්පාද වෙන හින්දා වැය වෙන හින්දා. ඔය උත්පාද වීමේ හෝ වැය වීමේ සමීකරණ ඇතුලේ අපිට කැමති එක කියලා එකක් තියෙනවනේ. අවිද්‍යා සමුදය රූප සමුදය කැමැත්ත තියනවද? තණ්හා සමුදය රූප සමුදය කැමැත්ත තියනවද? කම්ම සමුදය රූප සමුදය කැමැත්ත තියනවද? ආහාර සමුදය රූප සමුදය කැමැත්ත තියනවද? නිබ්බති ලක්ෂණ සමුදය රූප සමුදය කැමැත්ත තියනවද? නෑ. එහෙනම් මේකෙදි කැමැත්තට පවත්වන්න පුළුවන්. එහෙනම් ඇයි අපි ওই කැමැත්ත කියන වචනේ දාගත්තේ උතන් අපිට තියෙන ප්‍රශ්නේ ඕක නිසා. එහෙනම් දැන් ප්‍රධාන අර්ථය තමයි උත්පාද වීම වැය වීම ඔන්න අනිච්ච ලක්ෂණය. ඒ අනිච්ච ලක්ෂණේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට කැමති විදියට මේක තියන්න අපි උත්සාහ කරන එක. ඒක උදෙසායි ජීවත් වෙන්නේ අපි. කැමති විදිහට තියන්න ජීවත් වෙන්න ගිහිලා තමයි පිඟුදිනේ මේ විනාශය අපි කරගන්නේ. නැතුව නිකන් ඕක ඔහේ එනවනම් පහව කිසි ප්‍රශ්නයක් නැහැ. එන ඕනේ පහක් මම බාර ගන්නවා කියලා ඉන්න කවුරු ඉන්නවද? එහෙම ඉන්නවනම් ඒ කවුද? හරි හතන. එන ඕනේ පහක් මම බාර ගන්නවා. හරියතුන් වහන්සේ මෙහෙම ඉඳද්දි එකපාරට ළමයේ දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන ඇවිදලා ඉවිල්ලා අර කන්නිය පල්ලෙන් ඇල බෙල්ල කල්ල යනවා. ඔබ නම් අනේ අයියෝ ඕගානව නේද? දුවගෙන යනවා නේද? ඔක්කොම කරනවා නේද? මහා ගැලීමක් හට ගන්න ඇයි? ළමයට ආදරේ නේද? ළමයට ආදරේ නේද? නෑ නෑ නෑ ළමයට ආදරේ නෙමෙයි ඔය කරන්නේ. මොකටද? මට කැමති පහේව ගන්න. මොකද දැන් ආවේ මොන පහේව? අකමැති පහේව. හැබැයි අරිහතුන් වහන්සේට කැමති අකමැති පහේව එහෙම නෙමෙයි. හැබැයි එක තැනකින් විතරක් තියෙනවා. ඒ මොකද? කැමති අකමැති පහේව. ඒ මොකද? කය සම්බන්ධ. අරිහතුන් වහන්සේ දැන් සාරිපුත්‍රයන් වහන්සේ පින්ඳ පාත් වලින් එක්තරා බමුණෙක් ඇවිල්ලා ගැහුවා නේද පිටට පාර. රිදුනද නැත්නම් උනාද? රිදුනා. උනන් ඒකට කැමතිද? කායල විතරක් සැප දුක පැනවෙනවා අරිහතුන් වහන්සේ. මොකද පින්විතනි ඒක ලෝකේ ඇත්තටම තියෙන එකක් නිසා. හැබැයි රතු පාටද නිල් පාටද හොබද? ඒක ලෝකේ ඇත්තටම තියෙන එකක්. රතු පාටයි නිල් පාටයි ගත්තාම රතු පාටයි හොඳ කියන එක ලෝකේ තියෙන එකක්. නෑ ඒක මනෝ භ්‍රාන්තිය. හැබැයි කම්මුලට එකක් ගහනවා වගේ. අනිත් පැත්ත අත ගන්න. ওই දෙකම ලෝකේ තියනවද නැද්ද? තියෙනවා. ඇයි කියලා හුත් ආයක ගහලා දෙන්නන්න පුළුවන් නේද? ඉතින් ආයෙ රිදුනා නේද කියලා. එහෙනම් මේ කය සම්බන්ධව පිංගුතිනි සැප දුක් උපේක්ෂා තියෙනවා. සැප දුක් තියෙනවා. අනිත් පහම සම්බන්ධව අරිහතුන් වහන්සේට තියෙන්නේ උපේක්ෂා තර උපේක්ෂාවක් විතරයි. ඒක හැබැයි අපිට තියෙන උපේක්ෂාව නෙමෙයි. අපිට තියෙන සැප දුක් උපේක්ෂා කියන තැන නෙමෙයි උන්වහන්සේට තියෙන්නේ. උපේක්ෂා තර උපේක්ෂාව කියන එකක්. ඒකේ පිටුතුනි පිළීම් ලක්ෂණේ නැහැ. තථාගතයන් වහන්සේ මේ වේදනාව විග්‍රහ කරද්දී සැප දුක ලෙසත් දුක හුලක් ලෙසත් උපේක්ෂාව අනිච්ච ලෙසත් ප්‍රඥාවෙන් දකින්න කියලා කියනවා. මෝඩ ධනයා අපෙන් අහනවා සැප කොහොමද දුකක් ලෙස විඳින්නේ කියලා. දැන් විඳින්නද කිව්වේ? දකින්නද? සැපේ දුක දකින්න කිව්වා දුකේ හුල දකින්න කිව්වා හුල කියලා කියන්නේ අති දුක. උපේක්ෂාව අනිත්‍ය ලෙස හේවත් පිළීමක් ලෙස දකින්න කියලා කිව්වා. ඉදිරියේදීම පිළීම තවදුරටත් අපි විග්‍රහ කරගමු. පටිච්චසමුප්පාද න්‍යාය ධර්ම තුලින් එනකොට ඒව විග්‍රහ කරගත්තා. එහෙනම් දැන් බින්දුනේ මේක මේ උත්පාද වෙනවා වැය වෙනවා අපිට ඕන විදිහට පවත්වන්න බෑ. එහෙනම් දැන් අපිට ඕනි විදියට පවත්වන්න හදන හැම මොහොතකම අපිට උරුම වෙන්නේ මොකද්ද? මොකද්ද උරුම වෙන්නේ? පෙනීමක්. යමක් පෙළනවා නම් ඒක දුකයි. අන්න යද නිච්ඡං තන් දුක්ඛ. පෙලෙන්න පටන් ගන්න උත්පාද වැයෙන හින්දාද? නැහැ. ඔන්න මේවා හොඳට තේරුම් ගන්න. මම මේ පුංචි තැම්පව ඔබට මේ පෙන්වන්නේ ප්‍රඥා ගෝචරව මේ ටික දැක ගන්න. මෙතනින් එහාට අපේ ස්වාමීන් වහන්සේලා දිගින් දිගටම මෙතනට එන හැම කෙනාටම මේ සම්බන්ධව තමයි දේශනා කරන්නේ. පුළුවන් තරම් එන්න. ඇවිදින්න ඇවිදින්න ඇවිදින්න උන්වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡා කරන්නේ. ආමුදුර 12 නමක් විතර ඉන්නවා චතුර ලෙස ධර්මයේ කතා කරනවා. තව මෙහි වෙනවා. උන්වහන්සේලා වැඩම ගන්න ගෙදරට 100කට ආරාධනා කළා කෑම් මේලක් දෙන්න. බලකට ආරාධනා කළා ආමුදුරන්ට. හාමුදුරන් කෑම වේලත් එපා, පිරිකරත් එපා, මොකුත් එපා, වාහනයක් විතරක් එවන්න. උන්වහන්සේ වැන්න වෙලා බණ ටික කෑ අරගලට කන්න බොන දිලා එවයි. හැබැයි 100ක්වත් ගෙන්න ගන්න ගෙදරට. තුන් හතර දෙනෙක් ගෙනගෙන අපේ මේ ෆැමිලි පාටි. ඒකට ඔබ වහන්සේ ඇවිල්ලා පොඩ්ඩක් රංගනයක දෙන්නේ එහෙම නෙමෙයි. නේද? ඒක නිසා එහෙම කරන්න එපා. 100ක් විතර එන්න කියලා ගෙදරට ඒගොල්ලන්ට කෑම වේල පුත්ලාට කියලා ඔක්කොම කරන්න. අපේ ස්වාමීන් වහන්සේට කිසි දෙයක් අවශ්‍ය නැහැ. පිරිකරක දෙයක්වත් අවශ්‍ය නැහැ. ඔබ ඔක්කොම කරනවානේ. ඔබ යමුතුන් අපිට පිළිකර දෙන්න ඕනේ. ඔබනේ ඔක්කොම බලාගන්න. මොකද මම පැවිදිලා දිවුරු මහගත්තා. ඔබනේ මට දිවුරක් පූජා කළේ. ඒ ඔබ මේ ඔක්කොම බලනවා. ධර්මයේ ඔබයි ආරාමින්න වික්ෂුන් වහන්සේලා හරිම සතුටින් ඉන්නේ. ඒකත් මම ඔබට කියන්නේ මොකද හේතුව? අපිට ඉන්නවා ඔබ වගේ රත්තරන් දෙමාපියෝ පිරිසක්. හැමදේම හොයලා බලලා කටයුතු කරන. හැමදේම හොයලා බලලා කටයුතු කරන. ඒක අපේ ස්වාමීන් වහන්සේට හරි ශක්තියක්. ඒ ගැන අපිට මහ පුදුම ප්‍රසාද හිතක් ගරුබඩ හිතක් තියෙන්නේ ඔබ ගැන. ඒකයි ඔබට එලෝ එලෝ බණ කියන්නේ. ඒකයි ඔබට එන්න කියන්නේ. මුන්වහන්සේලා මෙතනින් එහාට මේ දේශනා කරයි දිගින් දිගට. එතකොට ඔබට නොවැටිච්ච තැන් ඔක්කොම වැටි වැටි වැටි වැටි. හරිගම් වල සියුම් තැන්. සියුම් තැන් පව අල්ලලා ගමු. එතකොට එහෙනම් මේ මේ අර කැමැත්ත කියන කෑල්ල මෙතන තියෙන අපිට තියෙන එකම ප්‍රශ්නේ. කැමැත්ත කියන කෑල්ල නැති කරගන්න තමයි පිටුතුනි අපි උතන මේ මේ කැමැති ලෙස පැවැත්වීම තමයි තියෙන එකම ගැටලුව. නැතුව පැවැත්වීම නෙමෙයි. එහෙනම් කැමැති ලෙස පවත්වන්න යන මොහොතක් ගාලින් මොකද්ද වෙන්නේ අපිට? ඔය කියන පිළීම. එහෙනම් ඔබට යම් මොහොතක පින්වතුනි මේ විදිහට මේක පවතින කියලා හිතනකොටම ඔබට මොකද්ද හිතෙන්නේ? සාර වූ දෙයක්ද අසාර වූ දෙයක්ද? අසාර වූ දෙයක් මොකද කවදාවත් ඔබට කරන්න පුළුවන් එකක් නෙමෙයි. අන්න තියෙන්නේ සබ්බේ ධම්මා අනත්තාති. අනත්ත කිව්ව මොකක් හේින්ද? අසාර හේයි. සබ්බේ ධම්මා අනත්තාති. දැන් උතන සබ්බ කිව්වේ මොකද්ද? සියලුද? නෑ හැම හැම සබ්බම්ම සියලු නෙමෙයි. ස්ව අබ්බ සබ්බ වෙනවා. හරියට තේරුම් අරගෙන ගියොත් ගොඩ ගිය හැකි වෙන්නේ නැත්නම් සියලු කියලා ගත්තොත් හරියන්නේ නැහැ සබ්බේ බායන්ති මච්චුනෝ බොරුනේ. ඇයි? අරියදුන් වහන්සේ මැරෙන්න බයද? අරියදුන් වහන්සේ මැරෙන්න බයද? නෑ. එහෙනම් සබ්බේ බායන්ති මච්චුනෝ කියන මොතන සබ්බ කිව්වේ මොකද? සෝ අබ්බ. ඒ කියන්නේ තමන්ව පැවැත්වීම උදෙසා කරුණු කරන කවුරු කෙනෙක් මැරෙන්න බයද නැද්ද? තමන්ගේ එල්බගෙන. කියන්නේ පැවැත්මේ එල්බගෙන. එහෙනම් පිටුදෙනි ඔතන සබ්බ කියන සබ්බ සංකාරය නැත්නම් සබ්බ සබ්බේ ධම්මා අනත්තාති. Taman ඒ පැවැත්ම උදෙසා යම් කිසි දෙයක් දැන් මේ වෙලාවේ හිතවන්න. මොකද උනේ? ඒක මහා සාර දෙයක්. ඇයි අසාර? ඔය කරන්න හදන දේ මහා කෙලීම. එහෙනම් සබ්බේ සංකාරා. ඔය කරන්න හදන දේ සංකාරා කියන්නේ මොකද්ද? එක්ක කාය, එක්ක වචී, එක්ක මනෝ. ඔය සංකාරා. සාවේ කරන්න හදන දේ මහා පෙළීමක්. සබ්බේ සංඛාරා අනිච්ඡාති. අහලා තියෙනව නේද? සබ්බේ සංඛාරා දුක්ඛාති එහෙනම් මේ මේ ස අබ්බ තමන්ව අල්ලා තමන්ව ගොඩනැගීම උදෙසා කරන යම් කිසි කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් තියෙනවා නම් ඒ කාන්තෙන්ම පෙළෙනවා ඒ කාන්තෙන්ම දුකයි ඒ උදෙසා ගත්ත යම් සිතුවිල්ලක් තියෙනවා නම් මේ විසේ මම පවත්වමි කියලා ඔන්න ඔය සිතුවිල්ල මහා අසාරයි. අන්න සබ්දේ සංඛාරා අනිච්ඡාති සබ්දේ සංඛාරා දුක්ඛාති සබ්දේ ධම්මා අනත්තාති. ඒ සිතුවිලි මාත්‍රේම පිඟුදෙනි මහා අනත්තයක්. මහා අසාර දෙයක් මොකද හේතුව ඔබ පෙළනවනයි පෙළන්නමයි හදන්නේ. ඒ වගේම දුකටපත් කරවන්නමයි හදන්නේ. අනිත් පැත්තෙන් ගන්නවා. මේ උදේ වෙනවා වැය වෙනවා බින්දු මාත්‍රයක්වත් වසඟේ තියන්න බෑ අපි මේ හදන්න හදන්නේ වසඟේ තියන්න කැමැත්තට තියන්න කැමැත්තට තියන්න උත්සාහ කරන වාරයක් වාරයක් ගන්න අපි තෙලෙනවද නැද්ද එහෙනම් අට්ටිය තිබෙන්නේ එහෙම කරන්න බැරි එකක් එහෙම කිරීම උදෙසා කරන වෑයම මහ ලැජ්ජ සහගත නැද්ද එහෙනම් හරා යති නේද ජී ගු වශයෙන් ඉවත දැමිය යුතු දෙයක් නිසා දිගින් දිගටම කළ යුතු දෙයක්ද එහෙනම් එහෙනම් jigucchati නේද? අන්න පින්විතනි ගිරිමානන්ද සූත්‍රයේ තථාගතයන් වහන්සේ කතමාචානන්ද සබ්ද සංකාරයේසු අනිච්ච සංඥා. මොකද්ද ආනන්ද සියලු සංකාරයන්ගේ අනිච්ච සංඥාව කියලා කියන්නේ? ඉදානන්ද වික්ඛු සබ්ද සංකාරේහි අට්ටි යති හරායති jigucchati. දැක්කද අට්ටි යති හරායති jigucchati වෙන හැටි? මම ඔබට කියපු විදිහට මහ පුදුම අට්ටි යති කියලා. දැන් ඔබගේ අතීතය සිහි කරලා බලන්න සුද්ධ මාර්තිය දිනෙද කියලා. මොකද්ද මේ කරගත්තේ කියලා. බලන්න කරපු උත්සාහයවත් මැරිච්ච ගිරිකුන්න මැරිලා නැහැ කියලා කරේ පින්නගෙන ඒක හොය හොයා හොය හොයා තාම හොයනවනේ හම්බ වෙන්නේ නැහැ ඉතින් මැරිලානේ. ආයි කොහෙද ඒ වගේ එකක් උප්පද්දන්නේ? කැමති ඒවා කියලා එකක් කරන්න යනකොට මොකද වෙන්නේ? එහෙම එකක් නැහැ මේ ලෝකේ. ඒ උදෙසා ධර්මකට දැඟෙන්නේ ඒ හැම එකක් එකක්ම පින්විතනේ ඒ විදිහට නැහි නැහි ගිය හැටි. එහෙනම් ඒව උත්පාද කිරීම උදෙසා වෙහෙස වෙච්ච හැම එකක් මහා පෙළීමකින් නෙමෙයිද කෙලවරුනේ. ඒ පෙළීම නිසා නෙමෙයිද පින්විතනේ ඔක තාම හොයන්නේ. දැන් මේ මහත්ය නැගිටලා වෙලා මේ කැමරාවෙන් මගේ දිහා බැලුවා නම් එහෙම මෙතන වටේ ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි බලන්නේ නැද්ද ඔය කැමරාව හැන්න මගේ දිහා ඉඳලා ඇයි මේ හොඳට ඔක්කොම ආවසේදී ඒත් අර ගෙදී හරි බලන්නේ දැයි අර ගෙරිකුණ නිකන් බලන්නේ නැතුව මේකෙන් බැලුවම අපි වුණොත් නේද මේ හොයනවා ඉතින් පිටින් ලොක මොහොතක් මොහොතක් නෑර තෙලෙන එක විතරයි වෙන්නේ ඔන්න ඒ පෙලීමට පෙලීම නිදහස වෙන තමයි පින්විතනේ ඔබ හැමතිස්සෙම ඔය කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර වඩන්නේ. ඒකයි ඔය බෙල්ල කරකෝ කරකෝ වඩ පිට බලන්නේ. දැන් අර එහා පැත්තේ සද්දයක් ආවොත් ඒකයි ඔබ ඒ සද්දේ මොකද්ද කියලා අඳුර ගන්න හදන්නේ. ඒකටයි පින්විතනේ ඔබට කකුල් දෙකක් ඕනේ. ඔබට කකුල් දෙක වටිනවද? ඇත්ත කියන්නේ කකුල් එක වටිනවද? ඇයි වටින්නේ? ඈ? ඇයි පිටුනේ අර පැත්තේ සාත්‍යයක් આવුවොත් ඕක බලන්න ඇද්ද කියවන්න බෑනේ. මක් කරන්න වෙනවද? ඇවිදගෙන යන්න වෙනවා. ඒක නිසා කකුල් වටිනවා. මම මේ ළඟදී දවසක් පිටුනේ භාවනාවේ ඉන්නකොට මට සිහි වෙච්ච එක කරුණ. කකුල රිදෙනවා. මම නිකන් කල්පනා වුණා. මේ ඉන්න විදිය පුදුම සුවදායකයි. මේ කකුල ධනිස් දෙක ගාවින් නැති වුණා නම් කියලා බොරු කකුල් දෙකක් තියුණා නම් වැඩි කිරියට අර මේ ආගන්න. ධනිස් දෙක ගාවින් නැහැ කියලා කියන්නේ දැන් ඔක නවාගෙන ඉන්නකොට රිදිල්ල නැහැනේ. බැහැල යනකොට මොකද කරන්නේ? අර දෙක දාගත්ත ගියා. අර ඉන්න සුවේ කොච්චර සුවේද? ඒ සුවේ සම්පූර්ණයෙන් නැති කරනවනේ අර අරක නවාගෙන ඉන්නකොට එන වේදනාව. හැබැයි රූප බලන්න ගොඩාක් ආසයි නම් එහෙම. කකුල් දෙක කොච්චර වටිනවද? ඇයි? දුම් හිඳ බලන්න යන්නේ කොහොමද? නේද? අර බොරු කකුල් වලින් දුම් හිඳ බලන්න යන්නද? යන්තම් බැසිගිරියට යාගත්තා හැකි. දුම් හිඳ බලන්න යන්න. එහෙනම් දුම් හිඳ බලන්න ආසයි නම් ඔබට කකුල් දෙකක් ඕනේ. ටිකදෙනි ඇයි ඔබ හදවතට ආසයි? සියුම් කරුණු. ඇයි ඔබ හදවතට ආස? ඔබ හදවතට ආස තින්ගදෙනි මම පැවැත්වීම උදෙසා ප්‍රත්‍ය වෙන මගේ පැවැත්වීමට. තේරුණාද කියන්නේ? මම පැවැත්වීම උදෙසා ඕනේ මගේ ටික තියෙනවනේ මොනවාද? ඇස කන නාසය දිව ශරීරය මන කියන ඔන්න ඔය ටික ඕන් ඔය ටික පවතින්නේ මොකක් නිසාද? හදවත නිසා. හදවත මැරුණොත් ඇහැ මැරෙනවා. ඇහැ මැරුණොත් අනේ මගේ ලෝකෙන් හයින් එකක් ඉවරයි. හොඳ නේද? කනත් මැරුණොත් හයෙන් දෙකක්ම ඉවරයි මගේ ලෝකෙ. කොහොමයකට කියොත් හයෙන් පහක් ඉවරයි. හැබැයි මන කියනවා. ඔබ පහ වෙන්න එපා. ඔබට මං ඉන්නවා. කොහොම කළත් ඔබ ගාව මං ඉන්නවා. මං හද හද දෙන්නම්. ඔය එකෙක් නැති උඩ. දැන් අරව හද හද දෙනවා. එහෙනම් කොහොම එකේ ඉන්නවා කියන හරියට නේද? මන හද හද දෙන්නේ. දීලා වැඩේ කරගන්න. ඒකයි සබහාය. එහෙනම් පිටුදෙනි අපි බහුබඩ වලට බහුබඩ ආරක්ෂා කරගන්නේ ඇයි? බහුබඩ තිබුණේ නැත්තම් මේ හයට පැවැත්මක් නැතිය. නැත්නම් මේ පහට පැවැත්මක් නැතිනවා. පාගිවේ ඇස කන නාසය දිව ශරීරය කියන පහට පැවැත්මක් නැති වෙනවා. ඒ පැවැත්ම තියාගන්න තමයි තින්දින් අපි ඇතුලේ ආරක්ෂා කරන්නේ. එහෙනම් මේ කයේ දැරි මේ කයට දැරි ලෙස බැඳිලා මේ කය දැරි ලෙස ආරක්ෂා කරන්නේ මොකක් නිසාද? මම පවත්වා ගැනීම උදෙසා ප්‍රත්‍ය සපේන ප්‍රධාන පස් දෙනා වූ රැක ගැනීම උදෙසා ආරක්ෂා කර ගැනීම උදෙසා. ඒකයි ඔබ උත්තර කැමති. ඇයි පින්වතුනි මේ ලෝකේ තියෙන දරුණුම දරුණුම විදිහට තියෙන කරවල කාමරයකට අර තියෙන්නේ. දැන් හිතාගත්ත හැකිද? මේ ලෝකේ දරුණුම අපරාධකාරයන්ට දෙන දඬුවම තමයි මාසයක් දෙකක් කරවල කාමරයක දාලා තිනවා රූප පේන්නෙත් නැහැ ශබ්ද ඇහෙන්නෙත් නැහැ කන්න දෙන වෙලාවට කන්න ටිකක් දුන්නා එහෙම දාලා තිනවා කවුරු කතා කරන්නේ නැහැ ඇයි ඔබ දරුණු දඬුවමක් වෙන්නේ තියනේවම පට්ට ගන්නකොට එපා වෙන්නේ නැද්ද තියෙන ඇඳුමම පට්ටක ගහනකොට එපා වෙන්නේ අලුත් ඇඳුමක් අඳින්න ආසයි නේද? වැඩේ තියෙන මොකද්ද? ඇහැ ඇහැට රූප ගන්න කියන්නේ කරුණයි. දැන් අර හිතෙන් අර තියෙනේවම පට්ටක ගහ ඉන්නවා මිසක් අලුතින් රූපයක් කියන එකක් බලාගන්න විදිහක් නෑ. ඒකයි මහා පෙළීමකින් පෙනෙන්නේ තිස්සු හැදිරෙ එළියට එන්නේ. හිතා ගන්න පුළුවන්ද මම මේ කියන පැත්තේ? ඔබට මේක හිතා ගන්න පුළුවන් මේ පිටුනි. ඔබ භාවනා කරනකොට ටික වෙලාවක් භාවනා කරගෙන යද්දී ඔබට නිකන් බලපෑමක් එන්න තියෙන්නේ ඇස් දෙක අරහම් පොඩ්ඩක් කියලා. මේ රූප බලන්නවත් නෙමෙයි. යන්තම් ඇස් දෙක අරලා දිම බැලුවනම් ඇති. මේ වෙන මොකුත් මේ අරේ තියෙන දියුම් හින්දා දියලුම ඒ මොකුත් බලන්නව නෑ. යන්තම් ඇස් දෙක අරලා හිටියනක ඇති. මොකද ඒ? අනේ තියෙනේවා පට්ට ගහලා දැන් එපා වෙලා. අලුත් එකක්. අලුත් ඒවා කොහෙන්ද දෙන්නේ? ඕම් ඔය කියන පහෙන් අලුත් ඒවා දෙනවා හැමතිස්සෙම. ඔය කියන පහ ෂට්ඩවුන් කළොත් එහෙම ලේසි වෙන්නේ නැහැ. ඒකයි නිකුතේ ආනෙන්ජාමි සංඛාර වඩන යන අරූපේ ඉන්න විතරයි ඒක කරන්න පුළුවන්. මොකද හේතුව විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරලා තියෙන්නේ ඔය කියන පහට තියෙන චන්දරාගය. පහ කිව්වේ රූප වේදනා සංඥා සංකාරිඥාන නෙවෙයි ඇස කන නාසය දිව ශරීරය හරහා එන ඒවා ටික චන්දරාගය විස්කම්මන ප්‍රහාණය කරලා තියෙනවා. තදග්ග එහෙම නෙවෙයි. තදංග ප්‍රහාණය කරන්නේ කවුද? හරිහතුන් වහන්සේ. විස්කම්මන ප්‍රහාණය කරලා තියෙනවා. මහා කල්ප 84000කට ප්‍රහාණය කරලා තියෙනවා. ආයෙ නෝ ඊට පස්සේ. <clears throat> ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. ඔබට එහෙම ඉන්න පුළුවන් ඒ. මම කියනවාට හෙට භාවනා කරන්න එපා. පැය දෙකක් ඇස් දෙක පියාගෙන ඉන්න පුළුවන්. ඒකයි බින්දතනි මම කියන්නේ. මහා උජාලුවට වේගෙන් දුවන්න හදන්න එපා. ඉස්සර ළමයි ඇවිල්ලා මගෙන් මම ක්ලාස් කරන කාලේ, ගිහි කාලේ එක ළමෙක් මගෙන් ඇවිල්ලා අහනවා දැන් මට පාඩම් කරන්න බෑ මට පාඩම් කරන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න. මම කිව්වා පාඩම් කරන්න මම කියන්නේ. සති දෙකක් රැට 7 ඉඳලා 9 වෙනකම් පුටුවකුයි මේසකේ තියාගෙන ඉඳගෙන හිටපන්. මොකෝ පාඩම් කරන්න එපා පොත් කියවන්නත් එපා මොකුත් එපා පුටුවේ ඉඳගෙන හිටපන්. ඒකවත් කරන්න බෑ. කොහේ පාඩම් කරන්නේ? මං කිය මං බොරු නම් කියන්නේ ඔබගේ දරුවව පැයක් ඉඳවලා තියන්න පුටුවක පුටුවේ තියන මේසෙ තියලා පුටුව තියලා පුතේ පැයක් මේක ඉඳගෙන ඉන්න කියලා. පළවෙනි විනාඩි 5 දුට චූබර හැදෙනවා. දෙවෙනි විනාඩි 5 දුර ෆ්‍රිජ් එක අරගෙන මොන හරි කනවා. ඉන්න බෑ. එහෙම ඉන්න බැරි කෙනා කොහොමද පාඩම් ඒක තමයි පිටුතුනි නැටුම් ශාස්ත්‍රය ඉගෙන ගන්න ගියාම මුලින්ම උගන්වන්නේ මොනවද? මොනවද උගන්වන්නේ? ඈ මොනවද ගන්නද? හා කරාටි ඉගෙන ගන්න ගියහම මුලින්ම මොකද්ද ගන්නේ? හරඹ හරඹ හරඹ කියලා කොටසක් තියෙනවානේ අන්න ඒව උගන්වන්නේ. ගිය ගමන් ආයෙන නටමන් පුතා තෙල්මේ පදයක් කියලා දෙන්නේ නැහැ. හරම උගන්වන්නේ. හරම හරි ගුරුවරයෙක් හරම උගන්වනවා පින්නදින අවුරුදු දෙකක්වත්. ඉතින් නැට්ටු අහන්න බෑ. මම මලොත් මං කවද්ද නටන්නේ? එහෙම අහන්න පුළුවන්. හරම ඉගෙන ගන්න කලින්. හරම ඉගෙන ගන්න නැතුව නටන්න බෑ. හරම කියලා කියන්නේ පොඩි පොඩි බෙරපල්ලේ ඉඳලා හොඳට හොඳට කකුල් අතපය හරියනකම් පුරුදු වෙන එක. ඒකයි මම ඔබට කිව්වේ පින්විතනි. ඔබ පැය දෙකක් ඇස් දෙක පියාගෙන ඉන්න හිත. ඉඳලා බලන්න ඔබට කොච්චර අමාරුද කියලා. හැබැයි ඔබ හොඳට ධර්ම අවබෝධ කරලා බලන්න. හොඳට මනාකොට ධර්ම අවබෝධ කරගෙන පිවිදෙන මේ චන්දරාගයේ ගැලවි ගැලවි යන වෙලාවට ඔබට පැය දෙක නෙමෙයි. පැය හය ඔබ ඉන්නේ ඇත්තක පියාගෙන. ඇයි? ඔබට ලෝකේ බලන්න උවමනාවක් නැහැ. ඒකට බැඳි චන්දරාගයක් නැහැ ඔබට. ඒක නිසා ඔබට ඒකේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. සාර්ථක වෙනවා. මොකද්ද කියන අඳුනගන්න දැඩි උවමනාවක් නැහැ. පුංචි උමනාවක් තියෙනවා දැඩි උමනාවක් නැහැ. කළා බලන්න දෙකදී මම ඒකයි ඔබට කියන්නේ තාම ඔබ දන ගන්නවා දුවන්න එපා. මම දවසක ඔබට ඔබ මේ යම් මට්ටමකට නැගිලා එනකොට තිනුදේ ධානය ගැන විස්තර කරන්න. ආලේ දැහැන කොහොමද වැඩෙන්නේ කියලා. මම අපේ ස්වාමීන් වහන්සේට කීප නමකට මේ දවස්වල ඒ ගැන උපදෙස් දෙනවා. කොණ්ඩ කැවුම් උයන විදිය පෙන්නලා ඒ උයන විදිය ඒ ක්‍රම වේදෙට මෙන්න මෙහෙමයි මේක කරන්න කිය කිය පෙන්නන ඔබට කියන්නේ ඇයි නැත්නම් ඔබ ඔක්කොම පැත්තක දාලා මොකද කරන්නේ මුදුන් වෙන්න හදන ඔක්කොම පැත්තකට දාලා කොණ්ඩ කැවුම් හදන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒකයි වෙන්නේ මොකද මුදුන් වෙන්න බලාගෙන ඉන්නේ දෙඟතන ඔය ස්වභාවය නැති වෙන්නේ නැහනේ මන මන උස්ස ගන්න ගති ලක්ෂණයනේ තියෙන්නේ කොහොම කළත් කොතනින් හරි අඩුම තරමේ කියනවා මම ඕගලන්ට වඩා සිල් රකින්නවනේ. සීලෙන් හරි අනිත් අය පල්ලෙහා දාලා තමන් ඉහෙලයි කියලා හිතා ගන්න. ඔය ඔක්කොම පිටින් මාර පාක්ෂික බලපෑම. මාර පාක්ෂික අමනුෂයන් එහෙම නෙමෙයි. තමන්ගේ ඇතුලේ ඉන්නවනේ හතර දෙනෙක්. එළියේ ඉන්නේ කවුද? එක්කෙනෙක්. ඔය මාර පාක්ෂික කොටස් ඔය ඔක්කොම තමන් උස්ස ගන්න දඟලන දැඟලිල්ල. ඒක නිසා ඔබ භාවනාව කියලා කියපු ගමන් ඔබ හරිය කැමති භාවනාව. නමුත් මම ඉස්සරහට තින්විතනේ ඒකට වැරදිලිවල සලස් කරනවා මේ ස්ථානේ. මේ වෙදින් ටයිල් කරලා මේක මේ වෙනම මේ පැත්ත භාවනාව සඳහා සකස් කරවලා පොඩි කාලයක් යයි. තියෙන විදිහට අපි වැඩ කරන්නේ. මේ පැත්ත තනි කර භාවනාවට සකස් කරවලා අර සවුන්ඩ් එක එන්නේ නැති වෙන්නේ ඒ ඔක්කොම මේ පැත්ත හොඳට ඒ කරන වැඩ පිළිවෙලක් ඔබට සකස් කරලා දෙනවා. එතකම් පොඩ්ඩක් ඉවසන්න. විනාශනම් වෙන්න එපා. ඊට පස්සේ මම ඔබට භාවනා කරනවා. අවුරුදු 5ක් විතරයි. තමන අවුරුදු 50ක් විතරයි. මම කියන්නේ ප්‍රථම අධ්‍යයනයට එන්න. එහෙම බැරි නම් ඉන්ස්ටන්ට් එකක් දෙන්න. අපි හැමෝම එකතු වෙලා කියනවා ඔබ ඉන්නේ ප්‍රථම ධානය. ඒක නෙමෙයි දෝන්නේ. ඉතින් හරි ඉතින් යථාර්ථයේ නෙමෙයි නම් ඕනේ ඊළඟට ඕනේ සම්මුතියනේ. නේද? යථාර්ථයේ ඕන කෙනාට සම්මුතිය ඕනේ නැහැ. යථාර්ථයේ පාන සම්මුතිය ඊළඟට ඕනේ. ඉතින් ඒක අපි ඔක්කොම මෙන්න තියලා කිව්වම ප්‍රථම ධානය කියන ඉන්ස්ටන්ට් එකක් ගාලා හරි. නැත්නම් අහනවා ඔබට දැන් මොනවද මේ වෙලාවේ පේන්නේ කියලා. ඒ පේන ටික අහගෙන ඉවර වෙලා අර අර බුදුහඳුරගේ කාලේ හිටු මේක සත්සාස්ත්‍රුණුගේ එක්කෙනෙක් මේ මට මතක නෑ කියනවා අර අර මේ මිනිස් හබකක් කියලා කිව්වේ කාටද සත්සාස්ත්‍රුණුගේ එක්කෙනෙකුට බුදුහඳුරගේ මේ මේ කන මිනිස් හබකක් කියලා මිනිසුන් අල්ල ගන්නවා කියන පටස් ගාලා ඔව් කවුරු හරි. ඔය සත්සාතුරුන්ගේ එක්කෙනෙක්. එයා ගාවට මිනිහෙක් යනවා. මිනිහෙක් ගිහිල්ලා එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවහම එයා අහනවලු ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? ඊට පස්සේ එහෙම අපි තුමු දැන් අතීත භවයක් තියනවද කියලා මිනිහෙක් එයාගෙන් අහනවා ගිහිල්ලා. ඇහුවාම එයා ආපහු ප්‍රශ්නයක් අහනවලු ඔබ මොකද්ද ඒ ගැන හිතන්නේ? අර මනුස්සයා කියනවලු අතීත භවයක් නැහැ කියලා මම හිතන්නේ. හරියට හරි අතීත භවයක් නැහැ. ඉතින් කන්න බොන්න පිරෙන්න ගෙනත් දෙනවා. ඇයි? ඉතින් මා හදාගෙන ඉමුතුසා ලොකු සහයෝගයක් දෙනවනේ. බුදුහාමුදුරේ දේශනා කරනවලු ඒ නම කියලා මේක නම් මිනිස් හබකක් කියලා. ඒ කියන්නේ මිනිසුන්ගේ පුදුමාකාර විදිහට දැලේ දාගන්න කෙනෙක් කියලා. මොකක් කරගෙන අන්න හරි ඒක තමයි කියන්නේ. ඉතින් ඒ જાතිය පිරිසිඳලා තියෙන. ඒක නිසා පින්විතනේ මේ ඒවට අදාළ විදිහට අපි වැඩ කටයුතු සූදානම් කරගමු. ඒිට කලින් මේ අද මේ කතා කරගත්ත මේ දහම ඔබ එකින් එක එකින් එක නැවත නැවත හොඳට විශ්ලේෂණය කරගන්න. මේ ඔබගේ අතින් ඔබ පිනක් කරන්න යන මොහොතක ඔබ හිතලා බලන්න මේ මොකද්ද මේ කරන්නේ කියලා. ඔබගේ අතින් පවක් වෙන්නේ යනවා නම් ඔබ පොඩ්ඩක් හිතලා බලන්න මේ මොකද්ද මේ කරන්නේ කියලා. ඒ වගේම මේ කුසල් වඩන වැඩපිළිවෙලදී මම හිතන බලන්න මොකද්ද මේ කරන්නේ කියලා. දැන් කුසල මූලපත්ත්‍යා කියන පටිච්චසමුප්පාදේ පටන් ගන්න මොකක්ද කියන්නේ මේකෙන්? කුසල මූලපත්ත්‍ය සංඛාර සංඛාරපත්ත්‍ය විඥානං කියලා ගිහින් පිටින් මොකද්ද මේ වෙන්නේ එතකොට? එහෙනම් මේ හැම මොහොතකම වෙන්නේ අර උපාදාන කරගත් අර පහට තියෙන චන්දරාගයමක් වෙන එකද? ටිකින් ටික ටිකින් ටික නැති වෙන එක. ඒ පරිදි සම්පාද චක්‍රයෙන් සිද්ධ වෙලා එන්නේ ඔන්නෝක. දේන ඔබට තියෙන පිංගුද නිරන්තරයෙන් මෙන්න මේ කියන ස්වභාවය අවබෝධ කරගෙන මේ අර අනිත්‍ය ස්වභාවය දැකලා මේක හරියාකාරව දැක ගන්නයි තියෙන්නේ. හරියාකාරව දැක ගන්න දැකගත්තා නම් පින්වතුනි ඔබට හොඳටම තේරෙන්න ඕනේ ඔය කියන පහේ මේ මොහොතක් මොහොතක් ගන්න එන පහේවා කොහොමද එන්නේ? උදයවගේ ක්‍රමවේදයකට එන්නේ. උදා වීමක් තියෙන්නේ, වැය වීමක් තියෙන්නේ. ඔය කොච්චර කරත් අපිට ඕනේ වගේම ගන්න බෑ. එහෙනම් අනිත්‍ය දෙයක් පටිච්ච කරන්න බෑ. පටිච්ච කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒ උදෙසා කාය වචී මනෝ අபிසංකාර වඩන්න වෙනවා. ඒ අபிසංකාර වැඩුවොත් එහෙම ඒ අபிසංකාරයට අදාළ මොකක් හට ගන්නවද? ಜಾතියක් හට ගන්නවා. ඒ ಜಾතිය හටගත්තා නම් තින්ගතනි දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි සංඛාර දුක්ඛයයි කියන ඔය දුක් කොටස් තුනම උරුම වෙනව නේද? දෙන්නේ කහාද වැඳලා ඉවර වෙලා ඒ දෙන්නට ඕන වෙනවා ලස්සන දරුවෙක්. ඒ උදෙසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කළා ලස්සන දරුවෙක් උපද්ද ගන්න. දැන් ලස්සන දරුවෙක් ඉපදුනා කියලා කියන්නේ මේ දෙන්නට ඕනි උනේ ලස්සන රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්න නේද? දැන් එහෙනම් මේ දරුවාගේ මූණේ ඔය විදිහට පවත්වාගෙන මේ යාම උදෙසා අනන්ත අප්‍රමාණ මෙහෙස වෙන්න ඕනේද නැද්ද? ඒව පින් උනත් පව් උනත් කරන්න වෙනව නේද? ඇයි? ඇයි? මොකටද ඔය ලස්සන වුණ ඕනේ දැන්? මම පවත්වගෙන යන්න. මම කැමති විදිහට මම පවත්වගෙන යන්න. එහෙනම් දැන් දුක්ඛ දුක්ඛයත් විපරිණාම දුක්ඛයත් සංඛාර දුක්ඛයත් ගෙඩි පිටින් විඳින්න වෙනව නේද? අර මූණ විපරිණාමයට ගියොත් එහෙම මොකද වෙන්නේ? දරන්න බෑ නේද? ඇයි දරන්න බැරි? දරුවගේ මූණ විපරිණාමයට යන හින්දාද? නැත්නම් ඔබගේ රූප වේදනා සංඥා සංකාර විඥාන විපරිණාමයට යන හින්දාද? අර අකමැති විදිහට යන හින්දාද? ඒව අකමැති විදිහට යන හින්දාද? ඒක දරා ගන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? ඒක උදෙසා කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කරනවා. ඒවා පින් උනත් එකයි, පව් උනත් එකයි. ඒවා වැඩක් නෑ. කොහොම හරි උනේ මොකක් කරගන්න. මට ඕන විදිහට මේක පවත්වාගෙන යන්න. හොඳට කල්පනා කරලා බලන්න. ඔබගේ බුද්ධියෙන් මේවා ඔක්කොම විමසන්න. පින්විතනේ ඒකයි මම කියන්නේ. සියුම් සියුම් ලෙස මේ හැම එකක්ම විමස විමස බලන්න. එතකොට ඔබට යථාර්ථයෙන්ම වැටහිලා එයි. මේ යථාර්ථයේ වැටුණා කියලා කියන්නේ පින්විතේ ආයි මම කොහෙද ඉන්නේ? එහෙනම් ආයි මොනවද කරන්න කියලා. මොනවද දැන් පින් කියලා පව් කියලා මේ කරන්නේ? හට ගන්න හට ගන්න එක මැරිලා ගියානම් පින්විතේ දැන් මොකද තව කරන්නේ කියලා. මෙතර කල් හිතන් හිටියේ මම කොහෙද මගේ දරුවා කියලා බොරුවක් නෙමෙයි මෙතර කල් හිතන් හිටියේ. මගේ දරුවා නෙමෙයි මගේ කියනවා මම. ඔය ඇහන්නේ මගේ. අර රූපෙට මම කියනවා. ඔය දෙක හරහා පහක් කෙනකොට ඒක මම කිව්වා. නැත්නම් මගේ දරුවා කියලා කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ මම කිව්වේ පිළිදෙන දරුවා මැරුණාට පස්සේ ඔය අඬන විදිය වැරදි කියලා ඒක අපි හදා ගන්න ඕනේ හරියට අඬන්න කියලා. මිනිස්සු දරුවා මැරුණාට පස්සේ අඬන විදිය වැරදි නේද? දරුවා මැරුණාට පස්සේ කොහොමද අඬන්නේ? අනේ පුතේ මම දැන් බත් ටික කවන්නේ කාටද මගේ පුතේ? කොහොම නේද අඬන්නේ? නැවතේ වැරදිලා නේ. අවිද්‍යාවෙන් ඔය අඬන්නේ. විද්‍යාවෙන් අඬන්නේ එන ඇත්ත ඇති සැටියෙන් දැකලා නැන්නේ. ඈ අනේ මට අලුතෙන් රූප දෙන්නේ කවුද මගේ පුතේ? මට අලුතෙන් අලුත් වේදනා දෙන්නේ කවුද මගේ පුතේ? අලුත් අලුත් සංඥා දෙන්නේ කවුද මගේ පුතේ? තියෙන ඒවා බල බල එපා වෙලා මගේ පුතේ. හවුද නැද්ද? ඇයි දැන් ඒක මෙච්චර කල් දීපු ටිකක් තියෙනවා. ඒව මතක් කර කර ඕනනම් ගන්න පුළුවන්. හැබැයි ඒව අරගෙන ඔක්කොම එපා වෙනවනේ. හැබැයි අලුත් ඒවා දෙන්න කෙනෙක් නෑ දැන්. පුතා ඉන්නෝනේ මොකක් නිසාද? මට අලුත් අලුත් ඒවා දෙන්න. බලන්න මේ ලෝකේ කොච්චර ආත්මార్థකම විලෝකයක්ද කියලා. දැන් ඔබගේ කාරක කාරක පොඩ හීරුනොත් එහෙම. දැන් රයි කරන්න බැරිද? දැන් ඔබගේ කාර් එකේ පැත්ත පොඩ්ඩක් හීරිලා. කවුරු හරි හූරලා. දැන් ඩ්‍රයිව් කරන්න බැරිද? එහෙනම් මොකද දුක? ඩ්‍රයිව් කරන්නත් ඔක්කොම පුළුවන් ආයෙත් කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැ යන්තම් හීරිලා විතරයි. එහෙනම් මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ? ඇහෙන් එනකොට එන්නේ කැමතිම නෙමෙයි. ඇහෙන් එනකොට එන්නේ කැමතිම නෙමෙයි ඒකයි මේක කියවල දුක. එහෙනම් ඔබ කාර්යයකට දාස නැත්නම් අර එන පහේවට දාස පහේව කාර් එකක් ගත්තත් ඔබට ඕනි කිමදනි එයාර ඔබ කැමති જાතිය පහේව එන්න ඒකයි කරේ ඒකයි මම කියන්නේ මම නෙමෙයි කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ලෝකේ තනිකරම ඔය පහ මත විතරයි තියෙන්නේ මේ ලෝකේ ඉන්නේ ඔබ ඒ කිව්වේ ඕම් ඔය පහ හදාගෙන ඉන්නේ ක්‍රියාදාමය වෙන කිසි දෙයක් මේ ලෝකේ නැහැ. ලෝකේම ඔය පහින් පැනෙන්නේ ඒකයි තථාගතයන් වහන්සේ. හොඳට කල්පනා කරන්න ගෙදර ගිහින්. මේ ඊළඟ සතියේක තව මේක විස්තර විග්‍රහ කරගමු. තවත් එහාට එහාට මේක විස්තර කරන්න පුළුවන්. අපි තාම මේකේ ප්‍රතිසම්පාදේ කතා කරලේ නැහැ. අපි තාම මේකේ හතුරාලි සත්‍ය කතා කරලේ නැහැ. තව මේක මේ පෙළෙන අර්ථයෙන් මේ අනිත්‍ය ස්වභාවය තව තව ගැඹුරට කතා කරගන්නවා. ඉස්සෙල්ලා පින්විතනි මේ ප්‍රශ්නේ තේරුම් ගන්න එපා. ප්‍රශ්නේ තමයි කෝ මම මම හොයාගෙන ඉන්න එපා ඔකොටම කලින්. මම හොයාගත්තට පස්සේ ඔබට හිත ඔබට අවබෝධයට ආව නම් පින්විතනි මම කියලා එකක් නැහැ මෙච්චර කාලයක් මම මේ හිතේ මුලාව. මම කියන ස්වභාවයක් නෙමෙයි මේ ඒ ඒ මොහොතේ ඉන්න මේ පහ තමයි මේ තියෙන්නේ. ඕම් ඔක ප්‍රත්‍යක්ෂ ලෙස ඔබට වැටහුණා නම් තේරුණා නම් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ලෙස ඔබට වැටහුණා නම් ඔබ ඒ කාන්තේම සෝතාපන්න වෙන්නේ. නැත්නම් ඊළඟටදී ආය යහන. ප්‍රත්‍යක්ෂ ලෙස වැටුණා. මෙතනින් එහාට ඔබේ ජීවිතේ වෙනස් වෙ යුතුමයි අනිවාර්යයෙන්. ඔබට තේරෙයි. ප්‍රත්‍යක්ෂ ලෙස වැටුණා. සම්මුතියම කරගන්න එපා. මට තේරුණා වගේ නේද? එහෙනම් මං සෝවාන් එතනට හැමෙන්න එපා. හරි? හොඳට Taman ජීවත් වෙලා බලන්න දැන්. දැන් මම ඔබට පෙන්න වෙන්නලා දෙන්නම් ඒක ඒ මම ඒ කියපු කොටස. හැබැයි ඔබ hina වෙන්න ගිහිල්ලා ධාමයේ අර්ථය වහගන්න හැම එපා. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. මම මේ hinaස්සනවා හැම නෙමෙයි. මම කියන ඒවාට ඔබට hina යනවා. මොකද හේතුව? ඔයිට වඩා මට hina වෙනවා මං ගැන. ඔබට දැන් මේ වෙන දේශනාවල ඔබ hina වෙන්නේ නැහැ නේ ඔබට. මේ දේශනාව ඔබට hina යන්නේ ඇයි? මේ මතක් වෙවි මතක් වෙවි ඉන්නේ මොන විකාරයක්ද මේ ජීවත් වෙන කියලා මෙච්චර කරකලේ කියලා. ඕම නෙමෙයි තින්දනි මට කෑග ගහන්න හිතෙනවා. ඒ තරම් අට්ටි යතිහරයිද ජීවිතති. මොන අපරාධයක්ද මේ අවුරුදු 30 ගානක් කරගත්තේ කියලා. තේරෙන්න තේරෙන්න මේ මම මේ ටික වරියාකාරව ඔබට වැටහුණා නම් පින්විතනි මේ මේ මම කියන ස්වභාවය තුළ මේ මේ අපි මේ හිතන් හිටියේ මෙන්න මේ පහනේද මේ මම කියන්නේ මේ කොච්චර හිතන් හිටියද ඔන්නෝම හිතාගත්තා නම් පින්විතනි දැන් මට ඔබ කියන්නේ ඔන්න ඔයකේ අනාගත පැවැත්ම උදෙසා ඔබ ප්‍රාණඝාත කරයි ඔබට අව්‍යා මේ ව්‍යාපාද සංකල්පනා එයිද? එහෙනම් තව කෙනෙක්ව විනාශ කිරීමේ, තව කෙනෙක්ව පල්ලෙහාට දෙමීමේ, තව කෙනෙක්ව අඩපණ කිරීමේ සංකල්පනා එයිද? සිතුවිලි එයිද එහෙම? මෙච්චර කල් අයව ආවනම් එන්නේ ඇයි? ඉතින් මම ඉන්නවා නම් දැන් මගේ පැවැත්ම නිසා මේ ටික කරන්නේ නැහැ. හැබැයි දැන් මම නෙමෙයි මේ මේ ඇහැයි රූපයයි ගැටුණාට පස්සේ පහක් එනවා කනයි ශබ්දය ගැටුණාට පස්සේ පහක් එනවා මේ මේ පහේම එක එක එනවා මෙරි මෙරි යනවා මෙරි මෙරි යනවා කියන එක නම් අවබෝධ වුණා. ඒක හොඳටම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම වැටහුණාට. දැන් ඔබට ව්‍යාපාද සිතුවිල්ලක් ඉන්න අවශ්‍යතාවයක් තියෙනවද? ව්‍යාපාද සංකල්පනාවක් එන්නේ නැහැ නේද? විහිංසා සංකල්පනාවක් එන්නේ මම මේක මේක තලලා දානවා කියන හැමෙයි. නේ කාමභෝගී ජීවිතයක් ගත ගන්න කාම සංකල්පනා එන්නේ. ඇයි මෙන්න කාමී කියන්නේ මොකක්ද කියලා දැන් වැටහෙනවද එතකොට? මම ඒක හතවරුණා පෙන්නන්න. ඔබ කාගේ හරි අතක් ඉදිනවා. ඔය ඉන්නේ අතක්ද නැත්නම් ගඳක්ද? දැන් ඔබ න්‍යාය ධර්මයේ දන්නවනම් අපි මෙතන අපිට අත්දිමින්න පුළුවන්ද? අපි නිමින්න පුළුවන් මොකද? හිමිනවා කියන්නේ නහයෙන් කරන දෙයක් නේද? නහයෙන් මොකද්ද කරන්නේ? ගඳ. එහෙනම් ගඳක් නේද ඒ ගත්තේ? අතක් හිමිනවා කියන ගඳක් නේද ඒ ගත්තේ? ඉතින් කොමෙන්ට් එකක් නිමින්න දෙන්නේ නේද? ඒකත් ගඳක්. මම වැඩි කාමයේ ගැන කතා කරන්නේ. මොකද මේ කාමයේ ගැන කතා කරනකොට මේ මේව වැරදි අර්ථකථන වලට යන්න පුළුවන් හිතවල. ඒවා ඒවා හරි සියුම් ලෙස ඕනේ කතා කරන්නේ. තරුණ පිරිස එකතු වුණාට පස්සේ නම් මම කෙලින්ම වචන වලින්ම කියලා දානවා. හොඳට තේරෙනවා ඊට පස්සේ. නමුත් නැත්තම් බොහොම වචන පරිස්සමෙන් ඕනේ කතා කරන්නේ. නැත්තම් ලොකුවට ප්‍රශ්න තියෙනවා. එහෙනම් අතක් හිමිනවා කියලා හිමින අතක් හිමින්න බෑ. හිමින්නේ ගඳ. ගඳක් හෝ සුවඳක් මොකක් එහෙම එකක් ඔය ඉන්නේ. ඔබ රෝස මලක් හිමිනවා කියලා ඔබට රෝස මල් හිමින්න බෑ. රෝස මලේ තියෙන නම් ගන්ධස්සාරය කියන එකක්. මේක සුගන්ධසාරය වෙන්න පුළුවන් දුර්ගන්ධසාරය වෙන්න පුළුවන්. ආන්ගේ ගන්ධසාරයයි ඔබ ඉන්නේ. නමුත් ඔබ හදාගත්ත නේද අතකින් වගේ. ඔබ යමක් ඇල්ලුවා නම් මේකේ අතක් නෙමෙයිනේ ඔබ ඇල්ලුවේ. අත් අල්ලන්න බෑනේ. ඔබ ඇල්ලුවේ මොකද? ඔය ස්පර්ශ වෙන කොටස ඔබ ඇල්ලුවේ. ඒ ස්පර්ශ වෙන කොටස ඔබ අල්ලද්දිම පහක් ආවා. එතන ඔබ දැනගත්ත ඔබ ඇල්ලුවා කියලා. අර ඉනිද්දිම පහක් ආවා. මම දැනගත්ත ඇවිල්ලා කියලා. මොන්න ඔහොමයි ඔකට ඔය කාමයේ කියන එක ජනිත වෙන විදිහ නැතුව කාමයේ කියන එකක් මේ ලෝකේ ඇත්තටම තියෙනවද? කාමයේ කියන එකක් මේ ලෝකේ ඇත්තටම තියෙනවද? නෑ ඇත්තටම තියෙනව නම් අරිහත් උන්වහන්සේටත් තියෙන්නේ නැහැ. කාමයේ කියන එකක් ඇත්තටම නැහැ පිටින් ඒක තියෙන්නේ කොහෙද? හිතේ. හොඳට කල්පනා කරලා බලන්න. ඔය ඇත්ත එක පාවිච්චි කරගෙන ඔබ ඈත තියෙන පහේව ගන්නව නේද? ඒක මදි වෙනකොට ඔබ මොකද කරන්නේ? ඒක මදි වෙනකොට ඈත තියෙන පහේම මදි වෙනකොට මොකද කරන්නේ? තව පොඩ්ඩක් ලං වෙන්න කියලා මොකද කරන්නේ? කලින් ගන්න හදනව නේද පහ? ඊට පස්සේ ඒකත් මදි වෙනකොට මොකද කරන්නේ? ඈ තවත් ලං කරගෙන නාසයෙන් ගන්න හදනව නේද? ඒකත් මදි වෙනකොට මොකද කරන්නේ? දිවෙනුත් ගන්න හදනව නේද? ඒකත් මදි වෙනකොට මොකද කරන්නේ? ඈ කයෙන් ස්පර්ශ කරලා ගන්න හදනව නේද? එහෙනම් පිළිගන්න මේ කාමර කාමයේ කියලාත් ඒ කරකිලා ඉන්නේ මොකද්ද? අර පෙළෙන ස්වභාවය නේද? මේ පහේව කැමැති පහේව කෙනින් උදෙසා තියෙන පෙළෙන ස්වභාවය නිසා නේද මේ කාමයේ ජනිත වෙන්නේ? පොඩි එකෙක් ගැන හිතන්න. චූටි එකෙක් පුරතල් පොඩි එකෙක් ඉන්නේ. ඌ එහා පැත්තේ මෙහා පැත්තේ දඟල දඟල ඉඳන්නේ. ඔබ දැකලා ඉවර වෙලා ඔබට හනී ගෑවෙනවා නේද? ඈ ඇයි? ඇහෙන් දැක්කා. ඊට පස්සේ දැන් ඇතිද? එහෙන් විතරක් දැකලා ඇතිද? පුතේ මෙන්න පුතාගේ නම මොකද්ද? දැන් මොකද්ද කරන්නද? ඈ? දැන් ඇහෙන් විතරක් මදි. දැන් මොකද කරන්නේ? දැන් කලිනුත් ගන්න හදනවා කොහොම හරි එකව කතා කරවලා. ඊට පස්සේ එන්නකො පුතේ හොඳ පුතා අම්මා. දැන් මොකද කියන්නේ? අන්න නහයෙන් ගත්තා. ඊට පස්සේ ආනේ කොච්චර ෂෝක් පුතාද කියලා ඊට පස්සේ මොකද කරන්නේ? බදා ගන්න. ඕක ඇහි විතරක් බලලා නතර වෙන්නේ නැහැ. දරුවටත් උමයි කාටත් උමයි. ඇහි විතරක් බලලා නතර වෙන්නේ නැහැ. එහෙනම් කාමයේ කියලා ඉන්නේ මොකද්ද? අර මහ පිළීමකින් හොයන ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකම තමයි. මහා දෙලීමකට ලක් වෙලා හොයද්දි මොකද වෙන්නේ? මහා අසහනකින් ඒක හොයනවා. ඇහෙන් විතරක් බල නතර වෙන්නේ නැහැ. ඇහෙනුත් පහවනේ, කනෙනුත් පහවනේ. හැම තැනින්ම කොහොම හරි පහේව ගන්න තමයි ඕනේ. අලුත් අලුත් පහේව, අලුත් අලුත් පහේව අරගෙන ඉවරලා ඊට පස්සේ මොකද කරන්නේ? පැත්තකට ගිහිල්ලා. හරක් සංකල්පේනේ තියෙන්නේ. ඉස්සන හොඳට කාලා කාලා කාලා කාලා පැත්තකට ගිහිල්ලා වමාර වමාර කරනවා. වමාරන්නේ කොහෙන්ද? හිතේ. හිත මන අරගෙන ඉවරලා අරව වමාර වමාර වමාර වමාර කරනවා. මම ආරවමාන කාලේ ඉතුරු ඉවර වුණාම දැන් මොකද කරන්නේ? දැන් ආයෙ අමාරුයි. ඊට පස්සේ ආයෙ පහවදාට ආපෞෂණය අලුතෙන් එකතු කරගන්න. ඔන්න ඔකට කියනවා සිංහතුනි ඔබ ජීවත් වෙනවා කියලා. ඉතින් ඔහොම ජීවත් වෙනවට වඩා හොඳ නැද්ද? හොඳ නැද්ද? මොකන්ද? මොකන්ද? ඈ මැරෙන එක නෑ මැරෙන එක කියලා හරියන්නේ නෑ ඇයි මැරුණා කියලා හරියනවද වැඩි නෑ මැරුණාම ආයි උපදිනවද ආයි උපදිනත් ආයි මොකද කරන්නේ ආයි ජීවත් වෙන්න වෙන්නේ එහෙනම් ඔහොම ජීවත් වෙනවට වඩා හොඳ නැද්ද පිරිණිවන් පාන එක පිරිණිවන් පාන එක එහෙනම් ඒක උදෙසා වීර්ය කරන්න තියෙන්නේ මහා තුට්ටු දෙකේ ජීවිතය ගත කරන්නේ දැන් මේ ජීවිතේම නිමෙද පින්විතනේ රටේ ජනාධිපති තුමත් ගත කරන්නේ. එහෙනම් මේ බල ටික ඒ මහත්යත් ඇසිය යුතු නැද්ද? අප වෙනුවෙන් මොනතරම් සේවයක් කරන කෙනෙක්ද ජනාධිපතිතුමා කියලා කියන්නේ. අප වෙනුවෙන් මොනතරම් සේවයක් කරන කෙනෙක්ද නගමැතිතුමා කියලා කියන්නේ. මැති ඇමතිවරු කියලා කියන්නේ. දැනලා හරියන්නේ මහා සේවයක් අප වෙනුවෙන් කරනවා මේ මිනිස්සු. ඔබ හිතන්නේ අය සල්ලි කතා කරනවා කියලා විතරයි. නමුත් මේ මුළු රටම පාලනය කරන්නේ මේ පිරිස. පිටරටවල වලින් එන ප්‍රශ්න ඔක්කොටම විසඳුම් දෙන්නේ මේ පිරිස. මේ අපේ වෙනුවෙන් ඒ සා සේවයක් කරන අයගේ ජීවිතත් ඔයකම නේද? අන්න ඒක නිසා තමයි මම කියන්නේ පුළුවන් ඉදිරියට ඒ අයට සහයෝගය දෙන්න මේ ගමන යන්න. මොකද ජනාධිපතිකම කියලා කියන්නේ සම්මුතියක් නිසා යථාර්ථයක් නෙමෙයි. කට්ටි එකතු වෙලා ගත්ත සම්මුතියක් නෙමෙයි. අපි ඔක්කොම ඡන්ද දීලා පත් කරගත් එකක් නිසා යථාර්ථය නෙමෙයි. යථාර්ථයට හැමෝටම මුහුණ දෙන්න එපා. ඉතින් එච්චර සේවයක් කරන මේ මහත්තුන් මැද්දක් මල දෙරේට වෙනවා කියන්නේ මොන අපරාධයක්ද? ඒකයි මම කියන්නේ දැන් තථාගතයන් වහන්සේගේ දහම. දුප්පත් කෙනාටයි නූගතාටයි එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒ ඔබගේ දරුවා මේ සසරේ අනාථයෙක් නේද? මේ ඉන්න ස්වාමීන් වහන්සේලා ඔය අනාථත්වයෙන් මිදෙනව නේද? මොහොතින් මොහොත දවසින් දවස. කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරේ ඉඳගෙන මේ බණ කමයන් දවසින් දවස අහහහහ මෙතනින් මිදෙනව නේද? ඇයි ඔබගේ දරුවට උම අසාධාරණයක් කරන්නේ? ඇයි ඔබට ඔබගේ දරුවව ජනාධිපති කරවන්නේ? ඒ සායේ මහත්ය දුක් විඳිනවා. ඒ මහත්මයාගේ ජීවිතෙත් මේ ජීවිතේම නම් ඔය කියන જાතියමම නම් මහා තෙලීමකින් පහේව හොය හොයා හොය හොයා හොය හොයා රැස් කරගෙන පස්සේ වමාර වමාර කකා ආයි පහවදා උදේට එකතු කරගන්න ටික රැට වමාර වමාර කකා කොහොම ගතගෙන නිකන් ඔහෙ ඉන්න වෙලාව මම පොඩි මනෝපාරක් ගහගෙන ඉන්නේ ඔය මොකද්ද කියන්නේ නොකිය මම <laughs> මේ වමාර කකා ඉන්නේ ඔව්ද මේ වමාර කකා ඉන්නේ මේකයි ස්වභාවය. ඔබ මේවා පිළිබඳව හොඳට හිතලා බලන්න. නිකන් ඉන්නකම. ඒකයි තථාගතයන් වහන්සේගේ දහම ප්‍රඥා ගෝචරයි බුද්ධි ගෝචරයි ඔබට තියෙන නිකන් ඉන්නකම මේවා හිතන්න. ඔබ දැන් මේ මොකද්ද කරන්නේ? මම හැවැත්වීම උදෙසා කොහෙන්ද මේ ගන්නේ? ඔන්න කණෙන් ගත්තා. ඔන්න ඇහෙන් ගත්තා. දැන් කණෙන් ගත්ත කිවරයිනේ ඇහෙන් ගන්නකොට. දැන් ඒකට මොකද උනේ? න්‍යාය ධර්මය අවබෝධ වෙනකොට තේරෙනවා. ඒක නෑ දැන්. ඔන්නම් වමාරලා කන්න පුළුවන්. හැබැයි දැන් නෑ ඒක මුතපය. ඒක ඉවරයි. මතක් කරලා ගත්තොත් නිසා ආයෙ එන්නේ නැහැ කවදාවත්. එන එහෙම ස්වභාවයක් තියෙනවා. එහෙනම් එහෙම එකක් නේද මේ ආයෙ ඉන්න ඉන්න ගන්න හදන්නේ. ඉතින් පෙලෙන ගහන නාමයක් හිතලා වෙයි. මොන ජීවිතේම පෙලෙන්නේ නෙවෙන්නේ. අරිහතන් වහන්සේ මොන තරම් ශාන්ත ප්‍රණීත සෝයක් විඳිනවද කියලා හිතා ගන්න පුළුවන්ද ඔබට? එහෙනම් පින්විතනි මිදීමම ශාන්තයි, නිවීමම ශාන්තයි නේද? නිවනම ශාන්තයි ප්‍රණීතයි නේද? දැන් නිකන් කිව්වට හරිනවද නිවන ශාන්තයි, නිවන ප්‍රණීතයි කියලා? ඔය වචනනේ පින්විතනි. දැන් මෙහෙම හිතන්න. ඔබ මම ඔබෙන් අහනවා මම ඔබට කියනවා මම යම් කාලයකදී කෑවා පළතුරා ඒක පුදුම රසයි පුදුම ප්‍රණීතයි හා දැන් ඔබ මේ ප්‍රණීතත්වය ගන්න කොහොමද දැන් කොහොමද ගන්න අපි හිතමු ජම්බු දැන් මං කෑවා ජම්බු ගෙඩියක් ඒක පුදුම ප්‍රණීතයි. තාම දැන් ඔබ ඒක ගන්න. කොහොමද ගන්න? ජම්බු ප්‍රණීතයි. පුළුවන්ද ගන්න? ජම්බු ප්‍රණීතයි. ගැතයි නෑ. ඔබ ජම්බු කන්නෝ නේද? ඔබ ජම්බු කන්න නැතුව ජම්බු ප්‍රණීතයි කී කීට හරියද? එහෙනම් පිටුනේ ඔබට මග වැඩෙන්න ඕනේ. මග වැඩෙනකොට තමයි ඔබට නිවනේ තියෙන ශාන්ත ප්‍රණීත ස්වභාවය වැඩෙන්නේ. ඔබ ඒකට අවතීර්ණ වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. අතහැරෙන කෙනෙක් වෙන්න ඕනේ. අතහැරිච්ච ටික දැනෙනකොට තමයි ප්‍රීතිය නැගෙන්නේ. ඔන්න අර ධානසුවේ විඳිනකොට සවිතක්කම්, සවිචාරම්, විවේකජම්, ප්‍රීති සුඛම්. විතක්ක, විචාර, ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන චිත්තේ නැගෙන්නේ අර ප්‍රීතිය කියන එක නැගෙන්නේ මේකට තමන්ට අතහැරිලා තියෙනවා. ගියදොර වතු පිට ඉඳ ගන්නත් නෙමෙයි. මොනවාද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒවට බැඳි චන්ද රාගේ පොඩ පොඩ හරි අපහැරිලා තියෙනනේ. එතකොට තමයි කියන අර පිළීමෙන් නිදහස් වීම පිළිබඳ Tamanට එන මානසික ප්‍රීතිය නැගෙන්නේ. දැන් ඒක නිදහස් වෙන්න නැතුව පුළුවන් වේද මේක එතන කාටවත් ප්‍රීතිය නගන්න. සම්මුති ප්‍රීතියක් නේද නැත්තම් නගන්න වෙන්නේ. තියෙන ප්‍රීතියක් නෙමෙයි. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. සම්මුති ප්‍රීති නගල වැඩක් නැහැ පිටින් ධානය නැගෙන්නේ නැහැ එතකොට. සම්මුතියකින් හිතාගෙන ඉතියාගේ මම ධානයක ඉන්නවා. මට හරි ඊසුවයි කියලා. ඔය කියන ප්‍රීතිය නැගෙන්න නම් පිටින් තමන්ට අතහැරෙන බව තමන්ට වැටහෙන්න ඕනේ. නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි කියනකොට තමන්ට ඒක දැනෙන්න ඕනේ. බින්දු මාත්‍රයක් හරියට. අතහැරීමෙන් නොයල්මින් නිදීමෙන් ලැබෙන සුවයේ ශාන්තිය ඔබට දැනෙලා තියෙනවා. එහෙම නැතුව කොච්චර කළත් උඹ වැඩෙන්නේ ඒකයි මම ඔබට කියන්නේ ධන ගන්න. ඔය ධනිස් 6 වෙනකන් ධන ගන්න. ප්‍රශ්නයක් නෑ. මානේ ගන්න එපා ඔළුවට. ධනිස් 6 වෙනකන් හොඳට ධන ගන්න. මැරුණොත් ඊළඟ එකේ කරමු. පිස්සු වෙන්න ඕනේ නෑ නේද? ධන ගාලා ධනිස් හොඳට හය වුණාට පස්සේ නැගිටින්න. ඔබ නැගිටින්නේ බුද්ධ භූමියේ. ආයි කාටවත් ඔබ හොල්ලන්න බෑ ඊට පස්සේ. දැන් ඊට පස්සේ නැගිට්ටත් දනිසුත් හයියයි හොඳට දැන් කරන්න තියෙන මොකද? දැන් තියෙන හැල්ම දුවන්න. එතන දෙනකම් පිටින් පොඩ්ඩක් පරිස්සමෙන් කටයුතු කරන්න. අද මේ කියපු දේවල් ඔබට තේරුණා. ගෙදර ගිහිල්ලා පිටින් හොඳ ආකාරව මේව මෙනෙහි කරන්න මෙතනින් අහලා නිකන් අතල්ලා දාන්න එපා. හොඳට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙතන තියෙන මේ සාරය ගන්න. යථාර්ථයම දකින්න. යථාර්ථවත්ම දැන් ලෝකේ දකින්න පටන් ගන්න. ඔබට අව්‍යාපාද සංකල්පනා වැඩි, අවිහිංසා සංකල්පනා වැඩි, නෙක්ඛම් සංකල්පනා වැඩි. ඔය කියන ස්වභාවයෙන් මුක්ත වෙනකොට පින්විතින් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අර දෘෂ්ටි විදිහට ගියාට පස්සේ. නිරන්තරයෙන් වැඩෙන්නෙම මෙතනින් නිදහස් වීම කර මේ තෙලීමෙන් මං කවද්ද නිදහස් වෙන්නේ. ඔන්න ඕකම තමයි ඔබට වෙන්නේ. පෙලීමෙන් මං කවද්ද නිදහස් මොකද මේ පෙලීම කියන එක මහා පීඩාවක් විදිහට ඔබට දැනේ. මහා දුකක් විදිහට ඔබට දැනේ. මේක සිහි කරන්න සිහි කරන්න. පළක් නැති දෙයක් පස්සේ මේ දුවන වැඩ පිළිවෙල. හොඳයි. මොන හරි ගැටලු සහගත තැනක් තියෙනවා නම් අහන්න. ඒකටත් අපි අවස්ථාවක් දීලා දේශනාව සමාප්ත කරමු. මේ සම්බන්ධව තියෙන අද මේ කතා කරන දේව සම්බන්ධව අපිට ප්‍රහාණ ගැටුම් සාගත තැනක් තියෙනවා. එතුම අහනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන ගැන අපි කතා කරලා ඉඳන විඥාන ස්වභාවය ගැන කතා කළා මම ඒකයි තින්නම් සංගති පස්සෝ කියන ඇහැයි චක්කුංච පටිච්ච රූපේ චුප්පද්දේ චක්කු විඥාන කියන තින්නම් සංගති පස්සෝ කියන කොටසක් කියනවනේ ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේ චක්කු විඥානේ හටගෙන ඉවරලා එතනින් සම්පස්සයක් හට ගන්නවා කියන අන්නේ දෙක මොකද්ද කියලා එතනදී පින්විතනි තින්නම් සංගති පස්සෝ කියන තැනේ හටගන්න ඒ කියන චක්කු විඥානේ ඒ චක්කු විඥානේ හරහා එන විඤ්ඤාත කරගත්ත කොටසක් තියෙනවානේ. ඇහෙන් රූපේ දැකගත්තා කියන දැනීම අන්න ඒක තමයි පංචස්කන්ධේන විඤ්ඤාණය කියලා කියන්නේ. ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේ විඤ්ඤාණය හටගත්තේ නැත්නම් ඇහෙන් රූපයක් දැකගත්තා කියලා අපිට දැනෙන්නේ නැහැ. දැන් ඔබ තව ටිකක් එහාට ගිහිල්ලා ගමුකෝ. ඇහැ ඇහත් එක්ක ඔබ එච්චර ගෝචර වෙන්නේ නැත්නම් දිවත් එක්ක ගමුකෝ. දිවට ලුණු රසයක් දැනෙනකොටම දිවතේ ලුණු රසයක් දැනුණා කියලා එනවා නේද? අනේ නම් දිවයි රසයයි ජීවහා විඥානයයි කියන එක හටගත්ත ගමන් මොකද වෙන්නේ පිටුදුනි පස්ත වෙනවා පස්ත වෙනවා කියන්නේ මනයේ උක ස්පර්ශ වෙනවා මනයේ ස්පර්ශ වෙච්ච ගමන් අර කියන පහම දැන් දැනෙන්න පටන් ගන්නවා මොකද්ද පස්තට පස්සේ මොකක්ද එන්නේ පස්ස පඤ්චා වේදනා පස්ස පඤ්චා සංඥා පස්ස පඤ්චා සංකාරා ඒ වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ අරමුණ දැනගෙන ඉවරයි මොකද හේතුව අර විඥානය අර ඊට උඩින් පාල වෙලා තියෙන නිසා. ඒක නිසා අරමුණු දැනගැනීමවත් අර අපේ විඥානයේ සබ විඥාන ස්වභාවය පාල වෙලායි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහම එතන පාල වෙලා. එහෙමයි ඒක සිද්ධ වෙන්නේ. හොඳ අදහසක් ඉදිරිපත් කළා උන්වහන්සේ. දැන් අත කියන සංඥාව ගත්තට පස්සේ අත කියන සංඥාව අපි පාවිච්චි කරන අර 25 ඉඳලා ගන්නනේ. අත කියපු ගම 25. ඕකට ඔන්න කාගේ හරි අත කියලා දාගත්ත ගම Tamanne කැමති නෑ 25 දින එනවා. එහෙමනේ ස්වභාවය. නේද? ඒකනේ අපි අත කියලා දාගන්නේ. ඔකට කකුල කියලා දාගන්නේ. ඔකට මූණ කියලා දාගන්නේ. එතන උන්වහන්සේ කියන්නේ මම කියලා එක සංඥාවක් දාගත්තේ මොකටද? මතක ඇති කාලේ ඉඳලා අද මේ දක්වා හටගත්තා වූ මොනවද ඉඳලාගත්තද? රූප වේදනා සංඥා සංකාර විඥාන ටික ඇද ඇද ගන්න. එහෙම නේද? මම කියලා සංඥාවක් දාගත්තේ මොකටද? අර අන්නේ උ දැන් මේ අනිත්‍යයෙන් වෙන් වෙච්ච. වැල් ටිකක් යවන්නේ. අනිත්‍යයෙන් දැන් මේ දැන් මෙතන මේ ඉන්න මහත් එක්ක ඉන්නේ. ඒ මහත්යත් ඉපදිච්ච දවස් ඉඳලා අපි මේ අන්දරේ ගැන කතා කළොත් ඉපදිච්ච දවස් ඉඳලා මොකද උනේ? පහේම ගොඩ ගහ ගහ ගොඩ ගහ ගහ ගොඩ ගහ ගහ ආවා. මේ අනිත් මහත්යවත් ගන්න. ඒ මහත්යත් මොකද කළේ? පහේම ගොඩ ගහගෙන ගොඩ ගහගෙන ගොඩ ගහගෙන ගොඩ ගහගෙන ආවා. අපේ හාමුදුරුවමක් ගන්න. ඒ හාමුදුරුවොත් මොකද කළේ? ඉපදිච්ච දවස් ඉඳලාම පහේම ගොඩ ගහගෙන ගොඩ ගහගෙන ගොඩ ගහගෙන ගොඩ ගහගෙන ආවා. අර පළවෙනි මහත්යාගේ පහේම ඔක්කොම වැළ පළවෙනි මහත්යාටම අනන්‍ය උදයක් නේද? දෙවෙනි මහත්යාගේ වැල දෙවෙනි මහත්යාට අනන්‍ය උදයක් නේද? හාමුදුරුවන්ගේ වැල හාමුදුරුවන්ටම අනන්‍ය උදයක් නේද? එහෙනම් පළවෙනි මහත්යා ඔය වැලට මම කියන සංඥාව දාගත්තාම මොකද වෙන්නේ? අර මුළු වැලේම තියෙන ඒවා ඕනෙ ඕනෙ වෙලාවක මක් කර කර ගන්න පුළුවන්ද? ඈද ඈද ගන්න පුළුවන්. ඇයි අතට දාගත්තේ මොකක් හින්දාද? 25ක් ඇදලා ගන්න. ඇයි මේ දකෝ පහක් ඇදලා ගත්ත හැකි? නිකමන හිතලා බලන්නකෝ. අම්මාගේ අත. කමලාගේ අත. මොකක් හරි අත අත කියන එකක් දාගත්තද? ඒ අත දාගත්ත ගමන් මොකද උනේ පිටදනේ? ඒ අත දැන් කමලාගේ අත කියන මතක් වෙනකොට මම ගහින් කමලා කියන කවුරු හොල්ලෙකුට ඉන්නවා කියලා මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? ඒකට අදාළව මොන හරි පහේව ටිකක් තියෙනවා ওই ටික ඔක්කොම ඇද ඇද ගත්ත හැකි නේද ඒ වෙලාවේ. හැබැයි ඒකට ඒ වෙලාවේ අත කියන එකක් දාගත්තේ නැත්තම්. දැන් මේක ඇදලා ගන්න බෑ නේද? අර වමාරා කෑමේ පහසු උදෙසා හැමතිස්සෙම ඔන්න මොකද කරන්නේ? සංඥා දා ගන්නවා පටස්ඥා. ඒක නිසා තමයි ඔබ කෝච්චියට නැගහම මෙතන පත්‍රයක් තිබ්බනම් ඔය පත්‍රය අරගෙන කියවනවා. ඒ පත්‍රයේ තියෙන්නේ මොකක් හරි ඇමරිකාවේ ජනාධිපතිතුමාගේ දූ කසාද බඳින්න යන වැඩ පිළිවෙලක්. හැබැයි ඒකත්මක් කරනවා. ඒකක් කියවනවා. ඒකත් කොහොම හරි කියවල ඉවරලා ඔකට දාලා තියාගන්නවා මොකටද පස්සේ මම අරලා කෑමේ පහසු නිසා දැන් මේ සංඥාව ගැන මම ගොඩක් දැම්ම කතා කරන්නේ මොකද හේතුව දැන් දෘෂ්ටි දුරු කරගන්න වෙලාවනේ දෘෂ්ටිය දුරු කරගත්තට පස්සේ ඊළඟට තියෙනවා මම කියන සංඥාව දුරු කරගන්න ඊට පස්සේ තියෙනවා මොකක්ද මම කියන චිත්තය දුරු කරගන්න නේද නෑ තව ගොඩක් දුර යන්න තියෙනවා දෘෂ්ටිය දුරු වෙච්ච කෙනාට ඊළඟට සංඥාවයි චිත්තයයි දුරු කරගන්න චිත්ත මූලයෙන්ම මම කියලා කෙනෙක් නැති බව ඉන්න ඕනේ කියන්නේ මේ තමයි අරියතුන් වහන්සේ. නැතු අරියතුන් වහන්සේ මේ ආයාසයෙන් මම නැහැ. මම නැහැ. එහෙම ඉන්නව එහෙම නෙමෙයි. ඒක කියනවා ආයාසයෙන් කරන වැඩ පිළිතුරු නවත්තන්න තියෙන මේක කරන්න බෑ ඒක තීරමක් ඇදලා නෙමෙයි. කෙස් කෙස් මම නෙමෙයි. නේ කෙස් මගේ නෙමෙයි දැන් ඔබට තේනවා දේවා. අපරාධ කියලා හිතෙන්නේ නැද්ද මේකද? ඒවා කී කී හිටපු කාලේ. එහෙම කියන අයට දොස් නගනවා මත ඒව පහත් කරනවා නම් නෙමෙයි. නමුත් අපිට හිතෙන්නේ නැද්ද මේ දහම අවබෝධ වුණාම කොච්චර හොඳයිද කියලා ලෝක සත්‍යය. मांगो केस गंदाई केस කැතයි කෙස් පිරිතුයි කෙස් මම නෙමෙයි කෙස් මගේ නෙමෙයි කෙස් මගේ යා ඔය කියන කිසිම එක තේරුම තියෙනවා දැන් මෙච්චර වෙලා මේ දේශනාව අහගෙන ඉන්න යන එකට ඔය කියපු එකම දෙයකවත් තේරුමක් තියෙනවා මේ කොහොමද නිවන් දකින්නේ අපරාධ ස්වාමීන් වහන්සේලාගේ කාලේ මිනිස්සුන්ගේ කාලේ ඇයි මේ වටින මනුස්ස ජීවිතේ නේද ඕන කී කී ගෙවිලා කේස් කතයි නම් ඔබ තියෙන්න දෙයිද කේස් කතයි නම් ගෙදර කන්නාඩි කන්නාඩි තියෙනවා ඔක්කොම මක් කරන්න ඕනේද ගලවලා අයින් කරන්න නැත්නම් ඔබ මොකද කරන්නේ කාය වචී මනෝ සංකාර වඩලා ඔක මම කරනවද? ඈ? ඔක ලස්සන කරනවා. එහෙම කරන්නේ නැද්ද? කරන ඉඳ දැකලා නැද්ද? තරුණ කාන්තා පිරිස. අයල් එකක් එහෙම තියාගෙන කේස් අයල් කරන්නේ නැද්ද? අර කර්ල් කරන එකක් තියාගෙන කේස් කර්ල් කරන්නේ නැද්ද? ඔය මොකක් කරන්නේ නේද කන්නඩිය තිබ්බේ නැත්නම් ගෙදර. ඇයි? ඔළුවේ තියෙන කේස් අපිට පේනවා. පේනවද? නෑ. කෙස් අපේ ලෝකෙට එන්නේ මොකක් තියෙන වෙලාවටද? කෙස් ඔබගේ ලෝකෙට එන්නේ මොකක් තියෙන වෙලාවටද? කන්නාඩියක් තියෙන වෙලාවට. කන්නාඩියක් නැද්ද කෙස් ඔබේ ලෝකෙට එන්නේ නෑ. උනම් කෙස් කැතයි නම් පිළිදෙන ඔබ වහ වහ කරන්නේ මොකද? ඔක ලස්සන කරගන්න. එහෙනම් එහෙම නිවන් දකින්න බෑ. කෙස් මම නෙමෙයි කෙස් මගේ නෙමෙයි කියලා හරියන්නේ නෑ. කෙස් මගේ වෙන්නේ කොහොමද? කෙස් කි මගේ වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. දැන් අද ඔබ මේ කියපු ස්වභාවය තමයි අවබෝධ වුණා නම් ඔබට කෙස් මගේ වෙන විදිය තේයි. කෙස් කියන්නේ අභ්‍යන්තර මගේද බාහිර මගේද? දැන් තේරුණා නම් උත්තර දෙන්න පටස් ගන්න. බාහිර මගේ. කෙස් කියන්නේ බාහිර මගේ එකක්. කෙස් දිහා දැක්කට පස්සේ එන පහේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක පිළිගන්න කැමති නෑනේ. නේද? ඒ එන පහේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පහට මම කැමති නෑ. එහෙනම් මොකද කරන්නේ? නැහැ සුද්ධ කරගෙන හරියන්නේ නෑ මේකට. ඒක නිසා යනවා සැලුන් එකකට. සැලුන් එකකට ගිහලා මොකද කරන්නේ? මට කැමති විරාතිය පහ එනකම්ම සල්ලි ගෙවනවා අර ගෑනිට. හවුද නැද්ද? සල්ලි ගෙවගෙවා සල්ලි ගෙවගෙවා මොකද කරන්නේ? ඇයි ඉතින් ඔබ හරි පිරිමියා හැද අපි අපි ගිහි කාලේ හැරි සැලුන් එකකට ගිහිල්ලා තියෙනවනේ. ඒ ගිය වෙලාවට බාම ඉස්සරහත් කණ්ණාඩියක් තියලා පිටිපස්සෙත් කණ්ණාඩියක් තියලා ඔය ටික කපල ඉවර වෙලා තවත් කණ්ණාඩියක් පිටිපස්සෙන් අල්ලලා පෙන්නනවනේ. මොකක්ද ඔය පෙන්නන්නේ? දැන් හරි කැමති පහ ආවද? <laughs> ඒක නේද පෙන්නන්නේ. නිකන් හිතලා බලන්න. ඒක තමයි පෙන්නන්නේ. ඔබ සල්ලි දෙන්නේ නැහැ මක් වෙනකන්. කැමති පහ එනකන්. නැයිද ඔබට බාබ සාප්පුවට ගියත් මේකෙන් නිවන් දකින්න කැරෙන්න වෙන දෙයක් ඉතුරු වෙන්නේ ඒකයි මෙතන තියෙන්නේ එහෙනම් කේස් ගන්නයි කැදයි පිළිකුලයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන එකවත් තේරුමක් නැහැ ඔබට තේරෙන්නේ මම ඒක තේරුමක් තියනවද නැද්ද කියන්න දෙයක් නැහැ හැබැයි කාටවත් අපහාස කරන්න එපා ඒවා කියලා එහෙම අවස්ථාවක් නැහැ කියන්නේ පුළුවන් නම් මේ දහම් පිළිසෙට දෙන්න දහම දෙන්නේ මෙරලා පුළුවන් නම් එයාම ගලව ගන්න උත්සාහ කරන්න කොහේ හරි කමන්නේ දහමක් නැතුව වේලි වේලි ඉන්නවනම් ඔබට මේ වැටහෙන ටික පිංගුතුනි මේ ලෝක සත්‍යයට වැටෙනවා නම් කොච්චර ශෝකද මම හැමතිස්සෙම පිංගුතුනි ආර්ය මෛත්‍රී කර්මස්ථානේ වඩන්නේ මට අනුරූප කරගෙන මොකද මට තථාගතයන් වහන්සේට අනුරූප කරගෙන සාරිපුත්‍රයන් වහන්සේට අනුරූප කරගෙන ආර්ය මෛත්‍රී වඩන්න බෑ ඒ තරම් මම දක්ෂ නැහැ මම වඩන්නේ මට අනුරූප කරගෙන අනේ මම විදින යම් සැපයක් තියෙනවා නම් මේ ලෝක සත්‍යයත් මේ සැපේ විදිනවා නම් කොච්චර හොඳයිද කියලා හිතාගන්න ඒක නිසා තමයි පින්විතනි කොහොම කළත් කොහේ දේශනාවකට ආරාධනා කරත් ඒවල ඒ ආකාරයෙන් ඒව සංවිධානය වෙනවන ඒකට ගිහිල්ලා ඒක කරලා ඉන්නේ. ඊය රාත්‍රියේ රුවන් වෙනසයි දේශනා වෙනකොට දෙකම මාසිකයෙන් දීලා අපි මෙහෙට එනකොට උදේ 8යි. නියරේ දවසම නිදි නැතුව මේ ඉන්නේ. දවල්ට ඉතින් නිදා ගන්න බෑනේ මේ මහා ග්‍රීස්නේ කොහෙද නිදා ගන්න. රට වෙන්න බෑනේ. මේක ප්‍රශ්නයක් නෑ නේද? මොකද මං විඳිනා වූ මේ ප්‍රීතිය ඔබත් විඳිනවද? මම සාස්ත්‍රුන් වහන්සේ ඊට වෙච්ච විදිහට සාස්ත්‍රුන් වහන්සේ ඔබට ඊට වෙනවා. කොච්චර ශාන්තයිද කොච්චර ප්‍රණීතයි. ඒ ශාන්ත ප්‍රණීත ස්වභාවය ගන්න සාස්ත්‍රුන් වහන්සේගේ. සමහර වෙලාවට මම අපේ ස්වාමීන් වහන්සේලාත් ඒක කියනවා. මට්ට කුණ්ඩලී මොන තරම් පිංකාරයෙන්ද කියලා. දිව්‍ය ලෝක යන්නේ බුදුහාමුදුරුවෝ එතනට වැඩි. අපි මේ නිවන් දකින්න පොරකකා ඉන්නවා. අපිට උන්වහන්සේ දෙන්නේ. මේ ඇති වැඩකට මේ දිව්‍ය ලෝකෙට පන්න ගන්න. මෙතන නිවන් දකින්න පොරකකා ඉන්න අපි ගාවට ඉන්න උන්වහන්සේ මේ උන්වහන්සේ වැඩ හිටියන. උන්වහන්සේ ඉන්දියෙන් බලලා කියනවනේ. මේ ඔය අපි විවිධාකාර වේ තියෙන පොත ධම්මපදක්ක කතා ආදී වශයෙන් තියෙන අටුවායම කියවද්දී යන සමහර ස්වාමීන් වහන්සේලා යමක් හිතනකොට ආලෝක ධාරාවක් කියවන විදිහට කතා කරනවාද කියන අන්න හරි ඔන්න ඔය හිතන්න ඔන්න ඔය විදිහට මෙන්න මෙහෙම හිතන්න අන්න ඒක ප්‍රහාරය. ඉතින් අර ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඒ විදිහට හිතලා ඒ මොහොතේම අධිහත්යටපත් වෙනවා. අපිට ඉතින් තියෙන වත්ත වත්තට දීලා ඇසට දත නියම නියම ඉන්න. ඇයි ඒ කාලේ බුදුහාඳුර ඉන්න කාලේ මොනව කරන්නේද? වාස්ත බද්දට දීලා තියෙන්නේ දැන්. දැන් එයාට දත නියුණා. කමක් නැහැ පිටින් ආයි නම් ඔය ගොන් වැඩේ කරගන්න ඕනේ නැහැ. මේ අද්දමින් මේක කෙලවර කළා දාගන්න. මහා ශක්තියකින් මේක උත්සාහ කටයුතු කරන්න. ඔබට පුළුවන්. ඔබට ඒ කාන්තෙම පුළුවන් මේක කරගන්න. මහා ශක්තියකින් කටයුතු කරන්න හැම කෙනාම. ඔබ ඔබ වේරගන්න. මම මෙතන ඊව දැන් කියන්නේ සතර අපාය ගැන කතා කරන්නේ. ඇයි? මෙතන තියෙන ගැඹුරු දහම. හෙට වගේ තියෙන ඒවාදී පොඩ්ඩක් හතරක් ආයෙත් කතා කරන්න වෙනවා. ඒ මැරිලා යන තැන තෙන්න ගන්න එපා. මේක නිසා. ඉතින් මේවා ටිකක් ගැඹුරු දේශනා පිළිතුරු ඒක නිසා මේවා හොඳට ශ්‍රවණය කරලා නැවත නැවත ශ්‍රවණය කරා. ශ්‍රවණය කරලා කොහොම හරි මෙතනින් මිදෙන්න උත්සාහ කරා. හොඳයි. <clears throat> එහෙමනම් දේශනාවක් තියෙනවා අම්බලන්ගොඩ පින්න දුවේ තුනටනේ අම්බලන්ගොඩ පින්න දුවේ තුනට තියෙනවා දේශනාවක් අම්බලන්ගොඩ පැත්තේ දන්න දන්න අය ඉන්නවනේ එයාට කියලා එයාව සම්බන්ධ කරවන්න එයාගේ පින්වතුනි මහා වෙහසක් දන්නලා දැන් දැන් මේ දේශනා සංවිධානය කරන තිරිස් මහා වෙහසක් දන්නලා මහා ධනයක් ලෑ මේ අප කැප කරලා හරි සද්ධාවෙන් මේ කටයුතු කරනවා බින්දන මොකද එහෙම කරන්න හේතුව තමයි තමන් අර පීඩාවෙන් ගැලවෙන බව තමන්ට දැනෙන නිසා. ඉතින් හරි සතුටුයි ඒකට. මොකද හැම කෙනාම මේ ධර්ම අවබෝධ කරගෙන මෙතනින් ගැලවි ගැලවි යනවා. ඒක නිසා ඒ අය තමන්ගේ ධනය, තමන්ගේ ශ්‍රමය, ඒ සීල දේවල් කැප කරලා අනිත් අයටත් මේ අවස්ථාව උදා කරලා දෙන්න හදනවා. අම්බලංගොඩ ටවුමේ සිට වෑන් දෙකකින් ප්‍රවාහන පහසුකම් සැපේ. කවුරු හරි බස් වල යන කවුරු හරි ඉන්නවනම් අම්බලංගොඩ ටවුමේ ඉඳලා වාහන දෙකකින් ඒ ප්‍රවාහන පහසුකම් සපයනවා. 200ක් පමණ පිරිසකට රාත්‍රී නැවතීමේ පහසුකම් සලසා ඇත. මොකද මම හිතන්නේ හෝටල් එකක අයිතිකාර මහත්මෙක් සම්බන්ධ වෙලා ඉන්නවා ඇති එතන. ඒ ඒ හෝටල් එක සම්පූර්ණයෙන්ම එදා දවසට වැකේට් කරලා ඒක මේ පින්වත් පිරිස උදෙසා කැප කරලා තියෙනවලු එදා රාත්‍රියේද ඈත දුර පැහැදිලි වෙන අයට නැවතිලා බහුදා උදේට යන්නේ. රාත්‍රී බද්දන්සලක් සහ දහවල් තේපෙන් දන්සලක් පැවැත්වේ. එතකොට මේ මේ සියලු දේවල් ඒ විදිහට කටයුතු කරන හෙට මේ දේශනාව තියෙනවා කියන්නේ ඔබ දේශනාවක් සූදානම් කරන්නේ පුළුවන් උපරිමයෙන් පිරිස් එක්ක එකතු වෙලා. දැන් මම ඔබට අවස්ථාවක් ඔබ මම අපේ ස්වාමින් වහන්සේලා සතිය පැහැදී ඉන්නවනේ ඔබට දේශනා කරන්න. ඔබට තියෙන්නේ සිය දෙනෙකුටවත් අඩුම තරමේ ගෙදරට ආරාධනා කළා. ආරාධනා කළා. අපේ ස්වාමින් වහන්සේ නමකට ආරාධනා කළා. වාහනයක් විතරක් එවන්නේ ඒ ඇති. උන්වහන්සේලා උන්වහන්සේගේ වටිනා මේ මග වඩන කාලේ ඔබ වෙනුවෙන් කැප කරන්න සූදානම් ඉන්නවා. මාසෙකට දවස් දෙකක්. එක ස්වාමීන් වහන්සේ නමක් එළියට යන කැමැත්තෙන් ඉන්නේ. එළියට වළිලා ඔබට දාන සාකච්ඡා කරනවා. ඔබ ඕනේ වෙලාවක මේ ස්ථානෙට එන්න. මේ ස්ථානද ඔබ සමහර දවස්වල දැකලා ඇති බින්දුනේ මෙතන සීල භාවනා වැඩසටහන තියෙන වෙලාවේ අර කුස්සියෙත් බල කියන. මම දැකලා තියෙන සමහර දවස්වල. මෙතන සීල භාවනා වැඩසටහන තියෙනවා. දාන දෙන්න දාන දෙන්න ආපු අයට විශේෂ දේශනාවක් කරනවා අර කුස්සිය ඇතුලේ. ඉතින් ඒකයි කියන්නේ මේ දහම ගන්න එච්චරයි. දන් කුඩ ටික අරන් එන්න කිසි ගැටලුවක් නැහැ. දහම ගන්න. මොකද දන් දීලා සතර පායෙන් නිදහස් වෙන්න බෑ. දන් දීලා උපනිශ්‍රේ ගන්න විතරයි පුළුවන්. ඒක නිසා දානේ දෙන්න බණ ටික අහන්න. ඔබ නොදන්න දහම් කාරණා අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්න. ඒකයි අපි අතර තියෙන සම්බන්ධය. ඒ සම්බන්ධය ශක්තිමත් තියාගන්න. නිතර නිතර මේ ස්ථානයේ තෙන්න මේක ඔබට මේ හැදුවේ. මේ අපිට ඉන්න හදපු එකක්. අපිට ඔය දින ඔය මොකක් හරියට අපි ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අහලා බලන්න මේවා හදන ඉංජිනේරු මහත්තුරුගෙන් අපේ ස්වාමීන් වහන්සේලා කියලා තියෙන මේ ඔබගේ টয়ලට් ටික හදන්න කියන සංඝාවාස හදන එක නතර කළා. හවුද නැද්ද? මේන්න අපේ ස්වාමීන් වහන්සේලාගේ හැටි. සංඝාවාසේ තෙමිනව මහ වැස්සට. ඊනවද කොට්ටමෙට ටික අවුවේ දානවා පහවදා උදේට. වහලෙන් නෙමෙයි මේ මේ පැත්තට එන හිරිකින්න වලින්. ඒක හදන්න ඉංජිනේරු මහත්තුරුගේ අදාළ පිරිස සැකසෙනකොට අපේ ස්වාමීන් වහන්සේලා ඉල්ලීමක් තිබුණා. මෙතනට එනවා දැන් 10 ගාණක් පිරිස. ඒක නිසා ඒ අයට තියෙන টয়ලට් තුනයි. ඒක නිසා টয়ලට් සංකීර්ණය හදලා ඉන්නේ කියලා. ඒකයි පිටින් ගිහි පැවිදි සම්බන්ධ කියන්නේ අපිට ඔබ ගොඩක් වටිනවා. මොකද ඔබත් නිවන් දකින්න මෙතනට ආපු අය නිසා. මුදලාලිලා නෙමෙයි වටින්නේ පිටින් නිවන් දකින්න ආපු ඔබ වටින්නේ. ඔබ මුදලාලි කෙනෙකුණත් කවුරුණත් නිවන් දකින්න අපෝපමයි වටින්නේ. ඒක නිසා පුළුවන් තරමක් මේක අරගෙන පුළුවන් තරමින් මෙතනින් ගැලවෙන්න උත්සාහ කරන්න. එච්චරයි. ඕක තමයි සාසනික ප්‍රබෝධය. අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වෙන්නේ ඔන්න ඔහොමයි පිළිදෙන මේක වෙනවමයි. ඔබගේ දරුවව පුළුවන් නම් තව පොඩ්ඩක් දහමට යොමු කරන්න. ඒ අහිංසකයා පව්. මං අහගෙන අපේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා. දරුවා මැරිලා හරහෙක් වෙන්න නම් යන්නේ. ওই යන ගම මස් කඩේකට තල්ලු කළා නම් ඉවරයි. දරුවා මැරිලා හරහෙක් වෙන්න නම් යන්නේ. යන ගමම මස් කඩේකට තල්ලු කරා නම් ඉවරයි. Taman කැමතිද Tamanගේ අහිංසක දරුවා හරහෙක් වෙනවට? පොඩ්ඩක් ඒවා හිතලා බලන්න. ඒක උඩ පැන පැන හිටියත් ඒකට යථාර්ථයට මූණ දෙන්න වෙන වෙලාව වෙනකොට මහා අපරාධයක් වෙන්නේ. ඒවත් පොඩ්ඩක් හිතලා කටයුතු කරන්න. දහමට යොමු කරගන්න. තමන්ගේ දරුවම තමනුත් මේ වැඩේ කරගෙන එහෙනම් ඒ විදිහට කටයුතු කරගන්න ඊළඟ සතියේ මෙහෙම මේ දේශනාව තියෙන්නේ ඇල්ලේ. රිදී බැදී ඇල්ල අනුරාධපුර යන පාරේ රිදී බැදී ඇල්ල කියන මේ පන්සලේ දේශනාව තියෙන්නේ 31 වෙනිදා පොයේ දවසේ එදාටත් කරන්න වෙන්නේ මොකද හේතුව අපි පොරොන්දුවක් දීලා තියෙනවා තථාගතයන් වහන්සේට මේ සම්බුද්ධ ශාසනයට කැලලක් වෙන්න අපි ඉඳ තියන්නේ නැහැ කියලා. ඒක නිසා පොයේ දවසට මේ ස්ථානයේ අපි කිසිම වැඩක් කරන්නේ නැහැ. හේතුව ගමයි පන්සලයි මක් වෙනවද? වෙන් වෙනවා. අපි එහෙම කළොත් එහෙම ඔබ ඔබගේ ගමේ පන්සල දාලා මේ ස්ථානෙට එනවා සිල් සමාදන් වීම කටයුතු සඳහා. ඒකට අපි කැමති නැහැ. ඔබ ඔබගේ ගමේ පන්සලේ සිල් ගන්න ඒක නිසා. 30 වෙනිදා හවස පහට 30 වෙනිදා හවස පහට ඇහැලියගොඩ දේශනාවක් තියෙනවා. ඇහැලියගොඩ තොරණකඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දේශනාවක් තියෙනවා 30 වෙනිදා. ඒකට සම්බන්ධ වෙන ඒකෙත් අපිට ගැඹුරු දහම් කාරණාවක් කතා කරන්න පුළුවන්. මොකද මේකට සම්බන්ධ වෙන පිරිස් ගොඩකට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් මොකද මහල් කුදුරක් නැති නිසා. මෙතන ඉඳලා මම හිතන කිලෝමීටර් 20ක් 25ක් විතර තියෙන වෙන වෙන පාරවලින් ඊට ළඟ ඇති. ඇහැරීගොඩ තොරණගල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ. ඉතින් මේ පුළුවන් පුළුවන් විදිහට තිබෙන්නේ ඒවට සම්බන්ධ වෙලා කටයුතු කරන්න. ඒ වගේම මේ සීල භාවනා වැඩසටහන් කියනවා හරි සාර්ථක විදිහට ඒව කෙරෙනවා පින්විතනි ඒවට සම්බන්ධ වෙන්න ඇවිදින්න ඔබ වෙනුවෙන් මේ ඔක්කොම කරන්නේ ඒවට සම්බන්ධ වෙන්න ඇවිදින්න තෙනසුරාදා ඉරිදා උදේ 7 ඉඳලා හවස 5 වෙනකම් බොහෝම මම දැකලා තියෙනවා අපේ ස්වාමින් වහන්සේලා ඒවට අදාළව ඒ තියෙන ත්‍රිපිටකයේ කෑලි ඒවා අරගෙන ඊළඟට ඔය වීඩියෝස් ඒවත් අරගෙන ලොකු වැඩ පිළිවෙලක් සකස් කරන ඔබ වෙනින් ඔබට මේ ධර්ම අවබෝධ කරලා දෙන්න. මම හරිම ආඩම්බරයි මේ වගේ ස්වාමින් වහන්සේලා පිරිසක් එක්ක ජීවත් වෙන්න ලැබිච්ච එක. ඒ තරම් මහා ශ්‍රේෂ්ඨයි පින්වදනි. ඔබට මේ යහපත උදා කරන්න සුදුම කැපකිරීමක් කැප කරනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේක කරගමු. එතකොට පොයේ දවසේ ධර්ම දේශනාව තියෙන්නේ වහරක ආර්ය චින්තාසනේ එකේ ඉඳලා තුනම ආර වෙනකම්. මේකට සම්බන්ධ වෙන්න පුළුවන් අය ඒකට සම්බන්ධ වෙන්න. කොහෙන් කොහෙන් හරි පුළුවන් තරමක් බණ අහන්න. එච්චර තමයි කරන්නේ. අර මුලින්ම දීපු අවවාද ටිකත් හොඳට ඔළුවේ තියාගන්න. අමතක කරන්න එපා. ජනාධිපති පිස්සු ඉන්නවා. දොස්තර පිස්සු ඉන්නවා. ඒ ආදි වශයෙන් එක එක ආකාරයේ පිස්සු ඇදිච්චා ඉන්න පුළුවන්. ඒ හැම දොස්තර පිස්සෙක්ගෙන් බේත් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? මම කියන්න දෙයක් නැහැ. ඇත්ත දොස්තර කෙනෙක්ගෙන් බේත් ගත්තොත් සුව වෙන්න පුළුවන් නමුත් දොස්තර පිස්සු හැදිච්ච කෙනෙක්ගෙන් බේත් ගත්තොත් වෙනසෙන්නයි වෙන්නේ. ඒක නිසා ඒවත් පොඩ්ඩක් කල්පනානේ කටයුතු කරන්න. හොඳයි පින්විතනි එහෙනම් අපි සියලු දෙනාම එකතු වෙලා මොහොතක් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ සජ්ජායනා කරමු. දේශනාව අවසන් කරමු. මං ගිය සතියේ කිව්වා වගේ මේ ස්ථානයේදී අපිට අපේ ස්ථානයක් නිසා අපිට හරිම දේ කරන්න පුළුවන්. මම ඔබට කිව්වා මේ ස්ථානයේදී අර මුදල් වශයෙන් දේවල් මෙතන පූජා කරන වැඩ පිළිවෙල කරන්නේ නැතුව මම හිතන්නේ මේ අටපිරිකර විනයානුකූල අටපිරිකර සකස් කරලා තියෙනවා නියම විනයානුකූල අටපිරිකර අර ඔබ එහෙම දෙයක් කරන්න සූදානම් ඉන්නවා නම් ඒ අටපිරිකරක් අරගෙන ඔබට කැමති ගානක් ඔතන මොන හරි කීයද ඇති ඒවයි කවුරුත් නැහැ ආ මේ දෙන්න ආ මෙන්න කියලා එහෙම ගන්න හෙට්ටියක් කියලා දේ හෙට්ටියට දාලා ඉවරලා අරගෙන කැප කරගෙන පූජා කරන්න. නැත්නම් මේ මිදුලක් අතු ගාලා හරි කමන්නේ කැප කරගන්න අපි දෙක කරා. කැප කරගෙන පූජා කරා. මොකද සල්ලි වලට විතරක් නෙමෙයි ශ්‍රමයටත් ලොකු තැනක් තියෙනවා. ඔබට පුළුවන් අර මිදුලක් අතු ගාලා ඉවර වෙලා ඒ අටසිරි කරක් කැප කරගන්න. එහෙම කරලා පූජා කරන්න. එහෙම වැඩ පිළිවෙලක් සකස් කරලා තියෙනවා. එතකොට ඉතින් ඒක බොහොම සාර්ථකව යයි. ඒ වගේම මේ හෙළබුදු පියුම සංග්‍රහ තියෙනවා. පෙරමුදු පියව සංග්‍රහයම තියෙනවා අවශ්‍ය අයට. ඒකේ ගානක් ගහලා තියෙනවා. ඒ ගාන දාලි වෙන්න අරගෙන යනවා. එකක්වත් මේ මේ මේ අර මෙන්න දෙන්න සල්ලි මෙන්න බඩු එහෙම ඒවා මෙතන නෑ පින්වදින ඒක පෙට්ටි තියලා තියෙනවා කැමති විදියක දාගන්න ඔබ රුපියල් 10ක් දාලා එකක් අරන් ගියොත් ඉතුරු 15 පුණ්‍ය වාරයෙන් දාලා ඒ අයට ඒව ඒවා පියවන කොහොම හරි කමන්නේ ඔබ ওই පොතක් අරගෙන ගිහිල්ලා කියෝලා ඒ ගන්න තියෙන යමක් තියෙනවා නම් හරයක් තියෙනවා නම් ඒ ටික ගන්න හේනේ තවත් හත් ක්‍රියාවක් සිද්ධ කරලා තියෙනවා. මම ඔබට කිව්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා තමන්ගේ ගෙවල් වල, තමන්ගේ ෂොප් එකේ, තමන්ගේ වාහනේ ආදී වශයෙන් ගහන්න කියලා. මේ විශේෂ ස්ටිකර් එකක් print කරලා තියෙනවා. අපේ පින්වත් පිරිසක් මම දැන් මේක ස්ටිකර් එකක් රුපියල් 150ක් විතර වෙනවා. ඒක නිසා අර ෂොප් එකක් තියන අය ඒ වගේම දැන් මේ වගේ එකක් මම හිතන්නේ ත්‍රිවිල් එකේම ගහන්න බැරි වෙන්නේ නේද? දැන් මේක දැක්කට පස්සේ දැන් ඔබට හිතෙනවනේ මේක මොන වගේ තැනකටද සුදුසු කියලා. ඉතින් එහෙම අවශ්‍යයි මේකෙන් එකක් ඒ තියෙන තැනකින් බල එහෙම නේද? අරගෙන යන්න එහෙම නේද? අරගෙන යන්න වැඩ පිළිවෙලක් කරන්න. ඔබට තමයි ගහලා තියෙන්නේ අර සුදුසු තැනක් තමන්ගේ හිතට ආවනම් විතරක් අරගෙන මොකද ටිකක් ගණන් වැඩි මං හිතන්නේ මේවා තමයි නිවිදේ දායකද තමන් ඉතින් හරි හම්බකට ගත්ත ධනෙ කොටස මේ සුළු කොටසක් වැය කළයි කියන්නකො නමුත් මේක ඔබගේ ෂොප් එකේ ගහගත්තාම ඔබගේ කඩේ ඔය කඩේට එන හැම කෙනාම මොකද කරන්නේ මේක කියවනවානේ ඒ කියවන වාරයක් වාරයක් ගන්න මහා ශක්තියක් මේ විශ්වෙ නිදාස් වෙනවා නේද හරි වැදගත්. ඔබට කරන්න පුළුවන් හැකි හැම ආයුරින්ම පින්විතනේ මේ ධර්ම ප්‍රචාරය කරන්න. මේ සුදු කිරණ ශක්තිය මේ විශ්වයට නගන්න. කැමතියට පුළුවන් අරගෙන යන්න. එහෙම නේද? කොහේරි දැනක තියලා තියන්න එතකොට හරි. හොඳයි. එහෙනම් පින්විතනේ අපි සියලුම දෙනා එකතු වෙලා ආර්යමෛත්‍රී කර්මස්ථානයේ සංජානන කරමු. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංඛාර විඥාන ඇසුරෙන් විග්‍රහ කරගන්න. ඇයි කාම ලෝක අනාත්? ඒ උදෙසායන රූප වේදනා සංඥා සංඛාර විඥාන වල තියෙන තෙලීමේ ඉන්නනේ. තෙලිලෙලේ ඉන්න හැරෙන්න කවදාකවත් ඉන්නතනි. ඔය තෙලීමේ නිදාසෙන් ලබන සතුට ලබන්න පුළුවන්ද කාම ලෝකේ? නෑ. මොකද ඒ තෙලීමේ තෙලීමේ තෙලීමට තෙලීමේ තෙලීමට යන එක විතරයි නේද වෙන්නේ. ඇයි ඉතින් ඔය ගෙරිකුන්ට පණ තියනවා කියලා හිතාගෙන ඒක හදන්න යන ගමන ගමන ගානේ ඉතින් මෙතන මොකද වෙන්නේ? ඔය පිළිමෙන් නිදාස වෙන්නේ එහෙනම් කාම ලෝක පිළිනවන්නේ රූප ලෝක රූප ලෝකත් ඔය පිළිමමයි නේද අරූප ලෝක මන නිසා හරි පිළිනව නේද ආයිසන එහෙනම් සියලු ලෝක පිළිනවන්නේ එහෙනම් අනාතයි නේද පිළිලොයි කොයි ලෝකෙට ගියා කොයි ලෝකෙට ගියා මේ අදෝම මෙච්චර කල් ගත කළා වගේ මා තුච්ච නිඳිත ජීවිතයක් නේද ගත කරන්නේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනාට මගේ වැඩින්නේ උන් ලෝක නිසා න්‍යාය ධර්මයේ වැටිච්ච ගමන් පිළිගෙන කාම ලෝක අනාතය කියනකොට ඕන්න පරතේ වැටෙනවා. හොඳට වැටිලා යනවා පරතේ. නැත්තම් කාම ලෝක අනාතය කියලා කොච්චර කටපාඩම් කළත් ඕක වැටෙන්නේ නැහැ. හොඳයි. පුළුවන් තරමින් පිටුතුනි අපි ආර්ය මෛත්‍රී කරුණාස්ථානයේ නිරන්තරයෙන් වඩමු. ඒක මහා ශක්තියක්. ඔබට තේරෙනවා ඉතින් පිටුතුනි මේ ධහම නැගිනවා. තව තවත් ධහම නැගිනවා. ලිහිල් වෙවි ලිහිල් වෙවි ධහම නැගින කියනවා ඔබටත් ගොඩාක් ධහම අවබෝධ වෙනවා ඉස්සරට වඩා ඔබට තේරෙන විදිහේ ධහම අවබෝධ වෙන ප්‍රමාණය වැඩි ඒ වගේම දිනුතින් නගරයක් නගරයක් පාසා බොහෝ පිරිස් ධහමට නැඹුරු වෙවි මේ නිවන් මඟ පසක් කරගන්න යනවා ඒ ඔක්කොම ඔබ නිසා ඔබ වඩන ආර්ය මෛත්‍රිය නිසා ඔබ වඩන මේ සුදු කිරණ ශක්තිය නිසා ඉතින් ඒ ශක්තිය මේ විදිහටම නගන් ඒ නගල එහෙම කරුණු කටයුතු කරගන්න ඒ වගේම අර විශේෂ දැනුම් දීමක් කරන්න තියෙනවා පිළිතුරු මේ මාසේ 25 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දේශනාවක් තියෙනවා ඒකට ආරාධිතයන්ට විතරයි සම්බන්ධ වෙන්න පුළුවන් ඒකෙදි අහිතක් හිතන්න එපා පිළිතුරු මොකද ඒකේ දේශනාවක් සංවිධානය කරනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒ දේශනාවක් මොකද ඒවට මහා වියදමක් දරලා ඉතින් ඒකට අපිට මේ අපිත් එක්ක සහසම්බන්ධ වෙලා කටයුතු කරන මේ නිවන් මඟ සසක් කරගන්න මහා ශක්තියකින් කටයුතු කරන මේ මහත්තුරු මහත්මිවරු ඒ ඔක්කොම මේ දෙරියන් මේ සිළු දෙනා සම්බන්ධ වෙලා ඒ කටයුතු කරන්නේ ඉතින් අර ඒ ස්ථානයට ඔබට සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා අයිතක් හිතා ගන්න එපා මේ බණම තමයි කියන්නේ ඒක නිසාද මොකද අපේ මහත්තුරුන්ට කතා කර කර සමාන වෙලාවට අහනවා අපිටත් යන්න බැරිද අපිටත් යන්න බැරිද කියන. ඔබව ගෙනියන්න පුළුවන් නම් හැම කෙනාම ගෙනියන්න පුළුවන් නම් ලෝකෙම ගෙනන්න බල කියන්න පුළුවන් නම් ප්‍රශ්නේ තියෙන්නේ මේ ස්ථානවල සීට් ගන්නට විතරයි ඇතුළට ගන්නෙ. මේක නිසා මම හිතන්නේ ඒක ආරාධිතයන්ට සහ මේකදී අර මේ වගේ පුංචි පන්සලකට ඇවිදින්න බණ අහන්න තරම් නිහතමානී නැති පිරිසුත් ඉන්නවනේ ඔක්කොම නෙමෙයි. දැන් ඔබ දන්නේ නැති වුණාට පින්වතුනි මේ ඉස්ලාම වලට මේ දැන් මේ වෙලාවේ බණහන අය ඔබ ඇහුවොත් එහෙම සමහර අය මෙතන ඉන්නවා පින්වතුනි මම ඔබට කියන්නේ ලංකාවේ පස්වෙනි හයවෙනි පුරවැසියන් පවා මෙතන ඉඳගෙන බණ අහනවා. ඒ තරම් නිහතමානී පින්වතුනි මේ පින්වත් පිරිස. ඔබ දන්නේ නැති වුණාට ඔබ අතරින් ඉඳගෙන බණ අහනවා. ඒ જાතියයි ලංකාවට ඉන්නේ එක්කෙනයි. එහෙම එනවා බලහන් නැවිදින්න මේ මේ ස්ථාන වලට ඇවිදලා ඉඳගෙන බණ ටික අහලා යනවා. හැමතිවරු ඇවිදලා ඉඳගෙන බණ ටික අහලා යනවා. ඔය අලන් මැදිනී ආරාමෙදි මං හිතන හැමතිවරු 3 4 දෙනෙක් ඇවිදලා බණ අහලා ගියා. එහෙම කරනවා. ඉතින් අර අර ස්ථානයට ගෙන්නන්න උත්සාහ කරන්නේ මං හිතන්නේ මේ මහත්තුරු සහ ඒ නෝනවරු උත්සාහ කරන්නේ අර මේ වගේ ස්ථානයකට ඇවිල්ලා බණ අහන්න තරම් තාම නියතමානී ගතියක් එහෙම නැති කිරිස් ඉතින් ඉන්නවනේ ඉතින් අර මගේ தත්තෙට ගැළපෙනවා මදි වගේ ඕවගේ තැනකට ගිහිල්ලා බලහන් එක කියලා හිත. නමුත් ඒ අයත් කිමතනි මේ රටේ සංවර්ධනය උදෙසා මහත් වූ දායකත්වයක් දක්වන කිරිස්. ඒක නිසා මම හිතන්නේ ඒ අයට ඒ ආරාධනා පත්‍ර යවලා තියෙන්නේ. ඉතින් ඔබට ඒ අවස්ථාව නැති වුණා කියලා හිතන්න එපා. මේ දේශනාවලම තමයි එතනත් කෙරෙන්නේ. නැත්නම් මේ මම අහගෙන අපේ මාතෘ නිරන්තරයෙන් කවල් ඇවිල්ලා අපිටත් යන්න බැරිද කියලා අහනවා. ඔබ ඒක ලොකු සත්කාරයක් කරන්නේ ඒ අයට ඒ අවස්ථාව ලැබලා දී. හොඳයි. එහෙනම් පිටුතුනි සන්දර්ම දේශනාව අවසන් කරන්නට ඔබ මේ ලබාගත් මේ ඔබ කරගත් මේ මහා පුණ්‍ය ශක්තිය වීදුල පතරුල හැරලා මේක ලබා ගන්න බැරි වෙච්ච මේ අවස්ථාව Tamanට නැති වෙච්ච අද අභව්‍ය තැන්වල ඉඳගෙන සුසුම් වෙන දුක් වෙන පිංගුතුනි ඔන්න ඔය පිංවත් පිරිසට මේ පුණ්‍ය ශක්තිය විදුල පතුරවල හැරලා එතනින් එයාව නිදහස් කරගන්න වැඩ පිළිවෙල කරගමු. ඒ වගේම අමතක කරන්න එපා ත්‍රිවිධ හමුදාවේ පිරිස අපි වෙනුවෙන් කරපු සේවය. ඒ අයට මේ පුණ්‍ය ශක්තිය විහිදුවන්න ඕනේ පතුරවන්න ඕනේ. එයාව මෙතනින් ගලව ගන්න ඕනේ. මේ සීල දෙනාව සිහිපත් කරගෙන අපි පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරමු. සීල දෙනා එකට සූදානම් වෙමු. හොඳයි මෙතුණිය නම් පළමු කොටම සිහිපත් කරගන්න <clears throat> තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාන්නේ මේ ශ්‍රී සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම වික්ෂ වික්ෂණී උපාසක උපාසිකාගෙන සීවරන් පිරිස ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අප්‍රේත ධෛර්යයෙන් යුක්තව අරිහත් ඵලයේ සාක්ෂාත් කර ගැනීම සඳහා මහත් වූ ප්‍රතිපදේ කටයුතු කරන්නා වූ උත්තරීතර වික්ෂ වික්ෂණී උපාසක උපාසිකාගෙන සීවරන් පිරිස ඒ වගේම මෙන්න මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය උදෙසා උසා මහත් වූ ප්‍රතිපදේ කටයුතු කරන්නා වූ ඒ උත්තරීතර මහා නායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රේ වැඩ වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝරත්නයන් සිහිපත් කරගෙන උදිනස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා අකුසල ගංගා ඒ උත්තරේ කෙරෙහි බිහිඳුලපත් කරන්නේ මේ දී පැතිරි ක්‍රියාවනේ තමයන්ට දෙන්නේ දෙනවා යම් ගහ පුලපතර දෝ සාධකාර කරන යක්ෂ පිටික සාධකාර කර කුම්බානාදී දෙක දෝ සාධකාර තියෙනවනම් ඇස්වාකට බාහවව දෝසක සංකා දෝ සාධකාර තියෙනවා ශරීරයේ සන්තදාත දෝ සිවි මෙතක මියාව රෝගාපද දෝ සාධකාර තියෙනවනම් ඒ සිවි දෝ සාධකාර එක සාධු දීපුත වේවා මේ ශ්‍රී සම්පූර්ණ සාතනෙ තුලදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කියලා කරා ඒ වගේම මේකදී මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරන දාන්නේ ශ්‍රී ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්කරගෙන ඉඳලා එදා මහතුලියාවෙන් විරාජ ත්‍රිපිටකයේ ග්‍රන්ථ අවුල කළ තමන් ඒ පණ පුතාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවද අද අපි අතර ත්‍රිපිටකයේ පත් වෙනකම් ඒ උදෙසා අපේ ප්‍රලාපනිත කලාව මේ උත්තරීතර පිළිදෙදී පත් කරගෙන ඔබින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා අත්ල ගංගාය කෙරෙහි මිහිඳු ලබතරණේ පින් වීදී පැතිරියාමි එයාට යම්කිසි අභාවින් තණින් ඉන්නවනම් ඒ අස විදේවා දස අකුසලේ විදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන කරුණසු හේතු කිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ මේකෙන් මොහොතකට සිහිපත් කරගන්න ඔබගේ ආරාධනා පිළිගැනීමේ තනිට ආභාවෝ සියලු දිව්‍ය බ්‍රහ්මාදී තමන්ගේ ඉෂ්ඨකාමී දිව්‍ය දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ පිරිසම්සේකර ප්‍රජාපති ආදී ඒ සියලු දේව සමයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ දින රැස් කරගත්තා වූ සිනෝ පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙහි දීතලපත් ලග්නීතුන්ගේ දීපැතිරියාමෙන් ඒ වගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිළිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දසකුසලේ නිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතව වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා ඒ වගේ පිළිවෙල මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම් මාත්‍රක සම්බන්ධ තුනාව සීල ඥාන මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා දුවලා දුරු වෙලේ ඥාති මිත්‍රාදී ඒ වගේ තමන්ගේ සේවක සේවිකාවන් ස්වාමීන් දරුවන් ස්වාමීන් යන මේ වගේ පිළිවෙල මේ රටේ මහා ධර්ම විද්‍යාව පැතිච්ච කාලෙක මේ පරිලෝකියාව මේ ත්‍රිවිධ හමුදාවේ පිරිසක් පොලිසිය පිරිසක් සාමාන්‍ය විසියන් සහ සතුරු විසින් ආවව පිරිසක් ඒ වගේම මේ අතලේ විතරක් නෙමෙයි මේකට අනන්ත කල්පයන් ගෙන තමන්ට අම වෙච්ච තාත්ත වෙච්ච ගුරු ඥාති මිත්‍රයන් වෙච්ච ඒ සිල් දෙනාව සිහිපත් කරන ඔබ දිනස් කරගත්තා වූ සිංහ පුණ්‍ය ගංගා මුදල ගංගා ඒ අගරේ මිහිදුල පතුලර නීති මිහිදී ප්‍රතික්‍රියාවේ ඒ අකමැති අභවිතානි හිනවන මේකත් මේ දේවාදස මුදලේ මෙදෙත්වා දස මුදලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිපහල් පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා ඒ වගේම මේ විදිහට මොහොතක සිහිපත් කරගන්න මේක කලබලුවක් ඇතුළේ තමන් ඉති අවනසා දහම් දෙලක් කළා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුලා මැරලා ගිහින් අද ඕක විනාශ කරනවා කියලා හිතාගෙන මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ පැමිණලා නෙල්ලා තමන්ගේ ගෞරව ජීවිතයට බාධා කරනවා නම් ආධ්‍යාත්මික ජීවිතයට බාධා කරනවා නම් බණ භාවනාවක් කරගන්න වැඩ පිළිවෙල සකස් කරලා දෙන්නේ නැත්නම් ඒවට බාධා කරනවා නම් අන්නේ සුදු දිනාවත් සිහිපත් කරගෙන ඔබ සින්නස් කරගත්තා වූ සීම පුණ්‍ය ගංගා කුල ගංගා එය කෙරේ තීදුල පතුලන්නේ පිම්මේදී පැතිරියාමේ ඒ හැටි අභවිස්ථානෙන් අතුමිනේ වාදස කුසලේ මිදෙත් වාදස කුසලේ වඩත් වාදස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් තුකිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේ මෙහෙමදෙන මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවිතුන් අතරේ නාමින විශේෂයෙන්ම අද මේ ශ්‍රී සත්‍යම් දේශනා පැවැත්වීම උදෙසා මහත් වූ අපගේ මෙලින් කටයුතු කළා වූ ධර්මයේ වෛආරාමයේ වික්ෂුන් වහන්සේලා පිළිසෙයි වගේම ඒ දායකකාර කාලේ වගේ මේ උදෙසා විශේෂයෙන් අප කැපලා කටයුතු කරනවා අපේ මහතු මේ සිදු දෙනාව සිහිපත් කරගන්න අපේ නෝනා මේ සිදු දෙනාව සිහිපත් කරගන්න ඒ වගේම මේ සාධන මේ ලෝකේ පුරා ප්‍රචාරයේ ඉදිරි උදෙසා මහතු වශයෙන් මේ කටයුතු කරනවා විවිධ ආකාරයෙන් රට රස්සාවල නෙදිලා තමන් මෙහි මේක මහනිහාරිය අප කරගත්තා වූ ධනෙ කොටසක් අප කළ කැප කළ කටයුතු කරනවා අපි ඒ වගේ මේ ශ්‍රී ලංකාද්වීපයේ විවිධ මහනිහාරිය අප කරගත්තා වූ ධනෙ කොටසක් අප කළ කැප කළ කටයුතු කරනවා අපි ශ්‍රමයෙන් අප කළ කැප කළ කටයුතු කරනවා අපි විශේෂ දෙනවා සිහිපත් කරගන්න ඒ වගේම තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැඩිහිටි ඥාතින් මිත්‍රාදීන් මේ වගේ මේ රට ආරක්ෂා කරන පිළිස රට පාලනය කරන පිළිස රට සංවර්ධනය කරන පිළිස මේ සියලු දෙනාවත් සිහිපත් කරගෙන උපතින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා අර්ථන ගංගා යයි කෙරේ දීදුර පතුලන මේ පින් දීදී පැතිරියාමි ඒ අධ්‍යාත්මික අභාවිතාලේ හිනවන ගෙයින් අසු මෙදේවා ඒ වගේම පිණුතේ යාට දෙලි වෙලි දෙන්නා වූ යක්ති ගහතුළු පතර දෝසාන්දේ කාර්තිනෝ මේ සියලු දෝසාන්දේ කරංග සාදුරී බුද වේවා යක්ත දෙලි සාද මලිගල කුම්බාලන බෙලි දෝසාන්දේ කාර්තිනෝ නම් ඇස්වාකට වාහුවා වූ දෝසක සංකා දෝසාන්දේ කාර්තිනෝ නම් ඒ සියලු දෝසාන්දේ වරක සාතු නිමුත වේවා ශරීරේ සත ධාතු නිමිත මියාව රෝගාබාධ දෝසාන්ද කාන්තිරණ මේ සිළු දෝසාන්ද කරංග සාතු නිමුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී අද රාම සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් පෝදා කරන්නේ ඒ වගේම හැමදෙන මොහොතකට සිහිපත් කරනවා මේ ස්ථාන විද සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ කලින් යම් කිසි ආහාරයක පානක සම්පතන නම් ඒ ආහාරයෙන් පරි ලැබුණා වූ ශරීර ශක්තිය විදිහට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවබෝධ කරගන්න ඇති එවනම් ඒ ආහාර පංචක කියලා දායක අතිවිද වැව උසකස් කියලා මේ සකස් කළ කුරු අපල බයන් කපල පාගල ආහාරයෙන් පස්සේ ඔබේ අතර පන්තර කම් මේ උසාවික වෙලා කටයුතු කළා වූ ඒ දිනාවා සිහිපත් කරගන්න ඒ වගේම තමයි මේ මේක මහදී හරියම් වර්ග ගන්නා වූ ධනෙ කොටසක් අප කළ කප කළ කටයුතු කළා වූ ඒ නිසා මේ කොටසක් අප කළ කප කළ කටයුතු කළා වූ ඒ නිසා ආශිර්වාද ශක්තියකින් හරි අප කළ ගැප කළ කටයුතු කළා වූ පිරිසක් ඉන්න නම් ඒ සිල් දෙනාව සිහිපත් කරගෙන ඔක්සින් රැස් කරගත්තා වූ සිල් පුණ්‍ය ගංගා කුදල ගංගා එයාගෙන හිඳුලපත් කරගෙන මේ මේ දීප ක්‍රියාවෙන් එයාට යම්දී අභාවිත ස්ථානයේ කිනෝණන් ඒ අසු මිදේවා දස කුසලේ මිදේත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාව කරත්වා නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ නිකුත් මොහොතකට සිහිපත් කරන දුමින් සඳහන් සද්ධර්මයේ ශ්‍රවණය කරන දෙහි තුළ පින්නේ ආරක්ෂා වෙලා මහා වර්ෂාවෙන් ආරක්ෂා වෙලා මැදි මදුරන්ගෙන් ආරක්ෂාලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදාවනේ මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා නම් මේ ස්ථාන භූමි සංඝහතු වල පූජා කළා වූ යම් කිසිසක් ඉන්නවනම් ඒ සිදු දෙනවා සිහිපත් කරගන්න ඒ වගේ මේ ස්ථාන භූමි ගොඩනැගීම උදෙසා මේ ගොඩනැගීම ඉදිරි කිරීම උදෙසා ගඩලා ගඩලා ගාන මේ ස්ථානයට ගෙනල්ලා බදලා කළ සංඝස් කළා වූ පිළිසෙයි උදෙසා ආදාන උපකාර කරාව වෙන ශ්‍රමයෙන් හෝ ධනෙන් හෝ කටයුතු කළාව පිණිස තමන්ගේ ඥාන ශක්තියෙන් හෝ කටයුතු කළාව පිණිස ආශිර්වාද ශක්තියෙන් හෝ කටයුතු කළාව පිණිස පුණ්‍ය ශක්තිය විදුල පතුරලා හෝ ආශිර්වාද කරමින් ඒ කටයුතු කළාව පිණිස ඒ සියලු දෙනාම සිහිපත් කරගෙන ඔබ සිනාස් කරගත්තා වූ සියලු පුණ්‍ය ගංගා කුල ගංගායයන් කෙරේ විදුල පතුරලා ඒකින් මේ විපතරියාවේ නියත් යම් ජාපවිත්තාන කිනවල මේ අත මෙදේවා දස කුසලේ විදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාව කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ නිහඬ අවසාන මාසෙන් සිහිපත් කරගන්න ඔබ බොහෝ දුර වැළඳලා මේ තත්ත්වෙට මෙන්න නැති මම්මාවක් මනාවක් සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාවකට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ තන ළඟා මේක පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම මේ දේශනා පරිගත වෙලා නැවත නැවත සමනය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීවී ලෝකෙ ඕනෑම කෙනෙකුට මේ දේශනා සමනය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. මේ දින දේ උදා වෙලා තියෙන විද්‍යාඥ වශයෙන් සම්මත පිරිසක් සායයගේ අන්තිවාදී පිරිසක් විසින් ලෝක ඉදිරිපත් කරපු දායාදෙන් සම්ම මේ දායාද ප්‍රයෝගයෙන් නිවන් දකින්න ඔබ දෙන කිනේ ආරතන හොදන් වෙන කැපයි. එම නිසා ඒ සිදු දෙනාවන් සිහිපත් කරගෙන ඔබ සින්නස් කරගත්තා වූ පුණ්‍ය ගංගා කුල ගංගා ආයය කෙනෙක් විදුල පතුරන්නේ පින් නිදී පැතිරියාමි. එයාදී අපි අපේසාන හිතන මේ අපි මෙලේ වාදස් කුසලේ මෙලේත් වාදස් කුසලේ වඩත් වාදස් පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුගේන් සුගේ තරවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා එමනම් දෙකදී බොහෝ වෙලාවක් සත්‍යමේ දේශනා කළා බොහෝ වෙලාවක් සත්‍යමේ ශ්‍රවණය කළා දානමාන ආදී කුසල ක්‍රියාව සිදු කරගත්ත බුද්ධ පූජාවකට වය කරගත් අවරණ අප්‍රමාණ කුමි සම්බාර ධර්මයන්ගේ බලමයි මේ මේ නිහි මට්ල මත ලාක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා ඒ වගේ නිකුත්නේ කරගත්තා වන තත්ප්‍රමාණ පුණ්‍ය සම්බන්ධනමයන්ගේ බලමයි මේ ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අන්දරේ තුළදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී පිමිනවදාල නීත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා අදිස්ථාන කරගෙන ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සියලුම දෙනා සංඝරත්නයේ මෙත් ආශිර්වාද ලබා ගන්න. Ave නිබ්බාන පරම සුඛයෙන් සුඛිත කරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත කරවෙත්වා තුරුණවන්ගේ සෝවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත කරවෙත්වා It was.